කැලේ ගහක් පූජ්‍ය අජාංචා හිමිපාණන්ගේ උපමා එකතුවකි. අනුවාදය ARMP විද්‍යාතිලක W සුගතදාස මාගේ භාවනා පුහුණුව ගැන මිනිස්සු මගෙන් විමසති. භාවනාව සඳහා මාගේ මනස සකස් කරන්නේ කෙසේද? එහි කිසිම විශේෂයක් නැත. එය තිබිය යුතු තැන මම තබමි. එසේනම් ඔබ වහන්සේ රහත්දයි ඕහු අසති. මාය දන්නේ කෙසේද? මා හරියට කැලෑවේ ඇති ගසක් වැන්න. එය කොළවලින් අතුපතරින් මලින් හා පළතුරුවරෙන් සමන්විතය. කුරුල්ලෝ පළතුරු කෑමටත් läගීමටත් පැමිණෙති. සත්තු එහි සෙවණයට විවේකයේ සොයති. එහෙත් ගස ඒ කිසිවක් නොදනි. ගස ගසේ ස්වභාවය අනුව වැඩි. ගස ගසසේම පවතී. අචංචා හිමි මෙම සංස්කරණය ගැන කැලේ ගසක් මුලින්ම පළවී ඇත්තේ A Tree in a Forest නම් වූ ඉංග්‍රීසි කෘතියේ අනුවාදයක් වශයෙනි. ඉංග්‍රීසි කෘතිය බිහිවී ඇත්තේ අජාංචා හිමියන් විසින් තායි භාෂාවෙන් දේශනා කරන ලද කරුණු අවශේෂ ලෝකයාටත් ලබා දීමේ අරමුණින් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසක් ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙනි. මුල් බසින් කරන ලද ප්‍රකාශ කෙතරම් දුරට ඒ අන්දමින්ම ඉංග්‍රීසියෙන් ප්‍රකාශ වී ඇද්දයි කිව නොහැකිය. එක් බසකින් තවත් බසකට පරිවර්තනය කිරීමේදී මුල් අදහස් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම දුෂ්කර කාර්යක් හේිනි. හැකිතාක් දුරට ඒවායේ සරල සුගම බවත් ගැඹුරු අර්ථයත් රැක ගැනීමට උත්සාහයක් දැරුවත් අජාංචා හිමියන්ගේ දහම්තරුවේ ප්‍රකෘති දීප්තියේ යම් ගිලිහීමක් සිදුවීමට ඉඩ ඇති බව පරිවර්තකයෝම ඔවුන්ගේ සටහම් මගින් පිළිගනිති. මෙම ප්‍රකාශනය කැලේ ගසක් නමින් ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය වත්තේගම ධම්මාවාස හිමියන් තුල ඇති වූ බලවත් ඕනෑකම නිසාය. සිංහල අනුවාදකයින් මෙහිලා ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීයය. ඉංග්‍රීසි කෘතියේ ඇතුළත් කරුණු සිංහල අනුමාදයක් වශයෙන් සැකසීමේදී අචංචා හිමියන්ගේ දහම් තරුවේ දීප්තිය කොතෙක් දුරට ගිලිහි ගියේ දැයි නිගමනය කළ හැක්කේ තායි භාෂාව පිළිබඳව දැනුමක් ඇති අයෙකුට මුල් ප්‍රකාශයන් හා සමග සසඳා බැලීමෙන් පමණි. බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය මගින් කෙරෙන මෙම සංස්කරණය පිළියෙල කිරීමේදී A Tree in a Forest කෘතිය ඇසුරු කරන ලද්දේ ඊතකී දීප්තියට හැකිතාක් ආසන්න වීමේ අටියනි. මුල් සිංහල අනුවාදයේ ඇතුළත් කරුණුවල වෙනසක් ඇති වී ඇතනම් එසේ වී ඇත්තේ මෙම උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් බව සඳහන් කරනු කැමැත්තෙමු සංස්කාරක පෙරවදන දැන් යෙදී ඇත්තේ වෙසක් සමයයි. මෙවන් වෙසක් සමයක ලෝ පහළ වී ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසී ජනතාවට හෙළි කළේ ලෞතර බුදු පියාණන් වහන්සේ. එම සද්ධර්මයේ සිහියට නගා ගැනීම සඳහා සුදුසු කාලයක් මීට වඩා තවත් නැත. ලෞතර බුදුරජාණන් වහන්සේ පිරිනිවෙතැන් පටන් බොහෝ කාලයක් ගතවනතුරු උන්වහන්සේගේ ධර්මයේ පැවතායේ මුක પરම්පරාවේ. පසු කාලවලදී ග්‍රන්ථාරූඪ වූ එය ග්‍රන්ථවලටම පමණක් සීමාව එකක් බවට පත් වූ බව නම් නිසැකය. බුදුදහම ප්‍රචලිත වූ සෑම රටකම පාහේ දක්නට ලැබුණේ මෙවන් තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් යටතේ තායිලන්තයේ පහළ වූ අචංචා හිමි පොතපතෙහි සඳහන් දහම ප්‍රායෝගිකව අත්හදා බැලීමට කරගත් තීරණය අනුව වනගත වී දුතාංග සීලය සමාදන්ව භාවනා යෝගීව විසූහ. උන්වහන්සේගේ එම ව්‍යායාමය සාර්ථක විය. යථාර්ථවාදී ලෙස අවබෝධ කරගත් ධර්මය පසු කලකදී දේශනා තුළින් ලෝකයට ඉදිරිපත් කර සිටියහ. එම ධර්මය අඩංගු පොත් තුනක් මීට පෙර අප විසින් සිංහලයට නගා බෙදා හරින ලදී. එම පොත් මුත්තාහරයට එකතු වන සිව්වන පොතමයයි. ධර්මය ආબોධ කරවීම සඳහා අචංචාහිමි යොදාගත් සරු උපමා පාඨ 183ක් මෙහි අන්තර්ගත වී ඇත. මෙම පොත කියවීම තුළින් ඔබගේ ධර්ම ඥානයේ දියුණුව වී ඔබට සැනසිලි සුවය ළඟා වේවායි පතමි. වත්තේගම ධම්මාවාස හිමි. පරිවර්තකගෙන් අවුරුදු දෙදහස් පන්සියකට පෙර දඹදිව පහළ වී ලෝක සත්‍ය ඇතිසැටියෙන් දේශනා කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ සද්ධර්මයේ ගැඹුරු පතුලට කිඳා බැස එම පරම සත්‍යය ඒ අයුරින්ම වටහාගත් තායිලන්ත ජාතික වනවාසි අජාංචාහිමි අවස්ථාවෝචිත සරල උපමා මගින් එය පැහැදිලි කරදී ඇති අන්දම කෙරෙහි ප්‍රසාදයට පත් ධම්ම ගාඩන් ට්‍රන්ස්ලේෂන් ගරූප් නැමති බෞද්ධ සංවිධානය මගින් ට්‍රී ඉන්න ෆොරස්ට් යන නමින් ඉංග්‍රීසි බසින් ලිය ඇති ග්‍රන්ථය තමන් අතටපත් පේරාදනයේ සිරි සුබෝධාරාමාධිපති පූජ්‍ය වත්තේගම දම්මාවාස නාහිමියන්ගේ මන්නදොල සපුරාලනුවස් මහනුවර බහිර්වකන්දේ වාසල නිවැසි පියසේන විද්‍යාතිලක වන මමද පේරාදෙනයේ W සුගතදාසද එක්වී අපේ නැන පමණින් සිංහලට නැගිමු. මගේ මෙම කුළඳුල් ප්‍රයත්නයේ දොස් ඇතොත් ඊට කමාකොට. අචංචා හිමිගේ අභිලාසී ඉටු කිරීම වස් මෙම මාහැඟි උපමා කතා මැනවින් පරිශීලනය කොට සත්‍යය ස්පුට කොටගෙන පාඨක ඔබගේ ජීවන චර්යාව හැඩගස්වා ගනී නම් අප ප්‍රයත්නය සාර්ථක දුවා වන්නේය. එය මට අධ්‍යාපනය ලබා දුන් පූජ්‍ය ගලබඩ වත්තේ ඥානාලංකාර නායක හිමිපාණන් ප්‍රමුඛ ගුරු දේවයන් සැමටම උපහාරයක් වේවා. හැඳින්වීම සත්‍ය වචනයට නැගිය හැකි දෙයක් හෝ වෙනත් කෙනෙකුට පරිත්‍යාග කළ හැකි දෙයක් හෝ නොවන නිසා බුදුරජාණන් වහන්සේ අපට සත්‍ය මාර්ගය පෙන්වුවා පමණක් මිස ඒ මග ගමන් කරවීම අප වෙනුවෙන් උන්වහන්සේට ක්‍රියාත්මක නොකළ හැකි බව අචාන්චාහිමින් නොයෙකුත් සංසන්දනය කිරීම හා උපමා මගින් ගෙන හැර දක්වා ඇත. මනස තුල බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා ගත්තොත් අප හැම දෙයක්ම දකින්නෙත් හැම දෙයක්ම මෙනෙහි කරන්නෙත් අපට වඩා වෙනස් නොවූ දේ හැටියටයි. අචංචා හිමි ගෙනහැර දක්වා ඇති හැම උපමාවක්ම උන් වහන්සේගේ වනගත ජීවිත කාලය තුලදී ලත් පුලුල් අත්දැකීම අනුසාරයෙන් මතුවී ඇත. උන්වහන්සේ ලබා දෙන පුහුණුව නම් තම අභ්‍යන්තර මෙන්ම බාහිර ක්‍රියාකාරකම් හා හැඟීම් ගැන විවෘත මනසින් විමසා බලා ඒ කෙරෙහි නිති අවධානය යොමු කිරීමයි. උන් වහන්සේගේ ක්‍රියාකාරකම් වල හෝ පුහුණුවේ හෝ විශේෂත්වයක් නොමැති බව උන්වහන්සේ පෙන්වා දෙති. තමා කැලේ ගසක්ය යන උන්වහන්සේගේ හැඳින්වීමයි. ගස ගසක් මෙන් අව්‍යාජව සිටී. අචංචා හිමිද ඒ ලෙසින්ම අව්‍යාජව සිටි. එහෙත් විශේෂත්වයක් නැත. යන සංකල්පය තුලින්ම උන්වහන්සේ තුල තමා ගැනත් ලෝකය ගැනත් ගැඹුරු අවබෝධයක් ඉස්මතු විය. ධර්මය යන කුමක්දයි හැම මොහොතකම අනාවරණය වෙමින් පවතී. එය හෙළි කර දක්වමින් කතාවෙන් තොරවම ධර්මය අපට එහි යථාර්ථය අනාවරණය කළත් ඒ වටහා ගත හැකි හැක්කේ මනස තැම්පත් වූ විට පමණක් බව අචංචාහිමි කියයි. වචනයෙන් තොර ධර්මයක් එහි සත්‍යයක් නවතාවෙන් යුතුව තේරුම් ගැනීමට පහසු උපමා මගින් තම අනුගාමිකයන්ට උගන්වීමේ අද්භූත දක්ෂතාවයක් අචංචාහිමි සතුයි. හාස්‍ය රසයෙන් හා කාව්‍ය රසයෙන් ඉදිරිපත් කළ මෙම උපමා ආදිය සහෘදයාගේ හද තුලට කිලා බසි. උන්වහන්සේ සඳහන් කළේ අප ඉහඳ පණුවන් වැනිය කියයි. ජීවිතයේ ඉදී හැලෙන කොළයක් වැනිය. අපේ මනස වැහි වතුර වැනි ආදී වශයෙන් මෙවැනි සංසන්දනාත්මක වැකිවලින් හා උපමා වලින් අචංචා හිමිගේ උපමා ඉගැන්වීම පිරියයි. උන්වහන්සේගේ මේ මාහැකි දේශනා එකතු කොට ග්‍රන්ථයක් නිෂ්පාදනය කිරීම ඊට වටනේ අපි අදහස් කළෙමු. මෙමගින් ලෞකික ආශාවන් කෙරෙහි බැඳී අවිවේකී පුහුදුන් ජනයාට කැලේ ගසක් යට ඇති සිසිල් සෙවණට වී ලබන විවේකී සුවය හා සමාන සුවයක් විඳිය හැකිය. මෙම උපමා ආදිය උපුටා ගන්නා ලද්දේ පහත සඳහන් ග්‍රන්ථවලිනි ටේස්ට of ෆ්‍රීඩම් දෙක බෝධිඥාන තුන අවරියල් හෝම් හතර සමාධි භාවනා පහ ලිවිං දම්ම හය ෆුඩ් ෆෝද හාට් හත ස්ටිල් ෆොරස්ට් පූල් අට venerable father A Life with Ajahn Chah. පළමු වන කොටස ධර්මය යනු හැඩයක් ඇති දෙයක් නොවන නිසා ඒ ගැන කතා කළ යුත්තේ මේ ආකාරයට උපමා යොදා ගැනීමෙනි. ධර්මය හතරස් දෙයක්ද වටකුරු දෙයක්ද ඒ සඳහා පිළිතුරක් සැපයීමට ඔබට නොහැකියි. ධර්මය ගැන කතා කිරීමට ඇති එකම ක්‍රමය මෙවන් උපමානුසාරයෙන්ය. අචාංචා හිමි. අරමුණක් නැතිව තැනින් තැන ඇවිදින්න. අප ජීවත්වීම සඳහා ස්තිර නිවසක් නැතිවිට කිසිම අරමුණක් නොමැතිව තැනින් තැන නවතමින් සිට නැවතත් ඒ මේ අත ඉපාගාතේ යන්නවුන් වැනිය. ගමනක් යාම සඳහා තම ගමෙන් බැහැර ගිය අයෙකු මෙන් අප කුමක් කළත් අපේම නිවසට පැමිණෙන තුරු සැනසිලි සුවයෙන් තොර බවක් දැනේ. සුව පහසු ප්‍රබෝධවත් සැහැල්ලු සිතක් පහළවන්නේ තම නිවසට පැමිණි විට පමණි. ලෝකයේ කිසිම තැනක නියම සාමය දැකගත නොහැකි වේ. එහෙයින් ඔබ තුලම සාමය උදා කර ගැනීමට බලන්න. බුදුරජාණන් වහන්සේ සත්‍යය හෙළිකර ඇති අන්දම ගැන සලකා බලන විට උන්වහන්සේට අප කොතරම් උසස් භක්තිපූර්ුවක ගෞරවයක් දැක්විය යුතු දැයි හැඟේ. අප කවදාවත් ධර්මානුකූලව ජීවත්වීමට සැලකිලිමත් නොවුවත් උන්වහන්සේ දේශනා කළ සත්‍යය යම් දෙයක යථාර්ථය දකින විට අපට වැටහි යන්නේය. එසේම අප ධර්මය උගෙන ඒ ගැන දැනීමක් ලබා එය පුරුදු පුහුණු කර ඇතත් අප එහි ඇති ගැඹුරු සත්‍යය අවබෝධ කර නොගතහොත් අප තාමත් නිවහනක් නැති අරමුණක් නැති අයාලේ ඇවිදින්නාගේ තත්ත්වයට පත්වේ. කෙසෙල් ගෙඩි ලෙල්ල. ලෝකයේ ඕනෑම වත්තුවක් ඉවතනල ලද කෙසෙල් ගෙඩි ලෙල්ලක් මෙන් කිසිම වටනාකමක් නැති එකක්සේ දැකගත හැකි වූ විට ඔබට ලෝකයේ ඕනෑම තැනක නොබියව සැහැල්ලු සිතින් පහසුවෙන් කිසිම හිරිහැරයක් කරදරයක් නොමැතිව යාහැක. මොන තරම් හෝ වටිනා විවිධ වත්තුූන් අතර වුවද එහා මෙහා ගියත් ඔබේ සිතට සතුටක් හෝ අසතුටක් පහළ නොවේ. ඔබේ විමුක්තිය කරා ඔබ රැගෙන යන මාර්ගය මෙයයි. අන්දයා සිතත් කයත් නිරතුරුව ඇතිවෙමින් නැතිවන නිසා ඒවා නොකොඩවාම ඉතා දැඩි ලෙස කැළඹුණු තත්ත්වයක පවතී. අපට මෙය හරිහැටි දැකිය නොහැක්කේ අප අසත්‍ය විශ්වාස කිරීමට නැඹුරු වී සිටින නිසාය. මේ తত্ত্বය අන්ධයෙකු මඟ පෙන්වන්නාක් වැනිය. එවන්නකු සමග අපට ආරක්ෂා සහිතව යා හැක්කේ කෙසේද? අන්ධයා අප ලදු කැලෑවකට හෝ වනයකට රැගෙන යනු ඇත. අන්දයා අප ආරක්ෂා ස්ථානයක් වෙත රගෙන යන්නේ කෙසේද? මේ ආකාරයටම සතුට සොයා යාමේදී දුක් වේදනාවන් ඇති කර වන්නා වූද සැනසීම ළඟා කර ගැනීමට යාමේදී දුෂ්කරතාවයන්ට මුහුණ දිය යුතු වූද තත්වයන් නිසා අපේ මනස මුලාවටපත් වේ. අප ඇත්ත වශයෙන් දුකත් වේදනාවක් නැති කර ගැනීමට ගොස් ඒවා තව තවත් ලංකර ගන්යම්. මිට හේතුව බාහිරව පෙනෙන දේහි සත්‍යතා වටහා ගැනීමට නොහැකිවීම නිසා ඒවායෙන් ඈත් වෙනවා වෙනුවට ඒවායේ ඇලී බැඳී සිටීමට උත්සුක වීමයි. බෙහෙත් බෝතලය ධර්මයේ හැසිරීම වෛද්‍යවරයා විසින් රෝගියාට පාවිච්චි කිරීමට නියම කළ බෙහෙත් බෝතලය හා සසඳිය හැකියි. බෙහෙත් බෝතලයේ මතුපිට ලියා ඇති උපදෙස් රෝගියා විසින් සියක්වර කියවමින් සිටියත් බෙහෙත් කිසිසේ පාවිච්චි නොකළොත් රෝගය නිසා ඔහු ජීවිතක්ෂයට පත්විය හැකිය. එම බෙහෙතින් ඔහු කිසිම පිළිසරණක් නොලබයි. රෝගය සුව නොවීම ගැන ඔහු මිය යාමට පෙර වෛද්‍යවරයාට දොස් පවරමින් බෙහෙතේ අගුණද කියයි. ඔහු බෙහෙත් බෝතලය පරීක්ෂා කරමින් එහි උපදෙස් කියවමින් ප්‍රතිකාර නොගෙන සිට වෛද්‍යවරයා බොරුකාරයෙකු බවත් බෙහෙත් නොවටිනා බවත් කියයි. ඔහු වෛද්‍යවරයාගේ උපදෙස් අනුගමනය කළේ නැත. වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර නිසියවරෙන් කළේ නම් රෝගය සුවවී ඔහු ජීවත්වනු ඇත. කායික රෝගේ මැඩ පවත්වා එය සුවවීම සඳහා වෛද්‍යවරු ප්‍රතිකාර කරති. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මනස සුවකොට ප්‍රකෘති බවට පත් කරයි. බුදුන් වහන්සේගේ ධර්මය හැම තරාතිරමේ පුද්ගලයකු තුළම පවත්නා මානසික රෝගී තත්ත්වයට ප්‍රබේදයකින් තොරව පිළියම් කරයි. මානසික රෝගී තත්ත්වයන් නිරීක්ෂණය කරන විට කායික රෝගය සුවකර ගැනීම සඳහා බෙහෙතෙහි පීට සොයන්නාක් මෙන් මානසික රෝග නිවාරණය සඳහා ධර්මය උපයෝගි කරගත හැකි බව ඔබට නොවැටහේද ළමා ක්‍රීඩා සිතේ ස්වභාවය ගැන බොහෝ වාරයක් මෙනෙහි කිරීමේදී එය පවත්නා යථා තත්වයම මිස වෙනත් දෙයක් නොපවත්නා බව අවබෝධ වේ. සිතේ ක්‍රියාකාරීත්වය එලෙසමය. එෙහි ස්වභාවයයි. මේ අපට පැහැදිලිව තේරුම් ගත හැකි නම් හැඟීම් හා සිතුවිලි වලින් බැහැර විය හැකියි. එයයි එහි ස්වාභාවික తත්වයේ යනුවෙන් අප নিরතුරුවම පිළිගත්තොත් ඊට වැඩි යමක් එකතු කිරීමට නොමැත. අප සිතේ යථා තත්ත්වයේ තේරුම් ගත්තොත් සිත සැහැල්ලුවෙන් තබා ගත හැකිය. හැඟීම් හා සිතීම් පැවතියත් ඒවා බල රහිත වේ. එය හරියට අපට රිසි නොවන ක්‍රීඩාවක් කරමින් ළමයෙකු අපේ සිත පාරනවා වැනිය. එවිට අපිද ඔහුට බැනවැදීමට හෝ ඔහුට ගුටි බැටදීමට හෝ පෙළඹෙන්නෙමු. ඒත් ළමයාගේ ගතිය ඔහු කැමති දේ කිරීම බව වටහාගෙන පසුව ඒ ගැන නොතකා හරිමු. ඉන් පසු අප සිතේ හටගත් තරහා පහව ගොස් කරදරයද දුරුවේ. කරදරය තුරං වූයේ කෙසේද. එය අප ළමුන්ගේ ස්වභාවය පිළිගත් නිසා අපේ බැලීමේ ක්‍රමේද වෙනස් වී දැන් නිවැරදි ස්වභාවය පිළිගැනීමට පෙළඹවී සිටින නිසාය. මෙයින් සිත සැහැල්ලුවීම නිසා හදවතද වඩා සංසුන්ව පවති. අපි දැන් නිවැරදි අවබෝධය ලබා සිටින්නෙමු. නාගයා මානසික ක්‍රියාකාරීත්වය විසකුරු නාගයෙකු වැනිය. අපි නාගයෙකුට හිරිහැර නොකළහොත් ඔහුද ඔහුගේ පාඩුවේ ඇදී යයි. ඔහු මාරක විෂ සහිත වුවත් එයින් අපට හානියක් සිදු නොවේ. ඔහු ළඟට ආවත් එයින් අපට හානියක් සිදු නොවේ. ඔහු ළඟට අපි නොගියොත් ඔහුට හිරිහැර නොකොලොත් ඔහුද අපට දෂ්ට නොකරයි. නාගයා කරන්නේ ඔහුට ආවේනික චරියා රටාවෙහි යෙදීමයි. ඒ යථා තත්ත්වයයි. ඔබ ඥානවන්ත නම් කරන්නේ ඌට පාඩුවේ ඉන්ට ඉඩදීමයි. එලෙසින් ස්වභාවයෙන්ම නරක වැරදි තේරුම් ගැන. ඒවාට එසේ සිදුවීමට හැරීමයි. ඔබ කළ යුත්තේ. ඔබ නාගයා සමක සම්බන්ධකම් පවත්වන්නට නොයන්නාක් මෙන් හොඳ හෝ නරක හෝ කුමක් වුවද ඔබ එය වැළඳ නොගත යුතුය. දක්ෂ බුද්ධිමත් තැනැත්තා තම සිතේ පහළවන විවිධ හැඟීම් හා මනෝභාවයන් කෙරෙහිද මේ ආකල්පය අනුගමනය කරයි. යහපත් සිතක් පහළ වූ විට ඒසේ වීමට ඉඩහැර අපේ ස්වභාවේ වටහා ගනිමු. එසේම අයහපත් සිතක් පහළ වූ විටද ඉඩහැර සිටිමු. ඒ ආකාරයෙන්ම අප ප්‍රීතියට ඇලේ සිටීමටද අවශ්‍ය නැත. ඒ ස්වභාවය අනුව එහි පැවතීමට අපි ඉඩහරිමු. හේතුව අපට ඒ කිසිවක් අවශ්‍ය නොමැති බවයි. හොඳ මෙන් නොහොඳද අපට අවශ්‍ය නැත. බරගතිය හෝ සැහැල්ලු ගතිය මෙන්ම සැප හෝ දුකද අපට අවශ්‍ය නැත. අපේ ආසාවන් කෙලවර වූ විට සාමය ස්තිරෝ පිහිටයි. පොල් කටුව ආශාව අකුසලයකි. එහෙත් ධර්මය හැසිරීමට ඇති ආශාව යහපත්ය. ඔබ පොල් ගැනීමට වෙළඳ පොල්ට ගොස් ඒවාගෙන ආපසු එන විට කවුරුන් හෝ ඔබෙන් මෙසේ ඇසුවොත්. ඔය පොල් මිලට ගත්තයයි. මම ඒවා ආහාරයට ගැනීමට ගතිමි. ඔබ පොල් කටුත් කන්නෙහිද. ඇත්තෙන්ම නැත. මම ඔබ විශ්වාස නොකරමි. ඔබ පොල්කටු නොකන්නෙහිනම් ඒවා මිලට ගත්තේ යයි. හොඳයි ඔබ ඒ ගැන කියන්නේ කුමක්ද? ඔබ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ කෙසේද? අප යම් පුහුණුවක් ආරම්භ කරන්නේ ඊට ඇති කැමැත්ත නිසායි. අකමැතිනම් අපේ පුහුණුවන්නේ නැත. මේ අන්දමට මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව පහළවන බව ඔබ දන්නේෙහිද. මේ පොල් නිදසුනගෙන බලන්න. පොල්වාගේම කටුත් කන්නේෙහිද. ඇත්තෙම නැත. එසේනම් ඇයි ඔබ ඒවා මිලට ගත්තේ? පොල් කටුව ඇත්තේ පොල් මදේ ආරක්ෂාව සඳහායි. අවශ්‍ය පොල් ප්‍රයෝජනට ගැනීමෙන් පසු පොල් කටු විසි කළ විට ප්‍රශ්නයක් ඇති නොවේ. අපේ පුහුණුවද එලෙසයි. අප පොල්කටුව කෑමට නොගන්නා බව සැබවිය. එහෙත් ඒ විසිකිරීමට තරම් කාලය පැමිණ නැත. පොල් බෑයස් සමඟ කටුවත් තබා ගන්නාක් මෙෙන් මුලින් ආසාාවද තිබිය යුතුය. ඒ විසිකිරීමට තරම් කාලය නොපැමිණ ඇති නිසාය. පුහුණුවේ ස්වභාවය එසේය. යමෙක් අප පොල්කටු කති කියානම් ඒ ඔවුන්ගේ වැඩකි. එහෙත් අප කරන දේ අපි දනිමු. ආහාර පිසීම අප මුලින්ම කරන්නේ කය හා වචනය අපවිත්‍ර නොවීමට පුහුණු වීමයි. ඒ ශීලයයි. දිවාරෑ පාලිගාතා කියමින් කාලය ගත කිරීම සීලයේසේ ඇතමක සිතුවත් ඇත්ත වශයෙන් කය හා වචන අපවාදයක් නොයනසේ හසුරුවා ගැනීම පවිත්‍ර සීලයයි. මේ තේරුම් ගැනීම තරම් අපහසු නොවේ. එය හරියට ව්‍යංජනයක් පිළියෙල කිරීමේදී එක එක වර්ගයේ තුන පහ වර්ගයට එකතු කොට ඒ රසවත් ව්‍යංජනයක් කරන්නාක් වැනිය. ඒ ප්‍රණීතවත් වූ විට ඊට තවත් එකතු කිරීම අවශ්‍ය නොවේ. හේතුව අවශ්‍ය තුන පහ වර්ග දැනට මීට යොදා ඇති නිසායි. එලෙසින් අපේ කතාවත් ක්‍රියාකාරකමුත් නිසි අයුරු හැසිරවීමෙන් නිවැරදි පවිත්‍ර ශීලය රැකගත හැකිය. උමතු මිනිසා. ඔබ සේවය සඳහා උදෑසන පිටත්ව යද්දී මිනිසකු ඔබට ආක්‍රෝෂ පරිභව කරමින් බැනවැඳුනේ යයි සිතමු. ඔහුගේ නින්දා අපහාස ඔබට ඇසුණු විට ඔබේ ප්‍රකෘති මනස වෙනස් වේ. ඔබ අපහසුතාවයට පත්වේ. වේදනාවෙන් හා කෝපයෙන් පරිගැනීමට වූ ඔබට සිතේ. ටික දෙනකට පසු වෙනත් තැනැත්තෙක් ඔබ නිවසට පැමිණ අර එදා ඔබට අපහාසය කළ මිනිසා උම්මන්තෙකෙක් යැයි කියයි. දැනට අවුරුදු ගානක් හේසය ඔය වගේ දකින හැම කෙනාටම ඔහු බනිනවා. කිසිවෙක් ඒ ගණනකට ගන්නේ නැහැ. කියා එම තැනැත්තා කියයි. මේ ඇසුණු විගස ඔබට සහනයක් දැනේ. මේ දවස් ටිකේ ඔබ තුළ පැසවමින් තිබූ තරහ මේ ඇසීමේ මුළුමනින්ම පහවයයි. ඇයි ඒ? ඔබ දැන් සත්‍ය දන්නා නිසාය. පළමුව ඒ දැන සිටියේ නැත. ඔබ වේදනාවට පත් වූයේ මොහු සාමාන්‍ය මිනිසකු යයි සිතූ නිසයි. කෙසේ වුවත් ඔබ සත්‍යය දැනගත් වහාම අර අදහස වෙනස් විය. අයියෝ ඒ පිස්සෙක්. ඒ මගෙන් සියල්ල පැහැදිලි විය. දැන් මේ තේරුම් ගැනීමෙන් පසු ඔබට සුවයක් දැනේ. මේ දැනගත් නිසා අර සිද්ධිය මතකයෙන් ඉවත් විය. ඔබ සත්‍ය නොදත්තේ නම් අර මුල් අදහසේම එල්බගෙන සිටිනු ඇත. ඒ මිනිසා සාමාන්‍යයකු ලෙස සිතා සිටි අවස්ථාවේ ඔබට ඔහු මරා දැමීමට පවා හැකියාවක් තිබුණි. ඒත් ඔහු උම්මත් එක බව දැනගැනීමෙන් පසු ඔබේ සිත සැහැල්ලු විය. මේ සත්‍ය තේරුම් ගැනීමේ ඥානයයි. ධර්මයේ දකින තැනැත්තාටද එවැනිම අත්දැකීමක් ඇත. මෙලෙසින් සත්‍යය තේරුම් ගැනීමෙන් ඇලීම පිළිකුල හා මෝහය වැනි අකුසල් දුරුවේ. අප මේ හරි හැටි තේරුම් ගන්නා තුරු අප සිතන්නේ මට කළ හැක්කේ කුමක්ද. මා කෙතරම් තන්නාධිකද පිළිකුල් සහගතත. එහෙත් මේ පැහැදිලි නිවැරදි තේරුම් ගැනීම නොවේ. එයත් හරියට අර උමතු මිනිසා ප්‍රකෘති සිහිය ඇත් එකයි සිතුවා වැනිය. අන්තිමේදී ඔහුගේ ස්වභාවේ දැනගත් පසු. සිතේ තැවුල නැතිවිය. මෙය කිසිවකු විසින් ඔබට පෙන්විය නොහැකිය. මේ මනසින් දැකීමෙන් පමණක් වැරදි වැටහීම් මුලින් උපුටා දමා උපාදානයෙන් අත්මිදිය හැකිය. වතුර කෝපය මා බලන්නට එන බොහෝ දෙනා සමාජයේ උසස් තැන් හොබවන අය වෙති. ඔවුන් අතර ව්‍යාපාරිකයෝ, ගුරුවරු, උපාධිධරයෝ හා වෙනත් රජයේ නිලධාරීහු වෙති. ඔවුන්ගේ මනස පිරී පවතින්නේ විවිධ දේහා සම්බන්ධ මතවලිනි. ඔවුන් අන්‍යයන්ගේ මතවලට කන් දීමට තරම් දක්ෂතාවෙන් ඉහළයි. එය හරියට වතුර කෝපයක් බඳුය. එම කෝපය පිරී ඇත්තේ අපිරිසිදු කුණු වතුර වලින් නම් එයින් ප්‍රයෝජනයක් නැත. එම අපිරිසිදු ජලය ඉවත් කිරීමෙන් පසුව හිස් කෝපයේ ප්‍රයෝජනවත් විය හැකිය. ඔබට හරියට දකින්නට පුළුවන් වන්නේ ඔබ සිතේ බැසගෙන ඇති දුර්මත ඉවත් කිරීමෙන්. අපේ පුහුණුව දක්ෂකම හා මෝඩකම ඉක්මවා යන්නකි. ඔබ ඊතා දක්ෂ ධනවත් වැදගත්. එමෙන්ම බුදුදහම ගැන හසල දැනුමක් ඇති බුද්ධිමතු කළ සිතතොත් ඔබ අනාත්ම භාවයේ සත්‍ය වසා සිටින්නේය. ඒ මගින් ඔබ පිළිගන්නේ මමය මාගේ යන ආත්මවාදයයි. එහෙත් බුදුදහම ආත්මවාදයේ බැහැර කරයි. තමා ඊටාම දක්ෂය සිතන අය කිසිදා ඉගෙන නොගනී. එය පළමුව තමාගේ දක්ෂකම් බැහැරකොට කෝපය හිස් කළ යුතුය. වේල් සිත එකග කර ගැනීමේ පුහුණු මගින් කරනුයේ සිත ස්ථිරව ශක්තිමත්ව තබා ගැනීමයි. ඒ සිතට සාමය ලබා දී. අපේ සිත නිතරම අවිවේකීව සසල වෙමින් පවතිනා නිසා එක අරමුණක යොදා තැම්පත් කර තබා ගැනීම හෙවත් පාලනය දුෂ්කරය. ජල ධාරාවක් කේමේ අත ගලා බසින්නාක් මෙන් සිතද ඉන්ද්‍රිය අරමුණු ඔස්සේ වල්මත් වී ඒ මේ අත ගමන් කරයි. මිනිසා තමාට ප්‍රයෝජන ලබා ගැනීම සඳහා වේලි බැඳ ජලය පාලනය කරයි. මිනිසුන් දක්ෂයි. ඔවුන්ට වේලි බැඳ විශාල ජලාශ සහ ඇලවල් සාදා ගැනීමේ දැනුමක් ඇත. ඒ ජලය ක්‍රමානුකූලව වඩා ප්‍රයෝජනවත් ලෙස බෙදා හැරීම සඳහාය. එම ජලය හැරුණු අතේ ගලා යාම වැළකී අපතේ නොගොස් පහත් බිම් කරා ගලා ගොස් රඳා සිටී. එලෙස මනසින්ද නිරන්තරයෙන් පාලනය කරමින් පුරුදු පුහුණු කළොත් අසීමිත ඵල ලැබිය හැකිය. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාලේ මනාව පාලනය කොට හික්මවාගත් මනස විමුක්ති සුවේ ලබා දෙන නිසා උත්තරීතම සුවේ සඳහා මනසම පාලනය කොට සුරකින්න යනුවෙන්ය. අපේ වැඩ සඳහා යොදාගන්නා සිව්පාවුන් වන හරකුන් අසුන් ඇතුන් වැනි සතුන්ද වැඩපල කරවා ගැනීම සඳහා පළමයෙන් මනාව පුහුණුකොට හික්මවිය යුතුය. ඔවුන් හික්මවීමෙන් පසුවයි ඔවුන්ගෙන් උපරිම සේවයක් අපට ලබාගත හැක්කේ. එලෙසින් පාලනයකොට මනාව හික්මෝන් ලද සිතද අපට මහඟු ආශිරවාදයක් ලබාදේ. බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේලාත් පළමුව ආරම්භ කළේ නොපුහුණු හික්මෝනු නොලැබූ මනසකිනි. එහෙත් පසුව උන්වහන්සේලා අප සියල්ලන්ගේ වැදුම් පිදුම් හා ගෞරවාදර ලැබීමට සුදුස්සෝ වූහ. උන්වහන්සේලාගේ උගන්වීම් මගින් අපට කොතරම් යහපතක් සිදු වී තිබෙනවාද කියා විමසා බලන්න. නිසිසේ හික්මවාගත් උතුම් මනස නිසා උන්වහන්සේලා ලෝක සත්වයාට නිවැරදි මඟ පෙන්වීම තුලින් විමුක්ති මඟ පෙන්වීම මුළු ලෝකයටම මොනතරම් යහපතක්ද මනාව පුහුණු කරන ලද හික්මවන ලද මනස අපට හැම අවස්ථාවකදී හැම වෘත්තියකදීම උසස් ප්‍රතිලාභ ලබා දෙයි එසේ මෙම හික්මවන ලද මනස අපේ ජීවිතයේ සමතුලිතතාවය රැක ගැනීමටත් වැඩ කටයුතු පහසු කරවීමටත් අපේ සියලුම ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා අප විමර්ශන බුද්ධිය වර්ධනය කරමින් හා පෝෂණය කරමින් අප මෙහෙයවයි. මනස නිවැරදිව පුහුණු කිරීමේ හේතුවෙන් අවසානයේදී ලැබෙන තෘප්තියහිද වර්ධනයක්ින් ඇතිවේ. ගැඹුරු වල බොහෝ මිනිස්සු කුසල් රැස් කිරීම සඳහා යහපත් දේ කරනමුත් ඔවුන් කරන වැරදි දේත් නොහරි. එය හරියට වල ගැඹුරු වැඩි කීම වැනිය. අපි සිතමු වලක පතුලේ යමක් තිබෙනවා කියා. දැන් එම පතුලේ ඇති දේ ගැනීමට සිතා යමෙකු අතපුවා එය ගැනීමට හෝ ඇල්ලීමට බැරි වූවට කියන්නේ වල ගැඹුරු වැඩි කියාය. සියක් දෙනා නොව දහසක් දෙනා වුවද අත දැමූ හැම දෙනාම කියනුයේ වල ගැඹුරු වැඩි බවයි. තමාගේ අත දිග මදි බව කිසිවෙක් නොකියති. අප පියවරක් පස්සටගෙන මෙහි යථා තත්ත්වය කුමක්දැයි බැලිය යුතුය. ගැඹුරු වීම ගැන වලට දොස් නොනගන්න. ආපසු හැරි අත දෙස බලන්න. මේ ඔබට වටහා ගත හැකි නම් ලෝකෝත්තර මාර්ගයේ ඉදිරියට ගොස් අවතීර්ණ වී එම සුවය ලැබිය හැකිය. කිලිටි ඇඳුම්. අපේ සිරුර අපිරිසිදු වී ඇති කල. අප කිලිටි ඇඳුම් ඇඳගත්තොත් අපේ මනසත් කිලිටි වී අප ඊතා අපහසු අසීරු තත්වයකට පත්වීම ස්වාභාවිකය. එසේම අපේ සිරුර පිරිසිදුව තබාගෙන පිරිසිදු ඇඳුම් ඇඳගත් විට මනසද සැහැල්ලුවේ ප්‍රසන්න බවට පත්වේ. එසේම සීලෙහි නොපිහිටා අප කාය හා වාක් දුෂ්චරිතය යෙදුනොත් මනසද කිලිටිවී පීඩිතව අප්‍රසන්න බවට පත්වේ. නිවැරදි මාර්ගයෙන් බාහිරව ගොස් ඇති නිසා අප මනසේ තිබියුතු ධර්මය විනිවිධ දැක්මේ හැකියාවද ගිලිහි යයි. සිතේත් කයෙත් යහපත් ක්‍රියාකාරකම් සිදුවන්නේ මැනවෙන් පුහුණු කළ මනසක් පදනම් කරගන නිසා මනස නිසි අයුරු පුහුණු කිරීම වැදගත්වේ. වතුරබොන වීදුරුව ඔබ සම්්‍යක් දෘෂ්ටිය තේරුම් ගන්නේ කෙසේද? මා මේ මගේ යතේ රදවාගෙන ඇති වතුර වීදුරුවෙන් ඊට පිළිතුරු ලබා දිය හැකිය. එය අපට වතුර පානය කළ හැකි පිරිසිදු දිගු කලක් තබාගත යුතු දෙයක් ලෙස පෙනේ. නිවැරදි අවබෝධය අනුව නම් එය බිඳුණු බඳුනක් ලෙසය අප පිළිගත යුතුය. කවදා හෝ එය බිඳෙනු නොඅනුමානය. මෙම වීදුරුව මූල ධාතුන්ගේ සංකලනයක් පමණක් නිසා කොයි මොහතක හෝ ඒවායේ වෙනස් වීමක් විය හැකි බව ඔබ නිවැරදිව වටහාගෙන පාවිච්චි කරන්නේ නම් වීදුරුවට කුමක් වුවත් ඔබට ගැටලුවක් හෝ සිත් රිදවීමක් හෝ සිදු නොවේ. එලෙසින් අප සිරුරද මේ වීදුරු බඳුන වැනිය. එයද මූල ධාතු වලින් වෙන් වූ දිනක අභාවයටපත් වේ. මේ වටහා ගත යුතුය. වීදුරු බඳුන දවසක බිඳෙන නිසා දැන් එය විසිකර දැමීම හෝ බිඳ දැමීම නොකල යුතුයක් මෙන් ඔබ දවසක මේ යන නිසා දැන් සියදු විහානි නොකරගත යුතුය. වීදුරු බඳුන බිඳෙනතුරු අපයින් ප්‍රයෝජනගත යුතුය. එලෙසින් අප සිරුරද එහි අවසානය තෙක් ගමනක යෙදී ඇති වාහනයකි. ඔබේ යුතුයකම වන්නේ ස්වාභාවික සිදුවීම ඒ ආකාරයෙන් සිදුවීමට ඉඩ හැරීමය. මෙම අවබෝධය තුලින් මෙලොව සිදුවන සියලුම වෙනස්කම් ගැන නිවැරදිව සිතා ඔබට නිදහසේ ජීවත් විය හැකියි. බීමත් පුද්ගලයා ඉන්ද්‍රයන් පිනවීමට වහල් වූ තනත්තා තම අක්මාව තාම විනාශ වී නැතයි සිතා මත්පැනෙහි ඇලී සිටින්නකු වැනිය. කිසිදාක ඔහු සෑහීමට පත්වන්නේ නැත. ඔහු ඊතා නොසැලකිලිමත් ලෙස මත් පානයේ ඇලී ගලී සිට පසු කාලයක රෝග වලින් අසාධ්‍ය වී වේදනා විඳීමට භාජනය වේ. තාරාවා. ඔබේ පුහුණුව තාරාවකු ඇතිදැඩි කිරීම වැනිය. ඔබේ යුතුකම වන්නේ ඌ කවා පොවා ඇතිදැඩි කිරීමය. ඌ සීග්‍ර වැඩීම හෝ සෙමෙන් වැඩීම වූ සතුය. එ ඔබ සතුන් නොවේ. ඔබේ වැඩකොටස පමණක් ඔබ කරන්න. ඔබට පැවරී ඇත්තේ පුහුණුවීම පමණයි. ඒ ඉක්මන්ද නොයසේනම් මන්දගාමී දෙයන්ද ගැන පමණක් දැනුවත් වන්න. ඊට බලපෑමක් නොකරන්න. මෙබඳු පුහුණුවකට ඇත්තේ හොඳ පදනමකි. හිස් අවකාශය මිනිසුන් නිවන් යාමට ප්‍රාර්ථනා කරතත් එහි හිස් බව ඇසූ විට ඔවුහු ඒ ගැන නැවතත් සිටීමට පෙළඹෙති. එහිනම් කිසිවක් නැත. මෙහි වහල දෙසත් පොළොව දෙසත් බලන්න. වහලත් බිමත් දෙකම භවයසේ හිතන්න. ඔබට බිමෙත් වහලෙස් සිටගත හැකි වුවත් එය අතරතුර එනම් හිස් ස්ථානයේ සිටගත නොහැකිය. එය හිස්තැනකි. කෙටියෙන් කියන විට එය හිස්තැනක් බව පවසමු. ඇතිවීමක් නැති තැන නිවනයි. ඉපදීමක් නැති නිසා එය හිස්තැනකි. මිනිස්සු මේ ඇසූ විට මදක් පසුබාති. එහි යාමට ඔවුන්ට උවමනාවක් නැත. ඔවුන්ට ඔවුන්ගේ දූදරුවන් හෝ නෑදෑයින්වත් දැක ගැනීමට නැති නිසා ඔහු බිය වෙති. මේ නිසයි අපි ගිහියන්ට ඔබට දීර්ඝායු වේවා රූප සම්පත්තිය ලැබේවා ශක්තිය හා සතුට ලැබේවා කියා ආශිර්වාද කරන්නේ. ඔවුන් ඊට ඊටමත් කැමැති වුවත් හිස්තැනක් වූ නිවන ගැන කියන විට ඔවුහු ඊට කැමැත්තක් නොදක්වති. ඔබ කවදාවත් දැක තියෙනවාද සෝභාවත් ශක්තිමත් ප්‍රීතිමත් මහලු පුද්ගලයෙක් නැත. ඒත් අප කියන්නේ දීර්ඝායස රූප සම්පත්තිය ශක්තිය හා ප්‍රීතිය ගැනය. ඒවාටය ඔවුන් වඩා ප්‍රිය කරන්නේ. ඔහු ඉපදීම හා මරණය කියන සංසාර චක්‍රයට ඇල්ලී ඇති නිසා ඊට කැමැත්තක් දක්වති. ඒ අය වඩා ප්‍රිය කරන්නේ වහල උඩ හෝ බිම හෝ රැඳී සිටීමට ඔවුන් අතර ඉතා සුළු පිරිසක් පමණක් හිස් අවකාසේ රැඳී සිටීමට නොබියව ප්‍රාර්ථනා කරති. පවුල ඔබට ධර්මය සෙවීමට අවශ්‍ය නම් වනාන්තරයේ හෝ ගිරි සිකරවල හෝ ගල් ගුහාවල හෝ සෙවීමට අවශ්‍ය නැත. ඒ රැඳී ඇත්තේ ඔබ හද තුලය. එයට එහිම අත්දැකීමේ භාෂා මාධ්‍යයක් ඇත. සංකල්පයක් හා ඍජු අත්දැකීමක් අතර ලොකු වෙනසක් ඇත. බොහෝ භාෂාවලින් විස්තර කළ හැකි හා බොහෝ වචනවලින් කිව හැකි අත්දැකීමක් උණුවතුර භාජනයකට ඇඟිල්ල දැමීමෙන් ඔබට ලබාගත හැකිය. මෙම අත්දැකීම විවිධ භාෂාවලින් බොහෝ වචන යොදා විස්තර කළ හැකිය. පුද්ගලයෙකුගේ ජාතිය, භාෂාව හෝ සංස්කෘතිය කුමක් වුවත් හදවත තුලට ගැඹුරු ලෙස බී බලන්නෙකුට එම අත්දැකීම ලැබෙන්නේ ඒකාකාරීවයි. ඔබ ධර්මයේ සත්‍ය අවබෝධ කරගත් විට එහි හරය සියල්ලටම එක බව තේරුම් ගැනීමෙන් ලෝකයේ සියල්ලම්ම මව්පිය සහෝදර සහෝදරියන්ගෙන් සෑදුණු එකම පවුලක්සේ වටහාගත හැකිය. පොහොර අපේ පුහුණුවේදී ක්ලේශයන් පොහොරවලට සමාන කළ හැකි වේ. එය හරියට වැඩි පළදාවක් ලැබීම සඳහා ගෙඩි රසවත් වීම සඳහා කුණු ජරාවල් වන කුකුළු බෙටි හා ගොමගෙන පළතුරු ගසමුලට යෙදීම වැනිය. දුක් වේදනාව තුල සතුට පවතී. වියවුල තුල නිසල බව පවතී. ගින්දර කිසිවක් වහාම සිදු නොවන නිසා අපේ ධර්ම පුහුණුවේ ප්‍රතිඵලද ආරම්භයේදීම දැකිය නොහැකිය. ගින්දර ලබා ගැනීමට බලාපොරොත්තු වන මිනිසුකුය සඳහා වියලි ලී කැබලි දෙකක්ගෙන එකට මදින බව මා නොයෙක් විට නිදසුණක් වශයෙන් පෙන්වා දී ඇත. මෙහි ගින්දර අඩංගු බව මිනිසු කියති හේ කියයි. ඔහු ධෛර්යමත්ව ලී කැබලි දෙක මැදීමට පටන් ගනී. ඔහු ඊතා අපරීක්ෂාකාරීය. නොනවති ඔහු ලී කැබලි දෙක මදිමින් සිටී. ඔහුගේ ඉවසීමේ කෙලවරක්ද නැත. ඔහුට ගින්දර ලබා ගැනීමට උවමනා වුවත් තවමත් ගින්දර නොයේ. මෙයින් අධරමත් වූ හෙතම විවේකය සඳහා මද වේලාවකට නවතී. ඔහු නැවතත් මැදීමට පටන් ගනී. එහෙත් මේ වන විට පළමුවෙන් ලීවල ඇති වී තිබූ රත් වීම පහ වී ගොස් තිබූ නිසා වැඩය තවත් ප්‍රමාද වෙයි. ඔහුගේ එතරම් වේලාවක් නොමදි. මෙසේ වරින් වර නැවති නැවති මැද්දත් කිසි ප්‍රතිඵලයක් නොලබා අධෛර්යමත්ව අවසානයේ ඔහුගේ ව්‍යායාමයේ අතහැර දමයි. අවසානයේ එහි ඇති ගින්දරක් නැත කියා ඒ මුළුමලින්ම නතර කර දමයි. ඇත්ත වසයෙන්ම හෙතෙම තම කාර්ය කළා. ඒත් ගිනි ඇවිලීමට තරම් උස්නය එහි නිපදුනේ නැත. ඇත්ත වසයෙන්ම ඒ නිරන්තරයෙන් ගින්දර අඩංගු වී තිබුණත් ඒ ලබා ගැනීම සඳහා අවශ්‍ය උස්නත්වය ලබා ගැනීමට තරම් ඔහු ඔහුගේ කාර්ය සීග්‍රාකාරව කළේ නැත. අප සාමය කරා ළඟාවනතුරු මනස පෙර පරිදිම ක්‍රියා කරයි. මේ නිසා ශාස්ත්‍රූන් වහන්සේ කියන්නේ නොනවති දිගටම තම කාර්ය කරන ලෙසයි. පුහුණු වන ලෙසයි. සමහර විට අපට හිතෙන්නට පුළුවන් තේරෙන්නේ නැතුව පුහුණු වන්නේ කෙසේද කියලා. අප නිවැරදි පුහුණුව සම්පූර්ණ කරනතුරු ප්‍රඥාව පහළ නොවේ. එනිසා නොනවති භාවනා කළ යුතුය. නොනැවතී පුහුණු වුවහොත් අප කරන්නේ කුමක්දැයි සිතා බැලීමට පුහුණුව ගැන සැලකිලිමත් වීමට ආරම්භයක් ඇතිවේ. මාළුවා අපට ආශාව අවශ්‍ය නැතත් ආශාවක් නැත්තම් පුහුණු වීමටද නොහැකිය. ධර්මයේ හැසිරීම සඳහා වුවද ආශාව තිබිය යුතුය. වුවමනාව හා එපාවීම යන දෙකම කෙලෙස් නිසා ඇතිවිය. ඒ වුවමනාව හා නුවමනාව යන දෙකම කෙලෙස් සහිතය. ඒ දෙකම ගැටලු සහිතය. මුලාවන්ය. ප්‍රඥාව හීනය. බුදුරජාණන් වහන්සේ තුලද කැමැත්ත තිබුණි. ඒ පැවතියේ මනසේ ගති ස්වභාවයක් වශයෙන් පමණි. ප්‍රඥාවන්තයන් තුල කැමැත්ත පැවතියත් ඇලීමක් නැත. අපේ ආශාව දැලකින් ලොකු මාළුවක ඇල්ලීමට සමානය. මාළුවා දඟලා ඔහුගේ ශක්තිය දුර්වල වන තුරු ඉවසුවොත් අපට ඔහු පහසුවෙන් ඇද ගැලවී යන්නට නොදී අල්ලා ගත හැකිය. මාළුවා සහ මැඩියා අප පසෙඳුරම් පිනවීම කෙරෙහි ඇලී ක්‍රියා කළොත් අපත් ඇමගිලූ මාළුවාගේ තත්ත්වයට පත්වේ. මසුම් මරන්නා පැමිණි පසු ඔබ කෙතරම් වෙරදරුවත් ඔබට ගැලවීමක් නොලැබේ. ඇත්ත වශයෙන් ඔබ හසුවන්නේ මාළුවෙකු මෙන් නොව මැඩියෙකු ලෙසය. මැඩියා එම සම්පූර්ණයෙන්ම ගිල තමයි. මාළුවය ගන්නේ ඔහුගේ මුඛයෙන් පමණයි. කරක් gediya ඔබට යම් දෙයක යහපත හෝ අයහපත පැහැදිලිව පෙනෙනවා නම් ඒ ගැන වෙනත් කෙනෙක් කියනතුරු ඔබ බලා සිටින්නේ නැත. දීවරයෙකුගේ කරක් gediයට හසු වූ මාළුවෙකුගේ කතාව ගැන සලකා බලන්න. කරක් gediෙහි යමක් පැටලී ඇති බව දීවරයා තේරුම් ගනී. සතෙකු දඟලන බව හොට දැනේ. මාළුවෙකු යැසිතන ඔහු මාළුවා අල්ලා ගැනීමට අතදමයි. එහෙත් ඒ අමුතු මාදලියේ සතකි. ඔහුට සතා නොපෙනේ. ඔහු ආන්දෙකු විය හැකිය. නැතහොත් සරපයෙකුද විය හැකිය. ඔහු සතා නොබලාම අත්හැරියොත් ඒ ආදකුණන් තමාට ලැබුණු රසවත් ව්‍යංජනයක් අතහැර දැමුවා යයි සිතමින් හේ දුක් වේ. අනෙක් අතට ඌ සරපියකු වූහොත් දීවරයාගේ අතට දෂ්ට කරනු ඒ කාන්තය. දැන් ඔහු පසුවන්නේ විචිකිච්ඡාවෙනි. එහෙත් කෑමට ඇති ගිජුකම් නිසා ආන්දෙක් විය යුතුයයි සිතෙන් මවාගෙන ඔහු සතාව තදින් අල්ලා ගනී. මොහොතක් බලා නොසිට සතා එළියට ගත්තස් සරපයක බව දැනගත් සැනින් ඒ සතා විසි කරයි. වෙනෙත් කෙනෙකු අත අරිනවා ඕකා සරපයෙක්කැයි කියන තුරු බලා නොසිටී. වචනවලින් කීමට බැරි දෙයක් සතා දැකීමෙන් ඔහු වහාම ප්‍රත්‍යක්ෂ කර ගනී. සර්පයෙකු දෂ්ට කළොත් ඔහු මරණයට පත්විය හැකි බව හේ හොඳින් දනි. ඒ ගැන තවත් කෙනෙකු ඔහුට කීමට අවශ්‍ය නැත. එලෙසින් යමක් අප ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ආબોධ කරගත්තොත් අයෝග්‍ය අනතුරුදායක දේවල් වලට අත නොදබනු ඇත. දීවරයා. භාවනාව මගින් අපට අවබෝධය ලබාගත හැකිය. දැලට හසු වුණු විශාල මාළුවෙකු ගොඩට අදින දීවරයා පිළිබඳ නිදසුන අපි ගනිමු. දැල අදිද්දී ඔහුගේ චිත්ත සමුදාය කුමක් විය හැකිද ඔබ සිතන්නේද? මාළුවා පැනයා හැකියයි ඔහු තුල චකිතයක් ඇති වූහොත් ඔහු දුවගෙන ගොස් දැල තරයේ අල්ලාගෙන පොරබදන්නට පටන් ගනී. ඔහු නොදැනුවත්වම ලොකු මාළුවා බේරී යයි. දීවරයා තැත් කලා වැඩිය. පුරාණයේදී මසුම් මැරීම ගැන ප්‍රවේශමෙන් ක්‍රමාණුකූල මාළුවන්ට ගැලවීයාමට නොහැකිවනසේ දැල්ල එකතු කළ යුතු ආකාරය ඉගැන්මුණි. අපේ පුහුණුව එබාඳු විය. අපි මාළුවන්ට ගැලවී යා හැකි නොවනසේ අත්තපතගා සොයාගෙන දැල්ල එකතු කළෙමු. ඇතැම් විට ඒ පාව් අවස්ථාද තිබුණි. ඒ අපට සොයා බැලීමේ වුවමනාවක් නැතිකම නිසා විය හැකිය. නැත්නම් දැනගැනීමට වුවමනාවක් නොතිබුණ නිසා විය හැකිය. එසේ අපි නොකඩවා පුහුණුවෙයි යෙදුනෙමු. පුහුණුව මෙයයි. එම පුහුණුව වූයේ එලෙසය. ඒ කළේතුයයි හැඟුණ විට අපි ඒ කළෙමු. එපාවී කළත් ඒ සේමය. අප එය දිගටම කළෙමු. අප භාවනාව නොසැලෙන උනන්දුවෙන් කළොත් අප කරන දේට අප තුළ ඇති භක්තිය නිසායට ශක්තියක් ලැබේ. එහෙත් මේ අවස්ථාවේ අපට ප්‍රඥාව පහළ වී නැත. අප කොයිතරම් දිරිමත් වූවත් අපේ පුහුණුවෙන් වැඩි වාසියක් නොලැබේ. අප බොහෝ දුරට පුහුණු වුවත් තාම නිවැරදි මාර්ගයට අවතීර්ණ වී නොමැති බව සමහර අවස්ථාවක අපට හැඟේ. සමහර විට මේ නිවැරදි මාර්ගය නොවේ කියා සිතන අවස්ථාද ඇත. එසේ සිතා එය අත්හරින අවස්ථාද ඇත. මෙවැනි අවස්ථාවල අප ඊතා ප්‍රවේසම් විය යුතුය. මෙවිට අප දැඩි උත්සාහයෙන් හා ඉවසීමෙන් යුක්ත විය යුතුය. මේ ලොකු මාළුවා ප්‍රවේශමෙන් ඇදගන්නාක් මෙන් පරිස්සමෙන් කළ යුතුය. එවිට අප දරණ තැත දුෂ්කර නොවී ඒ නොනැවතී කරගෙන යා හැකිය. අන්තිමේදී වෙහෙසටපත් මාළුවා සටන් කිරීම නතර කළ විට ඌ ඇල්ලීම පහසුය. සාමාන්‍යයෙන් එය සිදුවන්නේ එසේය. අපි ක්‍රමානුකූලව ප්‍රවේශමෙන් සියල්ල එකට එකතු කිරීමෙන් පුහුණුවෙමු. අප භාවනා කරන්නේ මේ ආකාරයෙනි. විදුලි පන්දම උපාදානයෙන් තොරව සියල්ල අත්හල යුතුයයි බුදුදහමේ අනන්ත වශයෙන් අපට අසන්ට ලැබේ. මෙහි අදහස කුමක්ද? එහි අදහස නම් යමක් තබා ගන්නා නමුත් ඊට ඇලී නොසිටිය යුතු බවයි. නිදසුන් වශයෙන් මේ විදුලි පන්දම ගැන බලන්න. අපි විස්මයටපත් වෙමු. මේ කුමක්ද? ආ, ඒ විදුලි පන්දම. අපි ඒ නැවතත් පසෙක තබමු. අප යම් යම් දේ අල්වා ගන්නේ ලෙසිනි. අප කිසිවක් අල්වා නොගත්තොත් අපට කළ හැක්කේ කුමක්ද? සක්මන් භාවනාව හෝ වෙනත් දෙයක් කළ නොහැකිය. ඒ නිසා අප පළමු කොට යම් යම් දේ කෙරෙහි ඇලී සිටිය යුතුය. එයත් ආශාවකි. ඔව්, ක්ලේශයකි. ඒ බව දන්න නමුත් විමුක්තිය කරාගෙන යන මාර්ගයයි. එයත් හරියට මෙහි පැමිණීම වැනිය. පළමුව ඔබට ඇතිවන්නේ උවමනාවයි. ඔබට එම උවමනාව ඇති නොවිනි නම් දැන් ඔබ මෙහි නොසිටිනු ඇත. ඕනෑකම නිසයි අප යම් යම් දේ කරන්නේ. උවමනාව තිබුණට විදුලි පන්දමට අප ඇලී නොසිටින්නාසේ ඒ දේටද අප ඇලී නොසිටිය යුතුයි. මේකු මක්ද. අපි යමක් ඇහිඳගෙන බලා ඒ විදුලි පන්දමක් බව හැඳින ගනිමු. අපි නැවතත් පසෙක තබන්නෙමු. මෙයයි යමක් ගන්නා මුත් එයට ඇලී නොසිටීම යනු. අපි එය තේරුම්ගෙන ඒවා අත්හරින්නෙමු. අප යම් යම් දේ අල්වා ගත්තත් මෝඩ ලෙස ඒවාට නොවැලී හොඳදේ වුවත් නරකදේ වුවත් ඒ සියල්ල ඥානවන්ත ලෙස අත්හරිමු. නිදහස් මාවත අප යන සංස්කාර ධර්මයෝය ඒ නිසා සතුට හා අසතුට යන දෙකම පොදුයයි කියා සිතීම නොවටී මෙසේ දැකීම යම් යම් දේ සම්බන්ධව සත්‍ය ස්වභාවයේ පැහැදිලි දැනීමක් නොවේ. ඇත්තනම් අපේ කැමැත්ත අනුව යම් යම් දේ සිදුවිය යුතුයයි බල කල නොහැකි බවය. ඒවා ස්වභාව ධර්මය අනුව සිදුවේ. මෙම සරල සංසන්දනයේ දෙස බලන්න. රතවාහන නිරන්තරයෙන් එහා මෙහා ගමන් කරන නිදහස් මාවතක් මැද ඔබ වාඩි වී මා දෙසට රතේ පදවන්නේ ඇයි? මගේ දෙසට පදවන්නට එපා කියා තරහින් ඔබට කෑ ගැසිය නොහැකිය. ඔබට එසේ කිව නොහැකිය. එය නිදහස් මාවතක් නිසා. එසේ නම් ඔබට කළ හැක්කේ කුමක්ද. ඔබට කළ හැකි එක්කම සුදුසුදේ පාරෙන් ඉවත්වීමයි. වාහන ගමනාගමනය සඳහා ප්‍රධාන වසයෙන් මහාපාර යොදා ගනී. වාහන එහි නොතිබිය යුතුයයි ඔබ සිතීමෙන් වන්නේ ඔබ දුක්කිඳිනවා පමණි. සංස්කාරයෝද එසේමය. අප වාඩිවී භාවනා කරද්දි ශබ්ද ඇසීම ආදියෙන් අපට බාධා පැමිණේ. එවිට අප සිතන්නේ අර ශබ්දය අපට කරදර කරනවායි කියාය. ශබ්ද අපට හිරිහැර කරනවා කියා සිතන නිසායි. අපට ඒ බාධාවක් වන්නේ. ඒ අනුව අපද දුකටපත් වේ. අප මෙය මදක් ගැඹුරට ගොස් විමසා බලන්නේ නම් අපයි ශබ්දය සොයා ගොස් බාධාව ඇති කරගත්තේ. සද්දය සාමාන්‍ය වශයෙන් සද්දයක් පමණි. අප එය මේ අන්දමින් තේරුම් ගන්නේ නම් එහි ඊට වැඩි යමක් නැත. අප එය එසේ වීමට ඉඩ හරිමු. එවිට ශබ්දයක දෙයකුත් අප වෙනත් දෙයකුත් වශයෙන් ගැනීම. මේ සත්‍ය නිවැරදිව වටහා ගැනීමයි. ඔබ දෙපැත්තම බලන්නේ නම් ඔබට සාමය ලැබේ. එක පැත්තක් පමණක් බැලුවොත් එතන දුක ඇති වේ. ඔබ දෙපැත්තම බැලීමෙන් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නෙහිය. මෙයයි මනසේ නිවැරදි පුහුණුව. මේටයි අපි කියන්නේ ඍජු දැකීම ලබා ගැනීම කියලා. මෙලෙසින් සියලුම සංස්කාරයන් අනිත්‍ය හා විනාශ වන සුළු වුවත් අපි ඒවායේ තදින් ඇලී සිටින්නෙමු. අපි ඒවා බදාගෙන ඒවාට ගිජි වූවෝ වෙමු. අපට උවමනා ඒ සත්‍ය වශයෙන් පිළිගැනීමටයි. අසත්‍ය දේ තුලින් සත්‍ය ලබා ගැනීමට අපි උත්සුක වන්නෙමු. සංස්කාරයන් Taman ලෙස පිළිගෙන ඒවායේ ඇලී සිටීමෙන් පුද්ගලයා දුකටපත්ේ. මේවා තේරුම්ගෙන භාවනා කිරීමටය බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ මැඩියා ඔබ ධර්මයේ හැසිරීම වැඩියෙන් පැහැර හරින විට වැඩියෙන් විහාරස්ථානයට ගොස් බණ ඇසීම පැහැර හරින විට මඩ වගුරක සැඟවෙන මැඩියෙකුගේ තත්වයට ඔබේ මනස වැටේ. බිලී කොක්කක් රැගෙන යමෙක් පැමිණි වහාම මැඩියාගේ ජීවිතය දවසන් වේ. එවිට ඔහුට කළ හැකි එකම දේ බිලී කොක්කේ ඇමනීමයි. ඔබ මඩ වගුරකට නොවැටෙන්නට වග බලාගත යුතුය. නැතහොත් ඔබ බිලී කොක්කකට බිලිවේ. දරුවන් මුණුපුරන් හා වස්තුව නිසා ඔබේ නිවසේදී ඔබ මැඩියාටත් වඩා අන්ත තත්ත්වයකට වැටේ. මේවායින් වෙන්වීමට ඔබට බැරිය. ඔබ මහලු වී රෝගාතුර වී මරණාසන්න වූ විට කළ හැක්කේ කුමක්ද? මෙයයි ඔබ ඇමිනෙන බිලිකොක්ක දැන් ඔබ හැරෙන්නේ මොන දිසාවටද? පළතුරු ගස සමහර විට පළතුරු ගසක මල් පිරී තිබෙන විට හමන සුළඟින් සමහර මල් ගිලිහි බිම පතිත වේ. ඉතිරිවන ඒවා කුඩා ලාගිරි බවට පත්වේ. තවත් සුළඟකින් ඒවායින් සමහරක් පතිත වී යයි. ඉතිරිවන ඒවායින් සමහරක් බිම වැටෙන්නට පෙර ගසේම පැසුණු බවට පත්වේ. නැත්නම් හොඳ හැටිදේ. මිනිසා හා සම්බන්ධවද ස්වභාවේ එයයි. ඔහුද විවිධ අවස්ථාවල ජීවිතක්ෂයට පත්වෙයි. සමහරෙක් ඉපදී ටික දවසකින් මේ අද්දී තවකෙක් උස තුළදීම මේ ඇති. ළමා අවධයේද මේ යන්නෝ වෙත්. කෙනෙක් තුරුණුවියේදී මේ අද්දී තව අයෙක් මහල්ලුවියද ගත කරත්. මෙසේ විමසා බලන කල පළතුරු ගසත් මිනිස්තිවියත් එකම දෙයකි අස්තිරය. අපේ මනසේ දේ හා සමාන තත්ත්වයක් ඇත. මනෝමය රූපයක් පහළවී මනසට හමාවිත් එයහා ගැටේ. කලින් කී gediyemen මනසද බිම වැටේ. සියලුම සංස්කාරයන්ගේ අනිත්‍යතාවය බුදුරජාණන් වහන්සේ ආબોධ කරගත්හ. පළතුරු ගසේ උපමාව උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට අදාළව මෙනෙහි කළසේක. ඒ ශ්‍රාවකයන්ද අනිත්‍ය බව උන්වහන්සේ දුටුසේක. ඊට වෙනත් විකල්පයක් නැත. මෙයයි සියලු සංස්කාරයන්ගේ ස්වභාවය. කුණු කසලවල ඔබේ සිත නිසලව එකඟ වී ඇතනම් මෙය වැදගත් උපකරණයක් බවට පත්වේ. එහෙත් ඔබ එක තැනක වාඩි වී සිත එකඟ කරගන්නේ ප්‍රසන්න හා සතුරු තත්වයට පැමිණීමේ අටියෙන් නම් එය ඔබේ කාලය නාස්ති කිරීමකි. නිසි පුහුණුව නම් අසුන්ගෙන සිත තැම්පත් කරගෙන එකඟ කරගෙන සිතේ හා කයේ ස්වභාවය පිරික්සා බලා. ඒ වඩා පැහැදිලිව දැකීමය. සිත නිශ්චලව එකඟ කර ගැනීමෙන් පමණක් తాවකාලික සාමයක් හා කෙලෙස් වලින් මිදුණු ස්වභාවයක් ඇතිවේ. එහෙත් එය తాවකාලිකයි. එය හරියට කසල වලක් ගල් පූරුවකින් වසා තබන්නාක් වැනිය. කසල වලෙන් පුවරුව ඉවත් කළ වහාම දුර්ගන්ධය හමයි. ඔබ සිතද එකඟ කළ යුත්තේ తాවකාලික සුවයක් සඳහා නොවේ. සිතත් කයත් හරියාකාරව විග්‍රහ කොට තේරුම් ගැනීම සඳහායි. මෙයයි ඔබගේ සත්‍ය විමුක්ති මාර්ගය. තෑග්ග අප ශරීරය ගැන විමසිය යුත්තේ ඒ ඇතුළතිනි. ශරීරය තුළ ඇත්තේ කුමක්වත් පසු නොබා ඒ දෙස බලන්න. හුදෙක් ශරීරයේ පිටපැත්ත පමණක් බැලුවහොත් එහි ඇති සියලු දේ පැහැදිලි ලෙස නොපෙනේ. අපට දැකගත හැකි වන්නේ අපේ සිත් වශී කරන හිසකෙස් නියවැනි අලංකාර දේවල්ය. ශරීරය තුලින්ම ශරීරය දැක ගැනීමට ශරීරයේ අභ්‍යන්තරයේ දෙස බලන්න. මෙන් බුදුරජාණන් වහන්සේ අපට වදාළසේක. මේ ශරීරය තුල ඇත්තේ මොනවද? සමීප වී බලන්න. ඇතුලේ ඇති බොහෝ දේවල් අපි මවිතයටපත් කරනු ඇත. මක් නිසාද? ඒවා අප ඇතුලේ තිබුණත් මීට පෙර දෙක නැති නිසාය. අපි කොහේ යතත් ඒවාද රැගෙන යන්නෙමු. එසේ වුවත් ඒවා ගැන කිසිවක් අපි නොදනිමු. මේ සිරුර ගැන නිදසුනක් මෙන්න. අප නෑදෑ ගෙදරකට ගිය විට ඔවුන් අපට තෑග්ගක් දෙනවා යයි සිතන්න. එය ආවරණයකින් කොතා ඇත. ඒ ඇතුලේ ඇති දෙය බැලීමට ඒ විවෘත නොකර ගමම් මල්ලේ ලාගෙන අපි ඒ ගෙදරින් පිටත් වී එමු. අවසානයේ ඒ දිගහැර බැලූ විට එහි ඇත්තේ කුමක්ද? මුළු පාර්සලේම පිරී ඇත්තේ විසකුරු සර්පයන් ගොඩකිනි. අපේ සිරුරද එවැනිය. එහි පිටපොත්ත පමණක් දැකගෙන එය හොඳ ලස්සනයේ අප පවසමු. අපට අපම අමතක වේ. ඒ අනිත්‍ය බව අසතුරු දායක බව අමතක වේ. ශරීරයේ ඇතුළත දුටුවහොත් ඒ කෙතරම් පිළිකුල් සහකර දැයි අපට පෙනේ. ලස්සනයයි කිව හැකි කිසිවක් ඒ තුල නොවේ. මතු පිටින් රසවත් බව නොතකා සැබෑ ස්වභාවයම බැලුවහොත් ඒ කොතරම් දුක්ඛිත අරුචි උපදවන තැනක්ද අපට පෙනේ. ඒ තුලින් අපට මතුවන්නේ විරාගය. මේ පාවීමේ හැඟීම ලෝකයේ ගැන ඇතිවන පිළිකුලක් නොවේ. ඒ සිදුවන්නේ මනස යථා ස්වභාවයට පත්වීමයි. එය දේවල් අත්හැරීමේ යෙදීමයි. හැම දෙයක් හරයක් නැති විශ්වාසයක් නොතැබිය හැකි දේවල් වශයෙන් අපි දකිමු. ඒවා අපට එපරිද්දෙන් තිබේවායි හැඟේ. ඒවාද ඇති වූ විදිහටම පැවතේ. ස්ථිර පැවැත්මක් නොමැති දේවල ස්ථිර පැවැත්මක් ඇත්තෙන්ම නැත. අවලක්ෂණ දේවල් අවලක්ෂණමය. එනිසා බුදුන් වහන්සේ දේශනා කළේ අප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේවා අත්දකින විට ඒවායේ නොඑල්ලෙන ලෙසය අප ඒවා යන්නට හැරිය යුතුය. සතුට වුවත් අසතුට වුවත් ඒවායේ වෙනසක් නැත. ඒවා එක සමානය. ඒ නිසා ඒවා යන්නට හැරිය යුතුය. තනකොළ සාමයේ ළඟා කර ගැනීම සඳහා භාවනා කළ යුතුය. සාමාන්‍යයෙන් සාමයේ ලෙස මිනිසුන් හිතන්නේ සිත තැම්පත් කර ගැනීම පමණක් මිස කෙලෙස් සංසිඳුවා ගැනීම නොවේ. ගලකින් තනකොළ වැසුවාක් මෙන් తాවකාලිකව කෙලෙස් යටපත් කිරීමකි. ඔබ ගල ඉවත් කළ විට නැවතත් තනකොළ වැඩීමට පටන් ගනී. තනකොළ తాවකාලිකව යට වූවා මෙසේ මැරෙන්නේ නැත. අප වාඩි වී භාවනාවේ යෙදීමත් මෙවැනිය. අපේ මනස තැම්පත් වුවත් ඒ කෙලෙස් වලින් අත් මිදී නැත. ඒ නිසා සමාධිය ස්ථිර දෙයක් නොවේ. සත්‍ය සාමය සඳහා ප්‍රඥාව වැඩි යුතුය. සමාධිය අනුව ගලෙන් තනකොළ වසා තබනවා වැනි తాවකාලික චිත්ත සාමයකි. මේ ඇත්තෙම తాවකාලිකය. ප්‍රඥාවෙන් ලබන සාමය තනකොළ මත තබන ලද ගල ඉවත් නොකොට එතනම තිබෙන්නට හැර තනකොළ විනාශ වන්නට සලසනවා වැනිය. එවිට තනකොළවලට නැවත වැඩීමේ හැකියාවක් නැත. කෙලෙස් තුනී කොට ප්‍රඥාවෙන් ලබන සමාධිය ස්තිර නිවැරදි සාමයයි. අත පොතකින් භාවනාව හදාරන්නන් හා එය ප්‍රායෝගිකව හදාරන්නන් අතර වැරදි තේරුම් ගැනීමක් ඇත. පොතපතකින් භාවනාව හදාරන උදවිය කියන්නේ ප්‍රායෝගික භාවනා පුහුණුවේදී භික්ෂූන් ඔවුන්ගේ මතානුව භාවනාවේ යෙදෙන නමුත් ඔවුන්ගේ ඉගැන්වීම් වල මූලික පදනමක් නැත කියාය. ඇත්ත වශයෙන් අධ්‍යයනය හා පුහුණුවන යන මේ දෙආකාර හැදෑරීම හරියටම එකම දෙයකි. මේ අප නිවැරදිව තේරුම් ගන්නේ නම් එය හරියට අල්ලේ ඉදිරිපස හා පසුපස වැනි. අප අත ඉදිරියට දිගහරිනට අපට පෙනෙන්නේ අතේ ඉදිරිපස පමණි. පසුපස නොපෙනේ. ඇත්ත වසයෙන්ම එයින් අදහස් වන්නේ නැහැ අල්ල පිටුපස අතුරුදන් වී ඇති බව. අල්ල යටිපැත්ත නොපෙනෙනවා පමණි. එමෙන් අප අල්ල අනික් පැත්තට හැරවූ විට අපට අල්ල නොපෙනීයයි. ඒ යටි අතට හැරවීම නිසා නොපෙනී ගියා මිස එය කොහේවත් ගියේ නැත. භාවනා පුහුණුවේදීත් අප මෙම ධර්මතාවය මතක තබා ගත යුතුය. මේ තේරුම් නොගෙන පොත්පත් හැදෑරීමෙන් පමණක් සත්‍ය ධර්මය වටහාගත නොහැකිය. ධර්මය හරිහැටි තේරුම් ගන්නේ නම් කිසිවක් ග්‍රහණයට ගන්නේ නැත. මේ ධර්මතාවයට යටත්වීමකි. ඇලීම් තුරන් කිරීමකි. උපාදානය පහ කිරීමකි. එල්බ ගැනීමක් පැවතියත් එය ටිකෙන් ටික ශේවීයයි. පොතපත හැදෑරීමෙන් ලබන අවබෝධය හා පුහුණුවෙන් ලබන අවබෝධය වෙනස මෙයයි. වල ඇතැමෙකුට මා උගන්වන කරුණු අතර එකිනෙකට නොගැලපෙන තැන් පෙනෙන්නට පුළුවන්. මා උගන්වන විදිය සරලය. එය හරියටම මා කිහිප වතාවක් ගමන් කර ඇති පාරක් දිගේ පාර ගැන නොදන්නායෙකුට ඉදිරියට එනු මා දක්නා වැනිය. මගේ හිසෝසවා බලන විට මා දකින්නේ පාරේ දකුණු පස ඇති වලකට ඔහු වැටෙන්නට ආසන්න බවේ. එවිට පාරේ වම් පැත්තට වී යාමට ඔහුට කෑ ගසා කියමි. ඒ ආකාරයටම පාරේ වම් පස ඇති වලකට වැටෙන්නට ආසන්න බව පෙනෙන විට දකුණු පසට වී යන ලෙස හඬගා කියමි. උපදෙස් විවිධාකාර වුවත් මා උගන්වා දෙනු ලබන්නේ එකම දෙසකට ගමන් කිරීමටය. මා කියා දෙනු ලබන්නේ එකම මගේ අන්තයට නොගොස් පාරේ මැදට වී යාමටය. නියම ධර්ම මාර්ගයට උන් පිවිසෙන්නේ විටය. නිවස මාගේ ශ්‍රාවකයන් සියලු දෙනාම මාගේ දරුයන්. මාගේ සිතේ ඇති එකම දේ මෛත්‍රිය ඔවුන්ගේ යහපතයි. ඔබට සමහර විට වේදනාවක් ඇතිවත් එය හුදෙක් ඔබේ යහපත තකාමය. ඔබෙන් සමහරෙකු ඊතා උසස් දැන උගත්කමක් ලැබූ දැනුම් සම්භාරයකින් යුක්ත බව මම දනිමි. ලෞකික දැනුම පමණක් ඇති සුළු අධ්‍යාපනයක් ලැබ ඇතේ පුහුණු කිරීම පහසුය. එහෙත් විශාල දැනුම් සම්භාරයක් ඇතිය විශාල නිවසක හිමිකරුවන් වැනිය. ඒ නිසාම නිවස පවිත්‍ර කිරීමද බැරෑරුම් කාර්යයකි. එසේ දුෂ්කරතා විදගෙන වුවත් නිවස පිරිසිදුව සැකසීමෙන් පසුව වුන්ට සැප පහසුවෙන් ජීවත් වීමට ඉඩකඩ ලැබේ. ඉවසන්න. ඉවසීම හා දරා ගැනීමේ ශක්තිය අත්‍යවශ්‍ය දෙයකි. නිවැරදි පුහුණුව සඳහා ගෘහණිය රවාගත් මොහොනකින් යුතුව පිකන් සෝදන ගෘහණියක් නොවන්න. මේ තැනැත්තියගේ සිත පිඟන් සේදීම කෙරෙහිම පමණක් තදින් බැඳී ඇති නිසා ඇයට තම සිත කිලිටි වී ඇති බව නොපෙනේ. කවදාහරි ඔබ මෙය දැක තිබේද? ඇය දකින්නේ පිඟන් පමණය. ඇය දකින්නේ යකින් ඊට ඈත් වූ දෙයකි. එසේ නොවේද? නොඅනුමානවම ඔබෙන් සමහර දෙනෙකු මෙය අත්දක ඇති බව මම පවසමි. ඔබ බැලිය යුත්තේ මෙතනයි. මිනිස්සු පිඟං කෝප සේදීම ගැනම සිත් යොමු කරගෙන ඇතත් තමන්ගේ සිත් කිලිටි වීමට ඉඩ හරිතේ. මෙය හොඳ දෙයක් නොවේ. ඔවුන් කරන්නේ තමන් විසින්ම තමන් අමතක කර ගැනීමයි. හිවලා. බුදුරජාණන් වහන්සේ වනයක වාසය කරද්දි දුව යන හිවලක දුටුසේක. හිවලා වරක් නැවතී බලා පඳුරක් අස්සට රිංගා නැවතත් උගේ මාර්ගය උදිව්වේය. ඉන් පසු ගස්බෙනයකට දිවගොස් නැවතත් එලියට පැන දුවන්නට පටන් ගත්තේය. නැවතත් ගල් ගුහාාවකට රිංගාගත් හිවලා පුරුදු පරිදි නැවතත් පැනදුවන්නට විය. එක විනාඩියක් නැවතී බලා සිට නැවතත් දිවගොස් මද වේලාවක් දිගා වී සිට නැගිට යලි දිවීමට පටන් ගත්තේය. මේ නරියාට කුෂ්ඨයක් සෑදී ඇත. ඌ නැවතුන ගමන් මෙම කුෂ්ඨයේ වේදනාව ඌ තුලට පසා කරගෙන යන්නාක් මෙන් ඌට දැනේ. මේ නිසා ඌ දුවයි. එහෙත් ඒ වේදනා නිවාරණයක් නොවන නිසා ඌ වරෙන් වර දුවන නවතින. බිම දිගාවන හා පණින ආදී විවිධ ඉරියව්වල යෙදෙමි. වේදනාව යටපත් කර ගැනීමට උත්සාහ කරයි. වේදනා ඉවසාගත නොහැකි නිසයි මේ විවිධ දෑ කරන්නේ. නැවතී සිටීම ඌට අසීරුවකය. තථාගතයන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ ඇසූහ. මානෙනී අර වේදනාවෙන් පෙළෙන සිවලා දුටුවාද. දිවීම පැනීම බිමදිගාවීම නැවතීම ආදී මේ හැම ඉරියව්වක් කරන්නේ වේදනාව ඉවසිය නොහැකි නිසා වුවත්. ඒ එකකින්වත් වේදනාව නොනවති. තවද පඳුරු යටට රිංගා ගල්ලෙන් තුළට වැද ගස්බෙන අස්සේ රිංගා මේ කුමක් කළත් ඒ එක එකට සාප කළත් උගේ කුෂ්ඨ වේදනාවේ නම් අඩුවක් නැත. ගැටලු ඇත්තේ මේ එක තැනකවත් නොවේ. ඌ සාප කළ යුත්තේ ඌට වැළඳී ඇති කුෂ්ඨ රෝගයටය. යනුවෙන් බුදුරජාණන් වහන්සේ යථා ස්වරූපය භික්ෂූන්ට පහදා දුන්න. අපද මේ හිවලා වැනිය. අපේ වැරදි දර්ශනය නිසාය අප අපහසුතාවයකට පත්වන්නේ. අපි අපේ ඉන්ද්‍රිය සංවරය ගැන නොසිතා බාහිර අරමුණු කෙරෙහි අපේ වේදනාවලට වරද පවරමු. අපි තායිලන්තය ඇමරිකාව එංගලන්තය යන කුමන රටක සිටියත්. සෑහීමට පත් නොවන්නෙම් ඇයි. ඒ අපේ වැඩදි දැකීම නිසයි එපමණයි. අප කොතනකට ගියත් සෑහීමකට පත් නොවේ. ඉවලාට කුෂ්ටරෝගය සුවකරගත හැකි තැනකට ගියානම් ඔහුට සෑහිමට පත්වීමට තිබුණාක්මෙන් අපටද අපේ වැරදි දැක්මෙන් තුරන් වී කොතැනකට ගිය සෑහීමකට පත්විය හැකිය. පිහිය පිහියට තලයක් නාරටියක් හා මිටක්ද ඇත. තලය පමණක් තෝරා ඉවතට ගත හැකිද. නාරටිය හා මිට පමණක් තෝරා ඒවා ඉවතට ගත හැකිද. මිට නාරටිය හා තලය යන මේ තුනම එකම පිහියේ කොටස්ය. පිහිය ඉවතට ගන්නා විට මේ කොටස් තුනම එකවර ඉස්සී එයි. මේ අයුරින් හොඳයයි පවසුන් ලබන දෙයද ඒ අනුවම එයි. මිනිස්සු යහපත සොයා යමින් මිනිස්සු යහපත සොයා යමින් නපුර විසකිරීමට තැත් කරති. නමුත් යහපත් හෝ නපුරු හෝ නොවන දේ ගැන ඔවුහු අධ්‍යයනය නොකරති. මෙලෙස අධ්‍යයනය නොකරන්නෙහි නම් ඔබට සැබෑ අවබෝධයක් නැත. යහපත තෝරා ගන්නා විට ඒ පසුපසින් නරකද එයි. ඔබ සැපත තෝරා ගතහොත් දුකද ඒ පසුපසින් එයි. හොඳ නරක යන දෙකම අභිභවයන ලෙස මනස සකස් කරගන්න. භාවනා පූුණුවේ අවසානය එවිටයි. ගැටය සතුට හා අසතුට ගැන සිතින් විමසා බලා ඒවා අස්තිර වෙනස් වන සුළු බවත් අප අත්දකින හැම විවිධාකාර වේදනාවකටම පැවැත්මක් නොමැති හේයින් ඒවා තදින් ග්‍රහණය නොකට යුතු බවත් අපි ආબોධ කරගනිමු. අපට මෙලෙසින් තේරුම් ගත හැක්කේ ප්‍රඥාව ඇති නිසායි. හැම දෙයක්ම ඊට ආවේනික වූ ස්වභාවය අනුව පවත්නා බව අපි තේරුම් ගන්නෙමු. මේ අවබෝධය අපට ඇත්නම් එය ගැටගසන ලද කම්බයක එක පොටක් අපාතට ගත්තාක් වැනිය. අප මේ පොට හරි දිසාවට ඇද්දොත් ගැටය බුරුල් වී ලිහෙයි. එය වැඩිකල් එසේ තදවී නොපවතිී මෙයින් අපට තේරුම් ගත හැක්කේ හැම දෙයක්ම එකම අයුරකින් හැමවිටම නොතිබෙන බවය. මීට පෙරාතු අපට හැඟී ගියේ දේවල් එක්තරා ආකාරයකට තිබිය යුතු බවයි. එසේ සිතා අප කළේ ගැටේ තව තවත් තද කිරීමයි. එසේ ජීවත්වීම ඉතා තද බවින් යුත් එකකි. එනිසා ගැටේ ස්වල්පයක් බුරුල් කර පහසුවට පත්වෙමු. ගැටේ බුරුල් කරන්නේ මක් නිසාද. එය තද නිසා එසේ කරමු. ගැටේ හිරකර ඒ අල්ලාගෙන නොසිටිය හොත් ඒ බුරුල් කළ හැකිය. තදවී තිබීම හැමදාම තිබියයුතු තත්ත්වයක් නොවේ. අපි ඉගැන්වීමේ පදනම වී ඇත්තේ අනිත්‍යයි. සැපදුක දෙකම අනිත්‍ය බව අපි දනිමු. ඒවා මත විශ්වාසය තැබිය නොහැකිව අපි දකිමු. ස්ථිරයයි කිව හැකි කිසිවක් නැත. මෙම අවබෝධය නිසා අප සිතේ පහළ වෙන විවිධ හැඟීම් කෙරෙහි විශ්වාසයේ තැබීම කෙමෙන් අඩුවන හේයින් වැරදි අවබෝධයේ කෙරෙහි ඇති විශ්වාසය නැතිවන තරමට අඩුවේ. මෙයයි ගැටය ලිහීම කියන්නේ. ඒ ක්‍රමයෙන් බුරුල් වීමට පටන් ගනී. ඇලීම අනුක්‍රමයෙන් මුලිනුපුටා දැමේ. පොල් කටු හැන්ද. ධර්මයට සවන් දෙනු විනා ඒ අනුව පුහුණු නොවේ නම් ඔබ හොදි භාජනයක් තුළලු හැන්දක්ම වන්නේහිය. හැන්ද හොදි භාජනය තුළ හැමදාමත් ඇතත් හොද්දේ රසය නොදනී මේ ගැන සිතා භාවනාවේ යෙදෙන්. කොළය. දැන් අප වාඩි වී සිටින්නේ සාමකාමී පරිසරයක් ඇති වනයකය. මෙහි සුළඟ නොමැතිනම් කොළ නොසැල්වී නිශ්චලව තිබේ. සුළඟ හමන විට ඒවා සතසටගා ඒ මේ අත සලිත වේ. මනසත් කොළයකට සමාන කළ හැකිය. මානසික හැඟීමක් පහළ වූ කල මනසද සසල වී එම හැඟීම අනුව හැපීම් ඇතිවේ. ධර්මය ගැන අපේ දැනීම හීනවන තරමට මනසේ හැඟීම් හම්බායාමද වැඩිවේ. එය සතුටු වේදනාවක් ඇතිවන විට එහි බලයට යටත් වෙයි. දුක් වේදනාවක් ඇතිවන විට එහි බලයටත් යටත් වෙයි. මේ ආකාරයට මනස නිරන්තරයෙන් සැලෙමින් පවතී. කාන්දුවන වහල ධර්මය පුහුණුවීම ගැන බොහෝ අය කතා කළත් ඔහු සැබවින්ම පුහුණුවේ නොයදෙති. එය හරියට වහලයේ එක් පැත්තකින් තෙමෙන විට ගෙයි අනෙක් පැත්තට වී නිදාගන්නා මිනිසා වැනිය. නිදා සිටින පැත්තට ඉරව්ව වැටෙන විට ඔහු අනෙක් පැත්තට මාරු වන්නේ. මටත් අනෙක් අයට මෙන් සුව පහසු නිවහනක් ලැබෙන්නේ කවදාද යන්න සිතමිනි. මුළු ගේම තෙමෙන්නට පටන් ගතහොත් ඔහුගේ අතහැර දමා යයි. කොයි දෙයක් හෝ කළ යුතු ආකාරයේ නොවේ. නමුත් බොහෝ අය කරන්නේ එලෙසය. හසුන ඔබේ මනස පවතින්නේ සතුටින්ද දුකින්ද ඒ ඇලීමෙන් තොරද යනුවෙන් ඔබේ මනසේ ක්‍රියාකාරීත්වය ගැන හුදෙක් දැනීමෙන් සිටින්න මනස තුල පවතින්නේ දුකක් නම් ඒ බව දැක ගන්න ඒ බව දැනගන්න එයින් ඉවත්වන්න මෙය හසුනකට උපමා කළ හැකියි ඇතුලේ ඇති දේ දැක ගැනීමට නම් ඒ විවෘත කර බැලිය යුතුය. ලී කොටය ලී කොටයක් කපා ගඟට දැම්මුත් ඒ දියේ පාවී ගඟ පහලට ගසාගෙන යයි. එම කොටේ යුරක හැපී නැවතුනේ නැත්නම් දි รา ගියෙත් නැත්නම් එය මොහොතටම ගසාගෙන යයි. එලෙසින් මනසද අත්තකිලමතානු යෝගය හා කාමසුකල්ලිකානු යෝගය යන අන්ත දෙකෙන් එක් අන්තයක හෝ නොබැඳී මධ්‍යම මාර්ගයේම ගමන් කළොත් නොවලහාම සත්‍ය සාමය කරා පැමිණේ. මෙහි ලී කොටයසේ අප හඳුන්වන්නේ මනසයි. ගං යුරු දෙක නම් මෛත්‍රිය හා වෛරයයි. එසේත් නැත්නම් එක් ඉවුරක් ප්‍රීතිය ලෙසත් අනෙක් ඉවුර දුක ලෙසත් හැඳින් විය හැකිය. මැද මග ගමන් කිරීමට නම් මෛත්‍රිය හා වෛරයත් ප්‍රීතිහා දුකත් යන මේවා එකම අන්දමේ මානසික හැඟීම් පමණියන්න හරිහැටි අවබෝධ කරගත යුතුය. එම අවබෝධය ඒත්තු ගත්තොත් මනස අර අන්ත දෙකින් එක අන්තයක හෝ නොහැපෙනු ඇත. මානසික පුහුණුවේදී අවශ්‍ය වන්නේ මනස තේරුම්ගෙන කිසිම හැඟීමක් ඔස්සේ නොගොස් ඒ කිසිවක් පෝෂණය නොකොට හැඟීම් ඒ ආකාරයෙන්ම පහවයෑමට සැලසීමයි. මෙවිට ලීකොටේ මෙන් මනසද කිසිවකින් බාධා ඇති නොකරගෙන නිරායාසයෙන් සසර සයුර තරණය කොට නිවන කරා පැමිණෙයි. දැව දඬු ඔබ ඔබේ හදවත නිසියාකාරයෙන් පුහුණු නොකළොත් ස්වභාව ධර්මයේ නීති අනුව යමින් එය හීලෑ නොවී පවතී. එය හරියට පුහුණු කළොත් ඒ විපුල ඵල නෙලිය හැකිය. මේ ගස්වලට සමාන කළ හැකිය. ගස්වලට කැලෑවේදීම වල් බිහිව වැඩීමට ඉඩහැර සිටියොත් අපට නිවසක් සැදීම වැනි කිසි ප්‍රෝජනයකට ඒවා ගත නොහැකි වෙයි. ගෙයක් සැදීමට අවශ්‍ය ලෑලි වැනි කිසිවක් ඒවායින් ලබාගත නොහැකිවේ. ගෙයක් සැදීමට ඕනෑකමක් ඇති වඩුවෙක් කැලෑවෙන් ගසක් තෝරාගනි. ඔහු එයින් සුදුසුසේ දැවදණ්ඩු ඉරාගෙන ඒවා යොදාගෙන වටිනාගයක් නිර්මාණය කරයි. භාවනාව හා හදවත දියුණු කිරීමද මේ බදුයි. කැලේ තිබෙන ගස කපා කොටා සුදුසුසේ පිළියෙල කරන වඩුවා අලංකාර ගෘහයක් නිර්මාණය කරන්නාක් මෙන් අපද අපේ මනසෙහි වැඩි සංයමයක් ඇතිවනසේ හා සිත ගැන සිතටම වැඩි දැනුවත් වීමක් ඇතිවීම සඳහා වඩා සංවේදී වන ලෙස පුහුණු කට යුතුය. ඉහඳ පණුවක් අපේ සෑහීමකට පත්වීම රඳා තිබෙන්නේ අප ඇසුරු කරන පිරිසේ සංඛ්‍යා මත නොවේ. එය ලැබෙන්නේ නිවැරදි අවබෝධය තුලින් පමණි. අපට නිවැරදි දැකීම ඇත්නම් අප කොහේදී සිටින්නේ සෑහීමට පත්වීගෙනය. එහෙත් අප බොහෝ දෙන දකින්නේ වැරදි ආකාරයටය. එය හරියට ගොම ගොඩක සිටින ඉහඳ පණුවක මෙනි. ඉහඳ පණුවාට ආහාරයටත් ජීවත් වීමටත් ඇත්තේම ජරාවමය. නමුත් ඒ ඌට හොඳය. අප ඌ එම ජරා ගොඩෙන් ඉවත් කළත් ඌ නැවතත් ඌගේ යැපීම හා ජීවත් වීම සඳහා ඇඹරි ඇඹරි රිංගන්නේ ගොම ගොඩටමය. අපත් එවැනිය. ශාස්තෘන් වහන්සේ සත්‍යය දකින්නට කියා අපට උගන්වා ඇතත් අප පණුවන් මෙන් දඟලන්නේ එයින් අපහසුතාවයක් දැනෙන නිසාය. අප නොදැනුවත්වම ඇදී යන්නේ අපට හුරු පුරුදු පරිසරය වූ පැරණි පුරුදු හා විශ්වාසයන් කරාය. එය අත්හැර අපට යා නොහැකිය. පුහුණුවීම දුස්කර නිසා අප ඊට ඇහුන්කම් දිය යුතුය. පුහුණුවීමට වෙනත් යමක් නොමැත. නිවැරදි දැකීම අප සතුනම් අපි කොහේ ගියත් සතුටට පත් වූවෝ වෙමු. අඹ අවබෝධත්වයේ ලැබීම සඳහා ආර්යයන් වහන්සේලා ගමන් කළ මාර්ගය ශීල සමාධි හා ප්‍රඥා වශයෙන් අපි හඳුන්වමු. මේ තුනම ගැනෙනුවේ එකක් ලෙසිනි. සීලය යනු සමාධියයි. සමාධිය යනු සීලයයි. සමාධිය යනු ප්‍රඥාවයි. ප්‍රඥාව යනු සමාධියයි. මෙහි ඇති తত্ত্বය අඹ ගෙඩියට උපමා කළ හැකි වේ. අඹය මලක් ලෙස පවතින මුල් අවදියේ එයට මලයයි කියමු. ඒ ගෙඩියක් වූ විට අඹ ගෙඩියයි කියමු. ඉදුණු පසු ඉදුණු ගෙඩියයි කියමු. මේ සියල්ලම එකම අඹ ගෙඩියක් වන නමුත් එහි ස්වභාවය නිතර වෙනස් වේ. ලොකු අඹ ගෙඩිය හැදෙන්නේ කුඩා ගෙඩියෙනි. ලොකු අඹ ගෙඩියක් වන්නේ කුඩා අඹ ගෙඩියය. ඒ සියලුම ගෙඩි වෙනස් ආකාරයේ නම් වලින් හෝ එකම නමකින් හැඳින්වීමට ඔබට පුළුවන්. සීලය සමාධිය හා ප්‍රඥාවේ සම්බන්ධතාවය පවතින්නේද මෙසේය. අවසානයේ අවබෝධත්වය කරා ළඟා විය හැකි මාර්ගය සැකසෙන්නේ මේවා එක්වීමෙනි. මලක් හැටියට පටන්ගත් අඹ ගෙඩිය පැසී ඉදුණු ගෙඩියක් බවට පත්තේ. ඒ ගැන අප බැලියොත්තේ ඒ ආකාරයටයි. කවුරු කොහොම නම් කළත් කමක් නැත. මෙසේ හටගත් අඹගෙඩිය පැසී ඉදුණු පසු සිදුවන්නේ කුමක්ද. මේ ගැනත් සිතා බැලිය යුතුය. සමහරු මහළුවීමට අකමැති වෙති. මහළු වූ විට ඒ ගැන කනගාටු වෙති. මෙවැනි අය ඉදුණු අඹකෑ යුතු නැත. අඹ ඉදී තිබීමට අපට අවශ්‍ය ඇයි. වුවමනා වෙලාවට ඉදී නැත්නම් බලෙන් හෝ ඉදවමු. අප කරන්නේ ඒම නේද. ඒම වනාට අප වයසට යනවිට කනගාටුවමු. සමහරු හැඩීම පවා කරති. මහල්ලුවීමටත් මේයාමටත් ඔවුහු බියවෙති. ඒක ඒමනං ඔවුන් ඉදුණු අඹ නොකෑයුතුය. ඔවුන් ඔය අඹමල් පමණක් කෑයුතුය. මේ අවබෝධ කර ගැනීමට හැකිනම් අපට ධර්මයද අවබෝධ කළ හැකිවෙයි. එවිට සියල්ල පැහැදිලි වී අප තුල සැනසිලිසුවේ පහළ වෙයි. ඖෂධ හා පළතුරු ධර්මයේ හැසිරීම හෙවත් භාවනාව පුහුදු නොවන්නන් හා තරහ නොවන්න. ඔවුන්ට විරුද්ධව කතා නොකරන්න. ඒ ආට නිරන්තරයෙන් අවවාද කරන්න. අධ්‍යාත්මික දියුණුව ලැබුව විට ඌ ධර්මයේ හැසිරෙනු ඇත. එය හරියට බෙහෙත් වෙළඳාම වැනිය. අප බෙහෙත් ගැන ප්‍රචාරය කළ විට හිස රුදාව. බඩේ කැක්කුමෙන් රෝගාබාධ වලින් පෙළෙන අය එම බෙහෙත් ලබා ගන්නු ඇත. අපේ බෙහෙත් අනවශ්‍ය එසේ සිටියාවේ. එය හරියට අමු ගෙඩි වැනිය. අපට ඒවා බලෙන් ඉදවීමට හෝ රසවත් කිරීමට නොහැකිය. ඒවා එසේ තිබුණාවේ. ගෙඩි සැදී පැසී ඉදී රසවත් වුණාවේ. අප මෙසේ සිතීමට පුරුදු වුණොත් අප මනස තුළ සැහැල්ලු වේ. අප කිසිවෙකුට බල නොකළ යුතුය. අප කළ යුත්තේ ඖෂධ ගැන ප්‍රචාරය කිරීම පමණි. ඖෂධ අවශ්‍ය රෝගියා ඒවා ලබා දෙනු ඇත. ව්‍යාපාරිකයෝ ඔබ කරන හැම දෙයක්ම පැහැදිලි ආબોධයෙන් හා සිහියෙන් කළ යුතුය. යමක් පැහැදිලිව තේරුම් ගත් කල ඔබ බලහත්කාරයෙන් වෙහෙස මහන්සි වීම අවශ්‍ය නැත. ඔබ નિયમિત ඉලක්කය වරද්දාගෙන ඇති නිසායි. ඔබ මත බර පැටවී දුෂ්කරතා මතුවී ඇත්තේ. ඔබේ මුළු සිතින් ගතින් ක්‍රියා කරන ක්‍රියා මගින්නේ ඔබේ සාමය උදාවන්නේ. යමක් කළ නොහැකිව ඉතිරි වූ කල ඔබ නොසෑහීමට පත්වේ. ඔබ කොහේ ගියත් මේ කරුණ නිසා කරදර සිතින් යුතුය සියල්ල සම්පූර්ණ කිරීමට ඔබට අවශ්‍ය වුණත් ඒසේ කළ නොහැකිය මා මුණ ගැසෙන්නට නිතර මෙහි පැමිණෙන ව්‍යාපාරිකයන් ගැන සිතා බලන්න ඔවුන් කියන්නේ මගේ ණයතුරු සියල්ල ගෙවා අවසන් වූ විට මම මහාන වීමට එමි කියායි ඔවුන් එසේ පැවසුවත් ඔවුන්ට කවදා හරි ඒ සියල්ල පිළිවෙලකට අවසන් කිරීමට හැකි වෙයිද? එහි කෙලවරක් නැත. ඔවුන් ණයක් ගෙවන්නේ තවත් ණයක් ලබාගෙනය. ණය දිගටම එසේ පවතී. ව්‍යාපාරිකයා සිතන්නේ එක ණයක් ගෙවීමෙන් ඔහු නිදහස් කියාය. එහෙත් ඔහුගේ ගෙවීම් වල අවසානයක් නැත. ලෝක తত্ত্বය අප මෙලෙසින් මුලා කරයි. මෙම අකර තැබ්බය කවදාවත් තේරුම් නොගෙන අපි නැවත නැවතත් වටේ කරකැවෙමින් සිටින්නෙමු. ජලය හා තෙල් ජලය හා තෙල් අතර ඇති වෙනසෙන් ඥානවන්තයා හා අඥානවන්තයා අතර වෙනසක් ඇත. බුදුරජාණන් වහන්සේද චක්කු, සෝත, ගාන, જીවහා, කායහා විඥාන යන ෂඩේන්ද්‍රියයන් සහිත වූ. උන්වහන්සේ අරහත් නිසා ඒවාෙහි වින්දන වලින් ඈත් වූ. උන්වහන්සේ විසින් සිත හුදෙක් සිත ලෙසත් සිතවිලි හුදෙක් සිතවිලි ලෙසත් ආબોධ කරගන්නා ලද නිසා ක්‍රමක්‍රමයෙන් ඒවායේ බලපෑම අත්හැරිසේක. සිත හුදෙක් සිතමය. සිතුවිලි හා හැඟීම් හුදෙක් සිතුවිලි හා හැඟීම්මය. ඒවා එසේ තිබීමට ඉඩහරින්න. රූපය රූපය ලෙසත් සබ්දය සබ්දය ලෙසත් සිතුවිල්ල සිතුවිල ලෙසත් තිබීමට ඉඩහරින්න. ඒවා වෙත අප ඇලෙන්නේ කුමටද? මෙලෙස හැඟී මෙලෙස කල්පනා වන විට ඒවා කෙරෙහි නොඇලීමත් ඒවායින් වෙනස්වීමත් සිදුවේ. අපේ සිතුවිලි හා හැඟීම් එක් පසකත් සිත තවත් පසකත් පවතිනු ඇත. තෙල් හා ජලය එකම බෝතලයක් තුළ ඇතත් පවතින්නේ වෙන්වෙන්මය. අනත් දරුවා මිනිස්සු අවසාන කාලේ ස්නායු රෝගී වූ වෙති. ඊට හේතුව ඔවුන්ගේ නොදැනුවත්කමය. ඔවුහු ඒ ඒ අවස්ථාවට පහළ වෙන හැඟීම් ඔස්සේ ක්‍රියා කරන නමුත් ඔවුන්ගේ මනස ගැන විමසා බැලීමක් නොකරති. අයාලේ යන මනස දෙමව්පියන් නැති අනාථ දරුවෙකු මෙනි. ඒ දරුවා ගැන සොයා බැලීමට කෙනෙක් නැත. කිසිම පිළිසරණක් නැති අනාථ දරුවා අනාරක්ෂිතය. ඒ ආකාරයටම නිවැරදි ආબોධයකින් යුතු පුහුණුව හෝ චරිත වර්ධනය හෝ නොමැති වුවහොත් එයින් ඇතිවන්නේ කරදරයක්මය. ගොන් කරත්තය. අපට කරත්තයක්ද ඒ ඇදීම සඳහා ගොනෙකුද සිටිතැයි සිතමු. පාර දික්වුණාට රෝධ දිග නැත. ගොනා කරත්තය අදින්නා තාක්කල් කරත්තේ පිටුපසින් රෝධ පාරද දිවේ. රෝධ වටකුරුය. එහෙත් ඒවායින් ඇතිවන රෝධ පාර දිගය. නවත ඇති කරත්තයක් දෙස නිකමට බැලුවොත් රෝදවල දිග ඇති බවක් නොපෙනේ. නමුත් ගොනා කරත්තය ඇදීම ආරම්භ කළ විට පසුපසින් ඇදෙන රෝද පාර දිගේ දිස්වේ. ගොනා කරත්තය අදින තාක්කල් රෝද කරකැවේ. නමුත් ගොනා වෙහෙසටපත් වී ඌ එයින් වෙන් කර තබන දිනයක් තෙයි. කරත්තයෙන් වෙන් වද ගොනාගේ ගමන නිමි නැත. කරත්තේ අතහැර දමා පසක තිබේ. තව දුරටත් එහි රෝධ නොකැරකෙවි. යම් කලකදී කරත්තේ දිරාපත්. එය නිර්මාණය වී තිබූ කොටස් ආපෝ තේජෝ වායෝ පඨවි යන මූල ධාතුන් හා එක් වේ. මේ සම්මුති ලෝකයට අනුව යන මිනිසුන්ද මෙවැනිය. මේ ලෝකයෙන් සැනසීමක් ලබා ගැනීම සඳහා කරත්තේ රෝධමෙන් කෙලවරක් නොමැති ගමනක් යා යුතුය. මේ සම්මුති ලෝකය අනුගමනය කරන තාක්කල් නැවතීමක් විවේකයක් නැත. මේ සම්මුති ලෝකයේ අනුගමනය හුදෙක්ම නවතා දැමෝ විට තවදුරටත් කරත්තේ රෝධ නොකැරකවේ. නැවතීමද එකනෙීම සිදුවේ. නැවතීමක් නැති මේ අනුගමනය නිසා යන මාර්ගය තව තවත් දික්වෙයි. අකුසල කර්ම රැස් කිරීමද මෙබඳුය. පැරණි පුරුදු ක්‍රම අනුව දිගින් දිගට කටයුතු කරතොත් එහි අවසානයක් දැකිය නොහැකිය. අප නැවතුනොත් එතන නැවතීමක් ඇත. ධර්මයේ පුහුණුවයි අනුමයයි. විල එළඹි සිහියෙන් සිටමින් ලෝකයේ දේවල් වලට ඒවායේ ස්වභාවයට අනුව තිබීමට ඉඩ හරින්න. එවිට කුමන පරිසරයක් තුලදී වත් ඔබේ මනස සාමකාමීව පවතී. වනයක් තුල ඇති පැහැදිලි ජලයෙන් පිරිවිලක් මෙන්ගේ නිච්චල වනු ඇත. දියබීම සඳහා නිතර විවිධාකාර එසේම පුදුම එළවන සහ දුර්ලභ ගණයේ සතුන් පැමිණෙනු ඇත. එවිට ලෝකයේ පවත්නා සියලු දේවල් වල යථා ස්වභාවය ඔබ පැහැදිලිව දකිනු ඇත. විස්මය ජනක හා 아무තු බොහෝමයක් දේවල් එන යන හැටි ඔබට දැකීමට ලැබේ. එහෙත් ඔබ සිටින්නේ නිශ්චලවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ප්‍රීතිය මෙයයි. වැසි වතුර. ඇත්ත වශයෙන්ම මනසද වැසි වතුර මෙන් පිරිසිදුව ස්වාභාවික තත්වයෙන් පවතී. මෙම පිරිසිදු පැහැදිලි ජලයට කොළපාට එකතු කළොත් ජලය කොළ පැහැගනී. කහ පැහැ එකතු කළොත් කහ වර්ණයට හැරේ. මනස ප්‍රතිචාර දක්වන්නේද ඒ අයුරුනි. චිත්තා කරසනීය මානසික හැඟීමක් පහළ වූ කල සැපවත් යහපත් සිතක් පහළ වේ. මානසික හැඟීම සිත් ගන්නා සුළු නොවූ විට සිතටද අපහසුතාවයක් දැනේ. පැහැදිලි ජලය කහ වර්ණය සමග මිශ්‍ර වූ විට එය කහ පැහැති ජලය බවට හැරේ. කොළ පාට හා එකතු වූ විට එය කොළ පාට වේ. එකතු වන වර්ණය අනුව පැහැය වෙනස් විය. මෙසේ පැහැය වෙනස් වීමට පෙර ජලය ඇත්ත වශයෙන් පිරිසිදු පැහැදිලි ජලයයි. ස්වාභාවික මනසද මෙසේ පිරිසිදු මෙන්ම පැහැදිලිද වේ. මනස පටලැවිලි සහගත වන්නේ බාහිර බලපෑමේ හේතුවෙන් ඇතිවන මානසික හැඟීම් නිසාය. මනෝ භාවයන් ඇතුළත එය මම්මුලාවේ. පහලටම ගලන ගඟ. අප මහළුවියට පත්වී රෝගාතුර වීමේ වරදක් නැත. ඒහි ස්වභාවයයි. අප දුකට පමුණුවන්නේ අපේ සාවද්‍ය සිතවිලි මිස අපේ සිරුර නොවේ. අසත්‍ය සත්‍ය ලෙස දැකීම නිසා මානසික පටලැවිලි ඇතිවී අප දුකට පත්වේ. එය ගංගක ජලය මෙන්ය. එය ස්වභාවයෙන් ඉහළ සිට පහළට ගලා බසී. ඒ කවදාවත් ඉහලට ගලා නොයයි. එය එහි ස්වභාවයයි. අපි ගංඉවුරක නැවති වේගෙන් පහලට ගලා බසින ජලකඳ දෙස බලා සිට අඥ්ඥාන ලෙස ඒ ජලකඳ ඉහලට ගලායන ලෙස පැතීමෙන් දුකට පත්වේ. අප දුකට පත්වන්නේ ජලයේ ස්වභාවේ ගැන ඇතිකරගත් මානසිකත්වය උඩ ගඟ ඉහරට ගලාගෙන යෑමට පැතුූ නිසායි. අපේ දැක්ම නිවැරදි වූවා නම් ජලයේ පහලට ගලන බව අපට තේරුම් ගත හැකිය. අප මේ සත්‍ය අවබෝධ කරගන්නා තුරු කැල්ලඹුණ මනස නිසා අපට මානසික සාමය ළඟා කරගත නොහැකිය. අපේ සිරුරද පහලට ගලායා යුතු ගඟවැනිය. එයද ළමාවිය ගතකර තුරුණු වියට පැමිණ අවසානයේ මහලු වියටද පැමිණ මරණයට පත්වේ. මේ අනෙක් අතට සිදුවිය යුතුයැයි අපට සිටිය නොහැකිය. මේ වෙනස් කිරීමට කිසිවකුට නොහැකිය. ගංග හැරවීමට නොයන්න. මාවත ඔබ කොහේ සිටියත් ස්වාභාවික මෙන්ම පරීක්ෂාකාරීද වන්න. සැකයක් ඇති වුණොත් ඒ ඇති වී නැති වුණාවි. කෙලෙස් සිත් පහළ වූ විට ඒ වාදේසීම පහළ වී යාමට සලස්වන්න. ඊ타ම සරල ක්‍රමය නම් කිසිම දෙයක එල්බ නොගැනීමය. ඒ ඔබ මාවතක් දිගේ යන්නක් වැනිය. සමහර අවස්ථාවල ඔබට බාධා ඇති විය හැකිය. කෙලෙස් සිත් ඇතිවන හැම විටම નિરાයාසයෙන්ම පහ වී යාමට සලස්වන්න. දැනට ඔබ පසුකර ඇති බාධා ගැන නොසිතන්න. ඔබට තාම හමු නොවූ බාධක ගැනද කරදරනුවන්න. දැන් පවත්නා මොහොත පමණක් සීයට නගන්න. ගමනාන්තය ගැන හෝ නොසිතන්න. සියල්ල වෙනස් වන සුළුය. ඔබ පසු කරන කිසිවකට නොඇලෙන්න. අවසානයේදී මනස ස්වාභාවික සමතුලිත භාවයට පත්වෙයි. එවිට ඔබ දෑස්පියාගෙන එක තැනක වාඩිවී සිටියත්. මහා නගරයක් මධ්‍යයේ ඇවිදිමින් සිටියත් ඔබේ මනස නිසංසලය. ගල මිනිසුන් ඉතා අඩුවෙන් වටහා ගන්නා වුවත් එසේම තමන්ගේ අදහස් සමග බොහෝ විට ගැටෙන්නා වූත් ඉගැන්වීම වනුයේ දේවල් අතහැර දැමීමට හෙවත් නිදහස් මනසකින් යුතුව ක්‍රියා කිරීමට දේශනාවලින් කෙරෙන ඉගැන්වීමය. මේ ලෞකික தত্ত্বයන්ට අනුව තේරුම් ගතහොත් අපේ සිත් තුළ දෙගැඩියාවක් ඇති වෙමින් අපට සිතන ඕනෑම දෙයක් කිරීමට එමගින් ඉඩ ලැබේ යයි සිතමු. එයට එවැනි අර්ථ කතනයක් දීමට හැකි වුවත් නියම අර්ථය පහත දක්වන නිදසුනෙන් තේරුම් ගන්න. අප විශාල ගලක් කුසලාගෙන යනවා යයි සිතන්න. ටික වේලාවකින් පැටවී ඇති බරගෙන අපට දැනෙතත් දැන් ඒ නිදහස් වීමට හැකියාවක් නැත. එනිසා නිරන්තරයෙන් මෙම බර උසුලාගෙන සිටීමට සිදුවේ. යමෙක් විසි කරන්නට කීවොත් මේ ගල විසිකලොත් මට කිසිවක් නැති වේය කියාය මා සිතන්නේ. කොතෙක් කීවත් කෙසේවත් ගල උසුලාගෙන සිටිය නොහැකි තරමට වෙහෙසටපත් වී බැරිම තැන යොත දැමීමට සිදුවේ. ඉවත දැමීමෙන් පසු අපට ඇතිවන පහසුවත් වාසියත් ගැන අත්දැකීමක් ලැබේ. එම පහසුව දැකීමෙන් පසු ගලේ බරත් ඒ ඉසිලීමේ දුස්කරතාවයක් වැටහෙයි. ගල අතහැරීමට පෙර ඉන් අපට දැනෙන අත්දැකීම මත ඒ පහසුවෙන් මගහැරවිය හැකිය. මෙසේ නුවමනා බර එසවීම නිරර්ථක බවත්. ඒ අත්හැරීමෙන් පසු සෙතක් ලැබෙන බවත්. වටහා ගැනීමට මුල්ලු අත්දැකීම අප අපවම වටහා ගැනීමේ කදිම නිදසුනකි. අප සතුව ඇති මාන්නයත් මම යන සංකල්පයත් නිසා අපි නුවමනා බර උසුලන්නේ. ගලත් හැරීමට පෙරේ නැති වුවොත් අපට කිසිවක් නැති වේවි කියා තිබූ සිතවිල්ල මායාවක් හෙවත් මුලාවක් පමණි. කෙසේ හෝ අප මේ නිදහස් වූ විට උපාදානයේ නිදහස් වීමේ සුවය ලැබේ. ඉස්කුරුප්පුව. භාවනාව තුළින් සත්‍යය පැහැදිලිව දකින විට ඉස්කුරුප්පුුවක් බුරුල් වී ගැලවෙන්නාක් මෙන්. කෙනෙක් දුකෙන් ගැලවී ගනිති. ඉස්කුරුප්පුුවක් බුරුල් කරමින් යන විට ගැලවේ. එය තදාතට කරකවන විට තදවන්නාක් මෙන් තද නොවේ. මනස ලිහිල්වන්නේ තේ ආකාරයටය. ඒ අත්හැර දැමීමේ යෙදෙයි. හොඳ හා නොහොඳ දේපල වත්තුව ප්‍රශංසාව හා නින්දාව සැප හා දුක තුල තදින් නොබැඳේ. සත්‍ය නොදැන සිටින විට එය හරියට ස්කුරුප්පුව නිතර නිතර තද කිරීම බඳුය. කෙතෙක් තද කරන්නේ දැයි කිවහොත් හිරවි පොඩිපට්ටම් වනතෙන් තද කරයි. ඉන්පසු සෑම දෙයක්ම දුකටපත් වේ. ඒ සියල්ල ලිහිල් කරගත් පසු නිදහස ලබා සැනසිලි සුවය උදා කරගනී. බීජාංකුරේ බීජාං කුරයක් රෝපණය කළ කලමින් නොනවතී පවත්නා අවධානයක් භාවනාව තුලදී තිබිය යුතුය. ඔබ පැලයක් සිටුවා දින දෙක තුනකින් එය ගලවා වෙන තැනක සිටුවා නැවතත් දින දෙක තුනකින් තවත් තැනක සිටුවමි. මෙසේ දිගටම ගැලවීම හා සිටුවීම කරගෙන ගියොත් පැලය පළදරනු තබා ඒ වැඩෙන්නේවත් නැතිව මැරී යයි. භාවනාවද එවැනිය ඔබ දින හතක් පමණ භාවනාකොට ඒ නවතා මාස හතක් පමණ එහි මේ ඇවිද මනස කෙලෙස්වලින් පුරවාගෙන නැවතත් ආපසු පැමිණ පෙරසේම සද්දිනක් භාවනාවයේදී. කතානොකර සිටීමද පැළය තැනින් තැන සිටවීම වැනි නිරාර්ථක ක්‍රියාවකි. එසේ වූ විට ඔබේ භාවනා පුහුණුව ප්‍රතිඵල රහිතව පල රහිතව මැරෙන පැළේමෙන් නිරාර්ථක වේ. මුවහත් පිහිය මනස නැවතුනා යන්නෙහි අදහස මනස ඒ මේ අත නොවිසිරී තැම්පත්වීම යනු. එය හරියට තියුණු මුවහත් පිහියක් වැනිය. අප පිහියෙන් අසුවන අසුවන ගල් ගඩොල් වීදුරුවැනි සෑම දෙයක්ම කපන්නට ගියොත්. එම පිහිය මොටවී වැඩකට නැති තත්ත්වයකට පත්වේ. අප කැපිය යුත්තේ කැපීමට සුදුසු දේ පමණි. අප මනසද එලෙසය. අප මනස පලක් නැති අගයක් නැති සිතුවිලි හා හැඟීම් ඔස්සේ සැරිසරන්නට හැරියොත් ඊට විවේකය සඳහා අවස්ථාවක් නොමැතිව එය දුර්වල වෙයි. මනසට ශක්තියක් නැතිවොත් ප්‍රඥාව පහළ නොවේ. මක්නිසාද ශක්තියක් නොමැති සිත එකඟතාවෙන් තොර වූ සිතකි. සර්පයා මිනිසුන්ට අවශ්‍ය සැප මිස දුක නොවේ. ඇත්ත වශයෙන් නම් සැපත යනු පිරිසිදු බවට පත් කළ දුකයි. දුක රළුය, ඒ සර්පයෙකු වැනිය. දුක හා වේදනාව සර්පයාගේ හිස බඳුය. සැප යනු සර්පයාගේ වලිගය වැනිය. සර්පයාගේ හිස ඇත්ත වශයෙන් අනතුරුදායකය. එහි විසකුරු දල ඇත. ඌට අත ගැසුවොත් කිසිම පැකිලීමක් නැතුව දෂ්ට කරයි. උගේ වල්ගය ඇල්ලුව තාපසු හැරී දෂ්ට කරනු ඇත. ඊට හේතුව ඔළුවත් වල්ගයත් යන දෙකම එකම සර්පයා සතු වීමයි. එලෙසින් සැපදුක සතුට කනගාටුව යන හැඟීම් සියල්ල පහළවන්නේ එකම සරපයා නැමැති තෘෂ්ණාව තුලිනි. එම නිසා අප සතුටින් සිටියද මනසෙහි සාමයක් නැත. නිදසුන් වශයෙන් සැප, සතුට, తත්වය හා ප්‍රශංසාව ආදී ලැබෙන විට අප උද්දාමයට පත්වෙද්දීම ඒවා නැතිවෙයි කියා සිත බියට පත්වේ. එයින් මනසේ සාමය නැතිවේ. යම් දිනක ඊත කීදේ නැති වූ විට අප දුකට පත්වේ. සැපේදී අපේ ගැන දැනුවත් නොවහොත් එක්වරම දුක මතුවේ. ඒ සර්පයාගේ වල්ගේ අල්ලා ගැනීම වැනිය. සර්පයාගේ හිසත් වල්ගයත් යන දෙකම ඇල්ලීම අනතුරුදායක මෙම්ම යහපත් අයහපත් සෑම හැඟීමක් හා සිදුවීමක්ම තෙරක් නැති සංසාර චක්‍රයේ ගති පැවතුම් පමණි. මකුලුවා මකුලුවකු නිරීක්ෂණය කිරීම මගින් ඥානය ලබාගත හැකිය. මකුලුවා සුදුසු තැන් බලා උගේ දැල්වියා එහි මැදට වී නිශ්චලව බලා සිටී. පියාඹන මැස්සකු දැලේ පැටලී දඟලීමට පටන් ගනී. දැල සෙලවෙනවා සමගම මකුලුවා පැනවිත් මැස්සා වටා නූල් ලෙතීමට පටන් ගනී. ඔහු මැස්සා එසේ බැඳ දමා නැවතත් තම ස්ථානයට පැමිණ නිශ්චලව සිටී. මේ අපේ මනසේ ක්‍රියාකාරීත්වයට කිසිසේත් වෙනස් නොවේ. මනස මකුළුවාටත් මානසික හැඟීම් හා වින්දන දැලේ පැටලුණු කෘමීන්ටත් උපමා කළ හැකිය. ඉන්ද්‍රියානුබද්ධ හැඟීම් වලින් නිරතුරුවම මනස පෙළඹවීමට අපපත් කරනු ලැබේ. ඉන්ද්‍රියකට යමක් ස්පර්ශවේද ඒ මනස හා වහා සම්බන්ධ වේ. ඒ වහාම මනස නැමැති මකුළුවා ඒ පිළිබඳව සොයා බලා නැවතත් තම මධ්‍යස්ථානට පැමිණේ. මධ්‍යස්ථානයට පැමිණීම යන්නෙන් අදහස් කරන්නේ හැම දෙයක් ගැනම විමසිලිමත්ව හා පැහැදිලි ආબોධයෙන් ජීවත් වීමයි. එයයි මධ්‍යස්ථානය. ඇත්ත වශයෙන් අපට කිරීමට විශාල වැඩ කොටසක් නැත. අප සැලකිලිමත්ව මෙලෙස ජීවත් විය යුතුය. එහෙත් එහි අදහස අපරීක්ෂාකාරීව සිතමින් සිටීම නොවේ. සක්මන් භාවනාවෙන් හෝ වාඩි වී කරන භාවනාවෙන් ප්‍රයෝජනයක් නැත කියා භාවනා පුහුණුව සම්පූර්ණයෙන් අමතක කිරීමටද නොවේ. අපට නොසැලකිලිමත් විය නොහැකිය. මකුලුවා උගේ ගොදුර ගැන විමසිලිමත්ව බලා සිටිනවාක් මෙන් අපද විමසිලිමත් විය යුතුය. නිරතුරු විමසිලිමත්ව පැහැදිලිව එලෙඹ සිහියෙන් යුතුව අවබෝධය ලබාගෙන ප්‍රඥාව ලබාගත යුතුය. රසවත් පළතුරු පළතුරු මිහිරි රසින් යුක්ත වුවත් ඒවායේ රසය බලා මිස නියම රසය අපට වටහාගත නොහැකිය. එහෙත් එම පළතුරු කවුරුන් හෝ රස බලා නැතත් මිහිරිය. එහෙත් කිසිවෙක් එය නොදනී. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දෙබඳුය. ධර්මයේ පරම සත්‍ය වූත් එය නොදන්නවුන්ට එය සත්‍ය නොවේ. උතුම් නෛර්යානික ධර්මයක් වූවාට නොදන්නවුන්ට එය නොවටී. පිපාසාවෙන් පීඩිත වූ මිනිසා. මිනිසෙක් පාරදිගේ ඇවිදගෙන එයි. ඔහු ගමනෙන් විඩාවට පත්වී තත පිපාසයක් දැනෙන නිසා දියබීමට පුලපුලා සිටි. ඔහු මගාසල එක් තැනක නැවති බීමට ජලය ඉල්ලයි. ජලය හිමියා විට කීවේ ඔබ කැමතිනම් මෙම ජලය බීමට පුළුවන්. මෙහි පාට ලස්සනය. මෙය සුවඳය, රසවත්ය. එහෙත් ඔබ මෙම ජලය බීවොත් ඔබ අසනීප විය හැකිය. සමහර විට ඔබ මරණාසන්න විය හැකිය. යනුවෙන්ද කීය. පිපාසාවෙන් පීඩිත වූ මිනිසා එය නොඅසයි. ශල්්‍ය කර්මයකින් පසුව රෝගියෙකුට ඇතිවන පිපාසයෙන් දරුණු පිපාසයකින් ඔහු පෙළෙන්නේ. ජලය ඉල්ලමින් හේ කෑ ගසයි. දියපොදක්ගෙන රස බැලූ ඔහුට එය මිහිරි රසයක්සේ දැනේ. ඔහු බලවත් ලෙස අසනීප වී මරණාසන්න වන තරමට ජලය බී වේය. දිය බීමට ඇති වූ ආශාව ඔහුගේ ඉවසීම ඉක්මවා ගියේය. ඉන්ද්‍රිය වසඟයටපත් වූ තැනැත්තාද දිය පිපාසාවෙන් පීඩිත තැනැත්තා මෙනි. ඉන්ද්‍රිය පිනවීම විස සහිත බව බුදුරජාණන් වහන්සේ දේශනා කළත් රාගේ ගිලුණු තැනැත්තා ඊට ඇහුන්කම් නොදෙයි. රූප සබ්ද ගන්ධ රස ස්පර්ශයනාදියට ඇලුම් කරයි. ඔහුට ඒවා ඉතා මීරිය රාගේ බැඳුණු තැනැත්තා ඒ රසවත් ලෙස සිතා මරණය දක්වාම එහි ගැලී සිටි. කටුව. සියල්ල ඒවා පවත්නා ස්වභාවයෙන් පවති. ඒවා කිසිවෙකුට දුක් වේදනා නොපමුණුවයි. එය හරියට තියුණු කටුවක් වැනිය. එය කිසිවෙකුට හිරිහැර නොකරයි. එහෙත් ඔබ ගොස් ඒ මත සිටගත්තොත් එය ඔබට වේදනාව ගෙන දේ. ඇයි? එයින් වේදනාව ඇතිවන්නේ. ඔබ ඒ මත සිටගත් නිසාය. උලහෝ කටුව අනුගමනය කරන්නේ එහි ස්වභාවයයි. ඒ කාටවත් හිරිහැර නොකරයි. අපමය වේදනාව ලබා ගන්නේ. රූප හැඟීම් දැකීම් චේතනා හා සංකල්ප යනාදී මේලොව ඇති ඒ සියල්ල එලෙසම පවතී. අපි ඒවා හා සටනට පිවිසෙන්නේ. අප ඒවාට පහර දෙන විට ඒවාද අපට පහරදී. ඒවායේ පාඩුවේයින්ට ඉඩ හැරියොත් ඒවායෙන් කාටවත් කරදරයක් නොපැමිණේ. ඒවාට හිරිහැර කරන්නෝ අඥ්ඥානයෝමය. උගුල ඉන්ද්‍රයානු බද්ධ හැඟීම් මාරයාගේ උගුල්බා බුදුරජාණෝ දේශනා කළහ. එය දඩයක් කාරයාගේ මර උගුලයි. දඩයක් කාරයා නම් මාරයයි. සතුන් දඩයක් කාරයාගේ උගුලට අසවූ විට එය දුක්ඛ දායක අකර තැබ්බයකි. උගුලේ බැඳුණු සතා උගුල් අටවන්නා පැමිණෙනතුරු එහි බැඳී සිටි. ඔබ කුරුල්ලන්ට දැලක් දමා තිබේද. ඇතැම් විට කුරුල්ලා ඒ තුල බෙල්ලෙන් හිර වී සිටී. කුරුල්ලා එහෙ මෙහෙ ඉගිලීමට තැත් කළත් කෙසේවත් ඌටයින් මිදීමට නොහැකි වේ. දැල්ලයිතිකරු පැමිණෙනතුරු එහි පැටලී සිටි. දඩයක්කාරයා පැමිණෙත්ම කුරුල්ලා ත්‍රාසයෙන් ඇලලීයයි. බේරීක් මක් නම් ඉතින් නැත. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සහ මනසේ පැටලෙන වස්තුන් දෙලෙසය. ඒවා පල්වා තදින් බැඳ තබයි. ගස් ගස්වලින්ද අපට ධර්මය උගත හැකිය. හේතුවක් පාදක කොට එය ස්වභාව ධර්මයanu වැඩෙමින් මල් කැකුළු පිපී මල් වී නැවතෙහි ගෙඩි වැඩෙමින් ගසද ලෝක ධර්මතාවයේ මනවින් විදහා දක්වයි. අපි ඒ අධ්‍යයනය කර තේරුම් ගැනීමට තරම් සැලකිලිමත් නොවන්නෙමු. මේ ගැන මෙනෙහි නොකරන නිසා ගස අපට උගන්වන ධර්මතාවයේ වටහා ගැනීමට අපි අසමත් වෙමු. පළදරන කල ඒවා පැණි රසද, ඇඹුල්ද, තිත්තද ආදී ගුණාංග ගැන නොසෙයා එය කෑමට පමණක් පෙළඹෙන්නෙමු. ඒද gedī අපට උගන්වන ධර්මතාවයකි. නැවත කොළ ගත්තත් ඒවා වැඩි කහ පැහැවි ඉදී මැලවි නටුවෙන් ගිලිහි මැරී වැටේ. නමුත් අප දකින්නේ කොළ වැටි ඇති බව පමණයි. අපි ඒවා පාගාගෙන ගොස් අතුගා දමන්නෙමු. එයයි අවසානය. ස්වභාව ධර්මය අපට උගන්වන බව අපි නොසිතමු. ඒ ළඟට අප දකින්නේ ගසේ අලුත් දලු දමන බව පමණි. මෙම සත්‍ය අපි අභ්‍යන්තරයෙන් මෙනෙහි නොකරන්නේ. අප නිවැරදිව අවබෝධ කරගන්නේ නම් සත්වයාගේත් ගසේත් උප්පත්ති අතර වෙනසක් නැත. මෙල්ලව උපං අයගේ නාම රූපකාය පටවි ආපෝතේජෝ වායෝ යන සතර මහා භූතයන්ගෙන් සැදී ඇත. සිරුරේ හැම කොටසකම ස්වභාවය මේ අනුව වෙනස් වේ. කෙස් දත් නිය සම ආදී සියලු කොටස් වෙනස් වේ. ගසට කියා එහිද වෙනසක් නැත. අපි ස්වභාව ධර්මය තේරුම් ගන්නෙමු නම් අපට අප ගැන තේරුම් ගැනීම අමාරු නොවේ. කැස්බෑවා සැනසිලි සුවය සොයායාම උඩුරවුලක් ඇති කැස්භාවෙකු සොයායාම වැනිය. සොයා ගියාට හමුවන්නේ නැත. එහෙත් ඔබේ හදවත සූදානම් නම් සැනසිලි සුවය ඔබ සොයා එනු ඇත. මුල් සහ අතුරුකිලි අපේ උත්පත්තිය සමග මරණයද ඇත. ඒ දෙකම එකම දෙයකි. එය ගසක් වැනිය. ගහේ මුල් අනුව අතුරුකිලි වැඩේ. අතුරුකිලි වැඩෙන පරිදි මුල්ද වැඩි. මුල් ඇති කල අතුරුකිලිද ඇත. ගසේ වැඩිම සඳහා මේ දෙකම තිබිය යුතුය. එකක් නැතිව අනෙක තිබිය නොහැකිය. ලදරුවකු බිහි වූ කල මහත් ප්‍රමෝදයට පත්වන්න වුන් මරණයක් වූ කල හඬා වැළපීම විහිළුවක් නොවේද. ඇත්ත වශයෙන් ඔබ ශෝක විය යුත්තේ ලදරුවකු බිහිවන කලය. මක්නිසාද ඔහු මරණයද රැගෙනෙන නිසාය. ඉපදීම යනු මරණයයි. මරණය යනු ඉපදීමයි. ගසේ මුල සාකාවයි. සාකාව මුලයි. ඔබ වැලපෙනවා නම් මුල සඳහා එනම් ඉපදීම ගැන සෝකවන්න. ඔබ නිවැරදිව විමසා බලන්නේ නම් ඉපදීමක් නැත්නම් මරණයද නැත. නොමැඩූ ගොයම් බුදුදහමේ සත්‍ය හරය ඉගෙන නොගන්නා මිනිසුන් හරියට වී කරල් සහිත නොමැඩූ ගොයම් ගොඩක් මත නිදා සිටින බල්ලන් වැනිය. එහි නිදා සිටින බල්ලා බඩගිනි වූ විට කෑම ටික සොයා ගැනීමට ගොයම් ගොඩින් බැස ඇවිදිය. බල්ලා නිදා සිටින්නේ කෑම ගොඩක් මත බව ඌ නොදනී. ඌට ඒ තේරුම් ගත නොහැකිය. ඌට එහි බත් ඇති බවක් නොපෙනේ. බල්ලාට ගොයම් මැඩවීම හා ඉන්හාල් සහ බත් ලබාගත නොහැකිය. එහි කෑම ඇතත් බල්ලාටින් වැඩක් නැත. එයින් බත් ලැබෙන බවවත් ඌ නොදනී. තවදේ බල්ලා කුසගින්නේ ගොයන් ගොඩ උඩම මැරී යාමටද හැකිය. මිනිසුන් දෙසේය අප ධර්මයේ නොහැසිරේ නම් පුහුණු නොවේ නම් කතරම් ධර්මදර වුවද කිසි ප්‍රතිඵලයක් නොලැබේ. අපි ධර්මය නොදොටු යමු නම් එය නොදනිමු. මී හරකා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යයයි. ඔබ මේ වටහා ගන්නේ නම් ඔබට ඒ ගැන තරක කළ නොහැකිය. එහෙත් මිනිසුන් වූ අප මේ හරකුන් වැනිය. උගේ කකුල් හතරම මැද මිස මේ හරකාට බෙහෙත් දිය නොහැකිය. කකුල් බඳ දැමුවහොත් ඌට පොර ඇල්ලීමට ශක්තියක් නැත. උගේ දැඟලිල්ල නතරකොට බෙහෙත් ගිලීමට සිදුවේ. මිනිසුන් වූ අපද මීට සමානය. අපට වේදනාව ඉවසිය නොහැකි තරමට සම්පූර්ණයෙන් බැඳුණු කල පමණකි අපේ මුලාව අතහැරීමට සිතෙන්නේ. අපට යන්තමින්වත් හැරී දඟලා ඉවත් වීමට ඉඩකඩ ඇත්නම් අපි පහසුවෙන් එයත් නොහරින්නේ. වලි කුකුල්ලු සත්‍ය ප්‍රඥාව පහළ නොවනතුරු ඉන්ද්‍රියන් හා ඉන්ද්‍රිය ගෝචර වස්තුන් අපේ සතුරන් ලෙස දැකීමට අපි පුරුදු වී සිටිමු. සත්‍ය ප්‍රඥා පහළ වූ විට අපට එලෙසින් නොපෙනී. ඒ වෙනුවට ඒවා විනිවිද දක්නා ඥානයේ දොරටුවක් වී ඒ තුලින් පැහැදිලි අවබෝධය ලැබේ. හොඳ නිදසුනකි කැලෑවේ ජීවතන වලිකුකුල්ලු. ඔවුන් මිනිසුන්ට කෙතරම් බියක් දක්වන්නේ දැයි අපි දනිමු. එහෙත් මා වනේ ජීවත් වූ නිසා උන්ට ඉගැන්වීමටත් උන්ගෙන් ඉගෙනීමටත් මම සමත්වීමි. මාය ආරම්භ කළේ කෑමට බත් විසි කිරීමෙනි. පළමෝ උම් බිය නිසා බත් ඇට ළඟටවත් ගියේ නැත. ක්‍රමයෙන් කෑමට පුරුදු ඔවුහු ඒ ලැබෙන තෙක් බලා සිටිහ. උම් පළමෝ සිතුවේ බත් උන්ගේ සතුරක ලෙසය. ඇත්ත වසයෙන් බත්වල අනතුරුදායක බවක් නැත. එය ආහාරයක් බව උන් නොදත් නිසයි බිය වූයේ. අවසානයේ බත් අනතුරුදායක නොවන බවත් ඒ ආහාරයක් බවත් තේරුම් ගැනීමෙන් පසු බියෙන් සැකයෙන් තොරව සාමයෙන් ඒවා බුදින්නට වූහ. වලිකුකුලං ස්වභාවධර්මය තුළින් ඇත්ත තේරුම් ගන්නේ මෙසේය. අපිද මේ කැලෑවේ ජීවත්වමින් එවැනි දැනීමක් වටහා ගත්තෙමු. පළමුවෙන් අපේ ඉන්ද්‍රියන්ගේ නිවැරදි ඵල ප්‍රයෝජන ලබා ගැනීමට නොදැන සිටි නිසා ඉන්ද්‍රියන් අපේ සතුරන් ලෙසත් ඒවා හිරිහැරයක් ලෙසත් සිටුවෙමු. ධර්මය පුරුදු පුහුණු කිරීමෙන් හා අධ්‍යක්ීම් මගින් එහි සත්‍ය తත්වය උගත්වෙමු. වලි කුකුලම් බත්වලට පුරුදු වුණාක් මෙන් ඉන්ද්‍රියන්ගේ නිවැරදි භාවිතයට අපි පුරුදු වුණෙමු. ඉන්පසු කරදර තුරන් වී යයි. අපට ඒවායින් බාධාවක් සිදුවන්නේද නැත. සත්ව ගොවිපල බටහිර යුරෝපීයන් බොහෝ දෙනකු අචාංචා හිමිගේ ආරාමයේ නැවතී සිටි නිසා ඔවුන්ට භාෂාව පිළිබඳ ප්‍රශ්න ඇතිවිය යැයි සිතුවත් ඒ එසේ නොවුනි. වරක් ඔබ ඔබේ යුරෝපීය ශිෂ්‍යයන්ට උගන්වන්නේ කෙසේදයි යම් අයෙක් උන්වහන්සේගෙන් විමසූහ. ඔබ වහන්සේ ඉංග්‍රීසි හෝ ප්‍රංශ හෝ කතා කරන්නෙහිද? එසේත් නැත්නම් ජර්මන් ජපන් භාෂා කතා කරන්නෙහිද? ඒ කිසිවක් නැත. යනු ඒ හිමියන්ගේ පිළිතුරු විය. එසේනම් මේ අය ඔබ තේරුම් ගන්නේ කෙසේද යනු ඔවුන්ගේ ඊළඟ ප්‍රශ්නය විය. ඔබේ ගෙවත්තේ එළහරක් මීහරක් බලු බලල්ලු වැනි සතුන් ඉන්නවාද ඔවු ඒ සත්තු මගේ වත්තේ සිටිත් යනු ඔහුගේ පිළිතුරවිය. එසේනම් මට කියන්න ඔබේ සතුන් සමඟ කතා කරන්නේද ඇත්තෙම නැත. එසේනම් ඒ සතුන් පාලනය කරන්නේ කෙසේද කියා මට කියන්න. ප්‍රශ්න ඇසීම නතරවිය. දෙවන කොටස හැම දෙයින්ම සියය බැගින් මිනිස්සු රැස්කිරීමෙන් ලැබෙන සන්තෝෂය ගැන පමණක් සිතනවා මිස ඉන් ඇතිවන කරදර හා හිරිහැරගෙන නොසිතත් මම සාමණේර කාලයේ වත්තුවෙන් හා ධනයෙන් ලැබෙන ප්‍රීතිය ගැන ගිහියන්ට කරුණු කියා දුනිමි. සේවකයන් 100ක් සිටීම. සේවිකාවන් 100ක් දෙනුන් 100ක් හරකුන් 100ක් සිටීම ආදී වශයෙන් හැම දෙයකින්ම 100 බැගින් තිබීම විශාල ප්‍රීතියක් බව මිනිසුන්ට කීවෙමි. එයට ඔහු ලොකු කැමැත්තක් දැක් වූහ. එහෙත් මෙලෙස සේවකයන් 200 පසෙක තිබියදී මේ හරකුන් 100ත් දෙනුම් 100ත් පැගින් පාලනය කිරීම තරම් අසීරු කරුණක්ද මේ සෙල්ලම් වැඩක්ද මිනිසුන් මේ පැත්ත ගැන බලන්නේ නැත ඔහු ඒ වෙනුවට මේ හරකුන් දෙනුන් ඒවායෙන් සිය ගණනකගේ අයිතිකරුවන් වීමට ආසා කරති මේ හරකුම් 50ක් වත් කතරම් විශාල සංඛ්‍යාවක්ද. ඔවුන් බැඳ තබන එක කඹ ටික අඹරා ගැම්ම පවා කෙමුදු හිස රදයක්ද. එහෙත් මිනිසුන් ඒ ගැන සැලකිලිමත් වන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය හැකි තරම් රැස් කර ගැනීමය. කුහුඹි ගුල අප භාවනා කරන විට එයින් අපේ මනස තැම්පත් වී සාමකාමී තත්වයට පැමිණීම අවශ්‍ය වුවත් ඒසේ සිදු නොවේ. සිතීම අපට අවශ්‍ය නොවනත් අප සිතීමෙහි නිමග්න වේ. ඒ හරියට පුද්ගලයෙකු කුහුඹු ගුලක් මත වාඩි වී සිටින්නාක් වැනි. කුහුඹි ඔහුට নিরතුරුව දෂ්ට කරත් මනස ලෝකය හා බැඳී පවත්නා විට ඔහු ඇස්වසාගෙන නිසලව ඉඳගෙන සිටියත් පෙනෙන්නේ බාහිර ලෝකයයි. ඔහු තවමත් ධර්මය අවබෝධ කරගෙන නැති නිසා සතුට දුක කනගාටුව කනස්සල්ල හා පටලැවිල්ල වැනි මානසික ගැටීම් සියල්ලම පහළ වේ. මනස මෙසේ ක්‍රියා කරන විට භාවනානු යෝගියාට ලෝක ධර්මතාව ඉවසීමෙන් දරා ගැනීමටත් විමසා බැලීමටත් නොහැකිය. එය හරියට කූඹි ගුලක් මත ඔහු වාඩි වී සිටිනවා වැනිය. කූඹින් ඔහුට දෂ්ට කරන්නේ ඔහු ඔවුන්ගේ නිවහන මත වාඩි වී සිටින නිසාය. එවිට ඔහු කල යුත්තේ කුමක්ද? ඔහු කල යුත්තේ ඔවුන්ගෙන් ගැලවීමට මගක් සෙවීමය. Thank you. ඇපල් උයන මිනිසුන් ඉපදුනේ කුමක් නිසාදයි ඔබ ඔවුන්ගෙන් ඇසුවහොත් නොවනු මානෝමයට පිළිතුරු දීම ඔවුන්ට ලොකු අපහසුවක් වනු ඇත. එයට හේතුව ඉන්ද්‍රියයන් පිනවන ලෝකයත් භවයට ඇති ආශාව තුලත් ඔවුන් ගැලී සිටින නිසාය. උදාහරණයක් වශයෙන් අපි විශේෂයෙන් ඇලුම් කරන ඇපල් වත්තක් අපට තිබුණේ යයි සිතමු. ප්‍රඥාවෙන් යුතුව ඒ ගැන සිතා නොබැලුවහොත් එයද අපේ භවය දික් කර ගැනීමට හේතුවක් වනු ඇත. ඒ මන්ද අපේ ඇපල් වත්තේ ඇපල් ගස් 100ක් තිබෙන බවත් ඒවා සියල්ල අපේ ලෙස අප නිගමනය කරගෙන සිටින්නේ එයයිද සිතන්න. එවිට අපි ඒ සෑම ඇපල් ගෙඩියක් තුල පණුවෙකු වී ඉපිද ඒ හැම ගෙඩියක්ම සිදුරු කරනු ඇත. ශාරීරික වශයෙන් අපේ නිවෙස් තුල අප සිටියත් අපේ සිත් ඒ එක එක ගස වෙත යොමු කරවනු ලැබේ. එය භවය දික් කිරීමේ හේතුවක් වන්නේ ඒ ඇපල් ගස් හා ඒ ඇපල් වත්ත අපේ යයි අපේ සිතින් උපාදානය කරගෙන සිටින නිසාය. යම් කිසිවකු පොරුවක් රැගෙනවිත් ඇපල් ගස්වලින් එකක් හෝ කපා බිමහෙලුව හොත් අප ඒමත්තේ මියයාමටද පිළිවන. අප කෝපයට පත්ති හරිවැරද තීරණය කිරීමට යාමටද සිදුවිය හැක. එහි ගොස් දබරයකට පැටලි මිනීමරා ගැනීමටද පිළිවන. මේ කලකෝලාලේ තමා ඉපදීම. යමක් අපේ ඇයි සිතා එහි එල්බගත් මොහොතේම එය භවෙහි ඉපදීමට හේතුවනු ඇත. ඒ භවේ දික්කිරීමකි. අප සතුව ඇපල් ගස් දාහක් තිබුණත් එයින් එකක් හෝ කපාහෙලීම ඒවායේ අයිතිකරු කපා දැමවා හා සමානව සැලකේ. යමක් කෙරේ උපාධානය කෙරේ නම් ඉපදීමත් බව පැවැත්මත් එයිම්ම හට ගැනේ. Apple දානයෙන් ඔබේ ආත්මාර්ථ කාමීත්වය මගහරවාගත හැකිය. මිනිසුන් ආත්මාර්ථ කාමී වූ විට තමා ගැනවත් ඔහු සතුටට පත් නොවෙත්. ආත්මාර්ථ කාමීත්වයේ නිසා තමාට සිදුවන හානි ගැනවත් නොතකා මිනිස්සු අතිශයින් ආත්මාර්ථ කාමී වෙති. ඕනෑම වෙලාවක මෙම අත්දැකීම ඔබට ලැබිය හැකිය. ඔබට කුසගිනි දැනෙන විට ඒ ගැන සලකා බලන්න. ඔබට ඇපල් ගෙඩි කීපයක් ලැබී කන්නට සූදානම් වන විට තම යහළුවෙක් වැනි යමෙක් එහි පැමිණීමෙන් ඒවා ඔහු සමඟ බෙදා ගැනීමට සිදුවහොත් ඔබේ සිත ක්‍රියා කරන්නේ කෙසේද. යාළුවාට ඇපල් දීමේ අදහස මතුවත් ඔබ දෙන්නට කැමති වන්නේ කුඩා ඇපල් ගෙඩියකි. ලොකු එකක් දීමට සිත් නොදේ. ඔබ ඔබේ යාළුවාට ගන්න ඇපල් ගෙඩියක් කියා කීවත් ගන්න මේකයයි ඔබ කුඩා ඇපල් ගෙඩියක් දෙනු ඇත. මිනිස්සුන්ට නොදැනුනාට එය ආත්මාර්ථකාමිත්වයයි. මේ ගැන ඔබ සිතා තිබේද. දීමනාවේදී සිතැඟිවලට විරුද්ධවය කිරීමට සිදුවේ. කුඩා ඇපල් ගෙඩියක් දීමට ඔබට උවමනා වැතත් ඔබ පෙළඹිය යුත්තේ ලොකු ඇපල් ගෙඩිය දීමටය. එය ඔබේ යහළුවාට දුන් පසු ඔබට සතුටක් සිතේ. මෙසේ සිතහා සටන්කොට දීමට විනයද අවශ්‍ය විය. දීමටත් අත්හැරීමටත් පුරුදු විය යුතුය. ආත්මාර්ථ කාමිත්වයේ පෝෂණය නොකළ යුතුය. මේට කියන්නේ සිතැඟිවලට පටහැනිව සත්‍ය මාර්ගයේ ගමන් කිරීම කියාය. උන ගොබ ඔබ යමකට කෙතරම් ආසා කළත් එය අස්තිර බව සිතන්න. උනගොබ කොතරම් රස වුවත් එය ස්ථිර නැති බව අපටම කියා ගන්න. මේ උරගා බලන්නට ඔබ දිනපතා උන ගොබ අනුභව කොට බලන්න. අන්තිමේදී කියයි මේවා රස නෑනේ කියා. එවිට රස විඳීම සඳහා තෝරා ගන්නේ වෙනත් කෑමකි. වඩා ප්‍රිය කරන්නේ අය. පසු කලකදී එයත් එතරම් රස නැති බව ඔබ වටහා ගනි. මෙසේ සියල්ල අස්තිරයි. ලොකු කෝටුව හා කුඩා කෝටුව. වැරදි දැකීම නිසා මිනිස්සු ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට නොහැකිව සිටිත්. එයත් හරියට බර අඩුවීමට සිතා කුඩා කෝටුව විසිකර ලොකු කෝටුව ගන්නව වැනිය. අන්දයා දහම් රසය වටහා ගැනීමට නම් ඔබ බුදුදහම පුරුදු පුහුණු කළ යුතුය. බුදුරජාණන් වහන්සේ දහම් පුහුණුවේ ප්‍රතිඵල ගැන හුවා දක්වා නැත්තේ එය වචනයෙන් කළ නොහැකි නිසයි. එය හරියට ජාත්‍යන්තයකට විවිධ වර්ණ ගැන විස්තර කිරීම වැනිය. ඔබ උත්සාහ කළත් එයින් ඔබ අදහස් සපුරා ඉටු නොවේ. ශරීරය හා එහි ඇති සෝභා ලක්ෂණ. ශරීරයත් එහි ඇති සෝභා ලක්ෂණ ගැන අපි මුලාවට පත්වෙමු. නමුත් අපේ ශරීරයේ සැබවින්ම පිළිකුල් සහගතය. සතියක් නොනෑවොත් තත්ත්වය කුමක්ද? අප එකිනෙකා ළඟවත් සිටිය නොහැකි නේද? අපේ දුගඳ අපට ඉවසීමට නොහැකිය. වෙහෙස මහන්සි වී වැඩ කරන විට ගලන දහදියේ දුගඳ කෙසේද? අපි gedara ගිය වහාම පළමුවෙන් කරන්නේ සබංගා අතුල්ලා නෑම හෝ ඇඟ සේදීමය. එවිට සබන් සුවඳෙන් දහදිය ගඳ යටපත් කෙරේ. සුවඳ සබන් ඇඟේ ගා සිරුර සුවඳවත් කළ හැකිය. නමුත් දුගඳ යටපත් කිරීම తాවකාලිකය. නැවතත් සබන් සුවඳ නැති වූ විට ඉතිරි වන්නේ සිරුරේ ඇති දුගඳය. අප බොහෝ විට සිරුර ශක්තිමත් ප්‍රියමනාප රූපද්‍යයක් ලෙසයි සලකන්නේ. රෝගී වන බව හෝ මහළුවන බව හා මැරෙන බව අපට නොසිතේ. රූප ස්වභාවෙන් මත්වී මුලාවී සිටින නිසා අප එහි තුළ ඇති සත්‍යය නිවහන වටහා ගැනීමට තරම් අපෝ සත්‍යය. සැබෑ නිවාන ඇති තැන මනසයි. බත පිසීම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ ගැටලු විසඳා ගැනීමට උපකාරී වුවත් පළමුවෙන් භාවනාවේ යෙදී ප්‍රඥාව වර්ධනය කරගත යුතුය. එය ආහාරය පිණිස බත් පිසීම වැනිය. බත් පිසීමට අවශ්‍ය වූ විට පළමුවෙන් වතුර උණුවන්නට තබා ඊට සහල් දමා සුදුසු තරමට පිසෙනතුරු බලා සිටිය යුතුය. වළඳකට හාල් හා වතුර දමාගත් සැනින් බත් පිස ගැනීමට අපට නොහැකි වේ. ගඩොලු පෝරණුව ඉන්ද්‍රියයන් අනුසාරයෙන් මනස තුල හැඟීමක් පහළ වූ විට එය නිකම්ම නොසලකා නොසිටින්න. එය gadol පිලිස්සීම වැනි. ඔබ කවදා හරි gadolu පෝරණුවක් දැක තිබේද? gadol පිලිස්සීමේදී අඩි දෙක තුනක් පෝරණුවට ඉදිරියෙන් ගිනිදල්වා එමගින් දරහා දුමයේ තුලටම යෑමට සලස්වනු ලැබේ. එවිට සම්පූර්ණ උෂ්ණත්වයේ පෝරණුව තුලට ගොස් ඉක්මනින් ගඩොල් පිලිස්සය. ධර්මයේ පුහුණුවන අයද ගඩොලු පෝර්ණුවමෙන් විය යුතුය. ඔවුන්ගේ හැඟීම් සියල්ල අභ්‍යන්තරය තුළට ගොස් ඒවා තුළින් නිවැරදි දැකීම ඇතිවෙයි. රූප දැකීම, සබ්ද ඇසීම, ගඳ සුවඳ දැනීම, රස දැනීම ආදී සියලු විඳීම් මනස විසින් අභ්‍යන්තරයටම ඇදගනු ලැබේ. මේ තුළින් ඇතිවන හැඟීම්වල අත්දැකීම් ප්‍රඥාව පහළ කරයි. පාලම ගඟක ගලා බසින ජලදහරාව උස් පහත් වෙමින් චලනය වෙමින් වෙනස් වුවත් ගඟ මතින් දමා ඇති පාලම එවැනි වෙනස් වීම් වලින් තොරව ශක්තිමත්ව ස්ථිරව රැඳී සිටින්නාක් මෙන් නුඹේ මනසද ස්ථිරසාර වූවක් විය යුතුය. බුදු පිළිමේ අවබෝධය ලබා සිටීම යනුවෙන් අදහස් කරනුයේ බුදු පිළිමයක් මෙන් අප්‍රාණිකව හිඳීම නොවේ. අවබෝධය ලැබූ තැනැත්තා වුවද කල්පනාවෙහි යෙදේ. එසේ වුවත් කල්පනාවේ ක්‍රියාපද්ධතිය අනිත්‍යය. දුක්ඛ හා අනාත්ම බව හිතෙමේ දැන සිටි. මේ දේවල් පැහැදිලිව දැක බලාගත හැක්කේ ධර්මයේ තුලිනි. දුක විග්‍රහ කර බලා දුක ඇතිවීමේ හේතු නැති කළ යුතුය. එසේ නුවහොත් කවදාවත් ප්‍රඥාව පහළ නොවේ. හැඟීම් හැඟීම බවත් සිතුවිලිද එලෙස සිතුවිලිම බවත් සත්‍ය ලෙස තේරුම් ගත යුතුය. අපේ ගැටලු නිරාකරණයට මාර්ගය මෙයයි. නිවසක් ගොඩනැගීම හා රෙද්දකට වර්ණ යෙදීම. සීලයේ නොපෙහිටා කුසල් කිරීම. පළමුව බිම සකස් නොකොට අලංකාර ගෙයක් ගොඩ නැගීම වැනිය. ගෙය කොතරම් අලංකාර වූවත් වැඩි කල යන්නට මත්තෙන් එය කැඩී බිදී ගොස් විනාශ වනු ඇත. එසේත් නැත්නම් එය හරියට පළමෙන් රෙද්දක් නොසෝදා වර්ණ යෙදීම වැනිය. බොහෝ මිනිසු මේ ගැන නොතකා රෙද්ද එක්වරටම වර්ණ භාජනයකට දමත්. කුණු තැවරී තිබියදී වර්ණ යෙදීමෙන් එම රෙද්ද තවත් දුර්වර්ණ වේ. මේ ගැන සිතන්න. කුණු තැවරණු පරණ රෙද්දක් ඩයික් දැමීමෙන් වර්ණවත් වේද. එහෙත් මිනිසුන් කරන්නේ එවැනි දේය. තමාගේ නරක පුරුදු එසේම තබාගෙන කුසල් කිරීමට ඔහු තැත් කරති. වැරදි නිවැරදි කර ගැනීමට ප්‍රයත්න නොදරත්. මනස කෙලෙස් වලින් තොරව පිරිසිදු වූ විට පමණක් මානසික සාමය ලැබිය හැකේ යන්න තවම වුන් තේරුම්ගෙන නැත. ඔබේම කයින් වචනයෙන් හා සිතින් සිදුවන අකුසල් ගැන ඔබ තුළටම හැරී සිතා බලන්න. සිත කය හා වචනය යන තිදොරින් හැර පුහුණුව කළ හැක්කේ වෙන කොතැනද. බලලා අකුසල් සිත් පහළ වන විට ඒ සඳහා යමක් කළ යුතුව තිබේ. කෙලෙස් බලලකු වැනි. බලලෙකුට ඕනෑ තරම් කෑම දුන්නොත් ඌ නිරතුරුවම කෑම සොයාගෙන එයි. ඔබ සූරා ඔබට තුවාල සිදු කළ දවසක ඌට තවත් කෑම නොදීමට ඔබ තීරණය කරන්නේ. අන්තිමේදී උගේම නවතී. එහෙත් නැවතත් වරක් ඥාවුගාමෙන් ආවත් ඔබ කෑම නොදී තදින් සිටියොත් උගේ ඒම නවතේ. ඔබේ සිතේ පහළවන කෙලෙස්ද එලෙසය. එම කෙලෙස් වැඩීමට ඉඩ නොහැරියොත් ඒවා නැවත නැවතත් සිත තුළ පහළ වී කරන බාධා කිරින් වැළකී ඔබට මානසික සාමය ලබාගත හැකිය. කූඩුවේ සිටින කුකුළු පැටියක්. තැම්පත් වූ සිත එමගින් පාලනය වී සංවර වීම කූඩුවක් තුල රඳවා සිටින කුකුළු පැටවකු වැන්න. කූඩුව තුල සිටින කුකුළු පැටියාට ඉන් පිටතට ඇවිදීමට අවකාශ නැතත් ඌට ඒ තුල nirupaddiritව එහෙ මෙහෙ ඇවිදිය හැකිය. කුකුළු පැටියා එහෙ මෙහෙ කෙතරම් ඇවිද්දත් එය කූඩුව තුලම කෙරෙන නිසායින් හානියක් නොපැමිණේ. භාවනා කිරීමේදී හැඟීම් ආ සිතුවිලි පහළවීම සමහරුන්ට අවශ්‍ය නූවත් ඒවා පහළවේ. මනස තැම්පත් වූ විට ඇතිවන අවධානය මගින් මනසේ සසලවීම් වැලකේ. මනස තැම්පත්වීමෙන් පසු ඇතිවන හැඟීම් හා සිතුවිලි මනස තුළ ඒ මේ අත හැසුරුනත් කූඩුව තුළ හැසිරෙන කුකුළු පැටියාගෙන් හානියක් නොවන්නාක් මෙෙන් මනසටද බාධාවක් හෝ හානියක් හෝ සිදු නොවේ. ළමයා ඔබ සිතිවිලි පාලනයක් නොකර ඒවාට ඕනෑ අන්දමට හැසිරීමට ඉඩහැරීම යහපත් දෙයක් නොවේ එය තමාගේ සිතඟසේ ක්‍රියා කිරීමට ළමයෙකුට ඉඩ හැරීම වැනිය. එබඳු ළමයෙක් හොඳ අයෙකු වෙයිද? ළමයා ඉල්ලන හැමදේ දෙමාපියන් විසින් දීම හරිද? පළමුව ඔවුන් එසේ කළත් දරුවා කතා කිරීමට සමත් වන විට එම පුරුද්දත් නොහලොත් ඔහු පසුව නොහික්මුණු අසරණයෙකුගේ තත්වයට පත්විය හැකි නිසා එය ක්‍රමයෙන් පාලනය කිරීම සඳහා ඔහුට පහරක් දෙකක් ගසන්නට වුවද සිදුවිය හැකිය. අපේ මනසද මෙලෙසින් පුහුණු කළ යුතුය. සිතැඟි පරිදි ක්‍රියා කිරීමට ඊට ඉඩ නොහරින්න. ඇදගස අරමුණු ගැන විමසිල්ලෙන් බලා මනස දෙස සුපරික්ෂාකාරීව බැලීම සදහම් පුහුණුවේ මූලික හරයයි. ඔබට ප්‍රඥාව තිබිය යුතුය. වෙනස්කම් නොපෙන්වන්න. අනෙක් අය ඔබට වඩා වෙනස් වූ විට ඒ ගැන හිත කලබල කරගන්න එපා. ඔබ කැලෑවේ ඇති ඇදගසක් දුටු විට එය අනෙක්වා මෙන් කෙලින් නැත කියා ඔබේ සිත කනස්සල්ලට පත් කරගන්නවාද එය මෝඩ ක්‍රියාවක් වේ අනෙක් අය ගැන තීරණවලට නොබසින්න විවිධත්වය සෑම තැනම ඇත ඒ සියලු දෙනා වෙනස් කරන්නට යාමේ බරට කර නොගහන්න ගුමක් හෝ වෙනස් කිරීමට අවශ්‍යම නම් ඔබේ අඥානකම ඥානවන්තකමට පෙරලා ගන්න. අපවිත්‍ර බන්දේසිය බොහෝ දෙන සිතන්නේ අපේ මනස නයිසර්ගික වශයෙන්ම පිරිසිදු නිසාත් බෞද්ධ සිතිවිලි වලින් එය පෝෂණය වී ඇති නිසාත් අමුතුයෙන් පුහුණු වීමට දෙයක් නැත කියාය. එය හරියට පිරිසිදු බන්දේසියක්ගෙන ඊට අපවිත්‍ර දෙයක් දැමීම වැනි. පළමුව මේ බන්දේසිය පිරිසිදුව තිබුණු නිසා දැන් ඒ පිරිසිදු නොකළ යුතුයයි කියාද ඔබ සිතන්නේ. උඩුමහල් තල හා බිම්මහල් තල එක් එක් දේ හැඳින්වීම සඳහා විවිධාකාර නම් සොයාගනු ලැබුවත් ස්වභාව ධර්මය පවතින්නේ එය පවතින හැටියටමය. නිදසුන් වශයෙන් අප දැන් වාඩි වී සිටින මේ පාතමාලයේ ගල් පොළොව මෙම ගොඩනැගිල්ලේ පදනමයි. මේ චලනය වන්නේවත් කොතැනකට හෝ යන්නේවත් නැත. උඩුමහල් තලය බිම්මහල් තලයේ මතු වූවකි. උඩුමහල් තලයේද අපේ සිතේ පහළ වෙන රූප හැඟීම් මතක හා සිතවිලි වැනි අප සිතා සිටින අන්දමට ඒවා ඇත්ත වශයෙන් පවතින්නේ නැත. ඒවා ගතානුගතික පිළිපැනීම් පමණයි. උදාවනවා සමග ඒවා නැවතත් නැතිවේ. ඇත්ත වශයෙන්ම වූ පැවතීමක් ඒවාට නැත. දියබිඳු. ශීලය ආරක්ෂා කරගන්න. පළමුුව වැරදි සිදුවිය හැකිය. ඔබාතින් වැරැද්දක් සිදුවී ඇතැයි දැනගත් වහාම එය නිවැරදි කරගෙන සීලයේ පිහිටන්න. නැවතත් නොදැනීම වැරදි සිදුවිය හැකිය. නැවතත් වැරැද්ද දුටුවිට නිවැරදි කරගන්න. ඔබ මෙලෙස පුහුණු වුවොත් ඔබේ මානසික ඒකාග්‍රතාව වැඩි කේතලෙන් වෑසෙන දියබිදුමෙන් ස්ථාවර ස්වරූපයක් ගනි. කේතලේ ටිකක් ඇලකලොත් දියබිදු සෙමෙන් වැටේ. කේතලේ තව ටිකක් ඇලකලොත් දියබිඳු නැති වී ජල දහරාවක් සැදේ. බින්දු වැටෙන හඬද දැන් නැත. ඒ සියල්ල ගියේ කොහටද? ගිය තැනක් නැත. ජල ධාරාවකට හැරුණා පමණි. දියුණුවන එළඹි සිහිය පවතින්නේද මේ ආකාරයටය. තාරාවා අපට බොහෝකල් ජීවත්වීමට අවශ්‍ය වුවත් අපේ සිරුරට එය කළ නොහැකිය. සිරුර දිරා නොගොස් දිගුකල් ජීවත්වීමට ප්‍රාර්ථනා කිරීම හරියට තාරාවකු කුකුලක කිරීමට යත්න දැරීම බඳුය. තාරාවා තාරාවකු වීමත් කුකුලා කුකුලකු වීමත් වෙනස් කළ නොහැකිය. එලෙසින් සිරුරද දි රාපත් වී මරණයට පත්වීම වැළැක්විය නොහැක්කක් නිසා ශරීරයේ අනිත්‍ය ස්වභාවයේ තේරුම් ගෙන ඒ අනුව ක්‍රියා කළ යුතුය. ගැඩවිලා සමහරු මවෙත පැමිණ මෙසේ විමසති. යමෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය ආબોධ කර ගන්නට යාමේදී සියලු ක්‍රියාකාරකම් අත්හැරීමෙන් අලස බවටපත් නොවන්නේද? එය එසේ නොවන බව වුන්ට පැහැදිලි කර දෙමි. ඒ වෙනුවට පුද්ගලයෙක් උද්‍යෝගයෙන් හා සිහිනුවණින් යුතු උපාදානයෙන් තොරව යහපත් දේම කරයි. ඔවුන්ගේ තවත් චෝදනාවක් නම් සියල්ලම්ම ධර්මයේ හැසිරීමට පටන් ගත්තොත් මෙලව කිසිවක් ඉටි නොවනු ඇත. එහි ප්‍රගතියක්ද ඇති නොවේ යන්නයි. සියල්ලම්ම මාර්ගඵල ලැබුවහොත් බාල පරම්පරාවක් නැතිව ගොස් මිනිස් වර්ගයා එයින්ම අභාවයට යාවි. එය හරියට කුණු කසල සහිත පස් නැතිව ගියොත් ගැඩවිලාට බඩගින්නේ ඉන්ටවේවි යන තරකයේ වැනිය. එය එසේ නොවේද. අසූචි ගඳ ඔබ මේ ලෝකයේ කොතැනකට ගියත් ඒ හැම තැනම ඇත්තේ දුකය. ඔබේ මනස ලෞකික දේහා බැඳී පවත්නා තාක්කල් ඉන් ගැලවීමක් නැත. එය හරියට විශාල අසූචි ගොඩක ගඳ ඉවසිය නොහැකිව කුඩා සූචි ගොඩක් සමීපයට යනු වැනිය. ඔබ කොහේ ගියත් අසූචි වැඩි වුවත් අඩු වුවත් ගඳේ කිසිම වෙනසක් නැත. වටිනා භාණ්ඩය අපි ඊට වටිනා භාණ්ඩයක් මිලදී ගත්තා යයි සිතමු. ඒ අපි සතුවනවා සමගම අපේ මනසද වෙනස් වේ. මේ තැබිය හැක්කේ කොහේද? සොරුන්ගෙන් එය ආරක්ෂා කරගන්නේ කෙසේද? මේ මගින් අපි අසහනයට පත්වන්නෙමු. එහි ආරක්ෂාව ගැන නිතර සිතීමෙන් අපි දුකටපත් වේ. මේ ඇති වූයේ කෙසේද? ඊට හේතුව වටිනා භාණ්ඩයක් අප සන්තකයේ තබා ගැනීම. දුකට හේතු ඒයයි. මේ ලැබීමට පෙර මේ දුක අපට තිබුණේ නැත. මනසහා බැඳීමට එවැනි භාණ්ඩයක් පෙර නොතිබුණු නිසා දුකද නොතිබුණි. මායන හැඟීම ඇති වූ විටත් ඒසේ වෙයි. මායනුවෙන් හඟින විට තමා අවට ඇති සියල්ලක් මගේ වෙයි. ගැටලු ඇතිවන්නේ ඉන් පසුවය. මා හෝ මගේ යන්නක් නැති වූ විට ගැටලුවද නැතිවේ. බාහිර වනය මිනිසුන් ඔවුන්ගේ ආශාවන් අඩු කර ගන්නා විට ඒ තුලින් නොයෙක් ගැටලු මතුවීම ගැන ඔහු පුදුම වේ. ඔවුන්ට සිතා ගන්නටවත් බැහැ. ඇයි මෙතරම් දුකක් විඳීමට සිදුවන්නේ කියා. ඔවුන්ගේ ආශාවන් අඩු කිරීමට පෙර එම ආශාවන් තෘප්තිමත් කළ නිසා ඔවුන්ට ඒවා සමග ගැටීමක් නොතිබුණි. එය හරියට සිරුර අභ්‍යන්තරයේ පැසවන තුවාලයක් ඇති මිනිසෙකු ඔහුගේ සම මතු පිට තුවාලයට බෙහෙත් කරන්නාක් මෙනි. ගසින් වැටීම පටිච්ච සමුප්පාදය අනුව අවිද්‍යාව නිසා සංස්කාරයොත් සංස්කාර නිසා විඥානයත් විඥානය නිසා නාම රූපත් නාම රූප නිසා සත් ආයතනත් ආයතන සය නිසා ස්පර්ශයත් ස්පර්ශය නිසා වේදනාවත් වේදනාව නිසා තණ්හාවත් තණ්හාව නිසා උපාදානයත් උපාදානය නිසා උප්පත්තිය හෙවත් භවයත් උත්පත්තිය නිසා වයසට පැමිණීම රෝගී වීම දුක් දුම්නස් හා අවසානයේ මරණයට පත්වීමත් සිදුවේ. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් අප්‍රියයන් හා එකට සිටීමත් යන මේ සියල්ලම දුක් ගොඩකි. පටිච්ච සමුප්පාදය අනු වේගයෙන් ගලා යන සිතවිලි දාමය දැකගත නොහැකිය. ඒ ගසකින් වැටීම වැනිය සිදුවනේ කුමද්ද කියා දැනගැනීමටත් පෙර මා හඬක් නගා වැටී හමාරය. අප අතුපතරේ හැපෙමින් විත් බිම පතිත වුවත් අපට කිසිවක් මතක නැත. එතරම් වේගයකිනි බිම වැටෙන්නේ. පටිච්ච සමුප්පාදයේ දේශේය. දුක පැමිණීම හා සමග මුළු පටිච්ච සමුප්පාද ක්‍රියාවලියම බැඳී පවතී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දේශනා කළේ තම තමන් බිම පතිත වීමට පෙර අල්වා ගැනීම සඳහා තමන්ගේ මනස මනවින් විමසා බැලීමට වග බලා ගැනීමටය. ගිලිහී වැටෙන කොළ අපේ ජීවිත හුස්ම වැනිය. මේරීමට පත්වී ගසෙන් බිමට වැටෙන කොළවලට සමානය. කොළ මේරීමට පත්වන සැටිත් බිමට වැටෙන සැටිත් ඉගෙන ගතහොත් අපට දිනපතා පාරවල් අතු ගෑමට හැකිවී. අපේ ජීවිතවලට මේ සදා වෙනස් වන මිහිපිට මතදී විශාල සතුටක් ලැබිය හැකිය. ගොවියා සහ මව ඔබේ පුහුණුවේ අඩුපාඩුවක් තිබේ නම් ඔබේ සැලකිල්ල යොමු විය යුත්තේ ගැනය. මෙම කරුණ සඳහා ඔබේ සම්පූර්ණ අවධානය යොමු කරන්න. වාඩි වී සිටියදීත්, හාන්සි වී සිටියදීත්, ගමන් කරද්දීත් ඒ ගැන විමසිල්ලෙන්ම සිටින්න. එය හරියට වැඩ ඉවර නැති කුඹුර දෙස බලා සිටින ගොවියා වගේය. සෑම කලම වී ගොවිතන කරන ගොවියා එක කන්නයකය කරගත නොහැකි වුවහොත් ඒ ගැනම සිතමින් සිටින්නාක් මෙනි. ඔහුගේ වැඩ කටයුතු තාම අවසන් නැති නිසා. කෙසේවත් ඔහුගේ සිතේ සතුටක් ඇති නොවේ. යාළු මිත්‍රාදීන් සමග සිටින විටවත් ඔහුට මානසික සුවයක් නොලැබේ. ඔහුගේ වැඩ අවසන් කර නොමැති කුඹුරමය ඔහුගේ මතකයට නැගෙන්නේ. එසේත් නැත්නම් ඒ තම අතදරුවා තනියම උඩු මහල් තලේ දමා සතුන්ට කෑමදීමට බිමට බට මවවැනිය. ඇගේ මනස සම්පූර්ණයෙන්ම බැඳී පවතින්නේ තනියම දමා අතදරුවා සමගය. ඇක්කුමන්න වැඩකේදී සිටියත් ඇගේ සිත තුළ සිටින්නේ ඇගේ දරුවාය. භාවනා පුහුණු වේදී අපද එසේ විය යුතුය. අප එය කිසිසේත් අමතක නොකළ යුතුය. අප කුමන කාර්යයක යෙදුණත් අපේ මනස භාවනාව හා බැඳී පැවතිය යුතුය. දිවා රාත්‍රී දෙකේම එම අරමුණ එසේම පැවතිය යුතුය. භාවනාවේ දියුණුවක් ලැබීමට නම් එය මේ ආකාරයෙන්ම පුහුණු කළ යුතුය. පාපන්දුව ධර්මයට නිකම්ම සවන් දීගෙන සිටීමෙන් අවබෝධය නොලැබුවත් එය වැඩදායකය බුදුරජාණන් වහන්සේගේ කාලයේදී උන් වහන්සේගේ දේශනාවට සවන් දීගෙන සිටි විට ධර්මාබෝධය ලබා රහත් බවට පවා පත් වූ වූහ. ඔවුන් පාපන්දුවකට සමාන කළ හැකිය. පාපන්දුවට සුලම් පොම්ප කරන විට එය මහත් වෙයි. එහි ඇති වාතය එළියට පැන ගැනීමට තෙරපෙන නමුත් සිදුරක් නැති නිසා එය සිදු නොවේ. පාපන්දුවේ ඉදිකටුවක් ඇනු නොහොත් සියලුම වාතය එළියට පැනගනී. ධර්මයට සවන් දීගෙන සිටින විට අවබෝධය ලැම්බුවන්ගේ මනසද මෙයාකාරවේ. ධර්මය ඇසූ පමණින්ම එය නිසිතැන්ට යොමුවීමෙන් ප්‍රඥාව පහළවිය. ෂණයකින් වැටහීම ඇතිවී ඒ තුළින් සැබැහැ ධර්මය අවබෝධ විය. මිත්‍රයෝ මනසට වහල්ලීම බුදුරජාණන් වහන්සේ අනුමත නොකළසේක. උන්වහන්සේට අවශ්‍ය වූයේ අප විසින් මනස පුහුණු කරනු ලැබීමයි. එය එක් අතකට ගමන් කරන විට අනික් අතට ගමන් කරවීමයි. අප කළ යුත්තේ. වෙනත් වචන වලින් කිවහොත් මනසට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට ඉඩ නොදිය යුතුය. එය කෙනෙකු සමග අවුරුදු ගණනක් මිතුරු වී සිටිමුත් අවසානයේ අදහස් එකඟ නොවන නිසා තව දුරටත් එකිනෙකා තේරුම් නොගන්නා තත්වයට පත්වීම බඳුය. ඇත්ත වශයෙන් අපි බොහෝ දුරට වාද විවාද පවා ඇති කර ගනිමු. අවසානයේ යහලුකම කඩා දමා දෙපසට වෙමු. අන්න ඒක හරි. ඔබේ මනසට වහල් නොවන්න. මනසට වහල් වූ තැනැත්තා එහි රුචි අරුචිකම් හා අනික් හැම දෙයක්ම ක්‍රියාවට නංවයි. මේ පෙනෙන්නේ ඔහු තවමත් කිසිම මානසික පුහුණුවක් නොලබා ඇති බවය. අතේ ඇති පළතුර ධර්මයේ හැසිරීමත් භාවනා පුහුණුවත් ඊට වැදගත්ය. අප ධර්මය පිළිපදින්නේ නැතිව ඒ ගැන දැනුමක් ඇතිව සිටීම එහි බාහිර කටුව පමණක් දැකීමකි. එය තවත් අතකින් අපි පළතුරක් අතේ තබාගෙන එය නොකා තබාගෙන සිටීම වැනිය. අතේ පළතුර තබාගෙන සිටීමෙන් අපට කිසිම ප්‍රයෝජනයක් නොලැබේ. එහි රස විඳීමට නම් එය අනුභව කළ යුතුයමය. පළතුරු ගස ගසක් වැඩි මල් පිපේ. ඒ මල් වලින් ගෙඩි හටගත් පසු ඒ ගෙඩි ඉදේ. ඉදුණු ගෙඩි කුණු වී යටබිමට වැටේ. ඒ යට රෝපණය වී නැවතත් පළතුරු ගස් ඇති වී. මේ චක්‍රය නැවත වතාවක් ආරම්භ වේ. එහි ප්‍රතිඵලය වන්නේ වැඩි ගෙඩි ප්‍රමාණයක් ඇති වී ඒවා බිමට වැටි කුණු වී පොළවේ වැළලී නැවත වතාවක් ගස් බවට පත්වීමයි. ලෝකය පවතින්නේ මේ ආකාරයටයි. ඊතා ඈතට නොගොස් කලින් සිට පැවතෙන දේවල් වටාම එය භ්‍රමණය වෙමින් පවතී. අපේ ජීවිතයේද මෙබඳුය. අදාප කරන්නේද පුරාණයේදී අප විසින් කර ඇති දේමය. අපි ඕනවට වඩා සිතන්නෙමු. අපට උනන්දුවීම සඳහා බොහෝ දේ ඇතත් එයින් කිසිවක් සත්‍ය සම්පූර්ණත්වය කරා අපගෙන නොයයි. කසල භාජනය සමහර විටක ඉගැන්වීම දුෂ්කර කාර්යයකි. මිනිසුන්ගේ ගැටලු හා ඉච්ඡා භංගත්වය වැනි කසල එකතු කරන භාජනයක් වැනිය. ගුරුවරයා ඔබ වැඩි වැඩියෙන් උගන්වන විට කසල එකතු වීමේ ප්‍රවණතාවයේද වැඩි වේ. එහෙත් ඒ ගැන කරදර නොවන්න. ඉගැන්වීම ධර්මය පුහුණු කිරීම සඳහා පුදුමාකාර වූ ක්‍රමයකි. ධර්මය තම ජීවිතය සමග ප්‍රායෝගික උපයෝගී කර ගන්නාහට එයින් මාහැඟි උපකාරයක් ලැබේ. උගන්වන්නා තුළ ඉවසීම හා අවබෝධය වැඩි දියුණු වේ. මම්මුලාව මේ මේ දේ කිරීමෙන් අර දෙය කටපාඩම් කිරීමෙන් හා අසුවල් දේ ඉගෙනීමෙන් දුක කෙලවර කළ හැකිය කියාය මිනිසුන් සිතන්නේ. එය හරියට මිනිසෙකු බොහෝ දේ වඩ වඩා රැස් කිරීමෙන් ඔහුගේ දුක අඩු කරගත හැකිය කියා සිතන්නාසේය. කරපිට වඩ වඩා බරපැට වීමෙන් බර අඩු කරගත හැකියයි යන දුර්මතේ වැනිය. තවද මිනිසුන් දෙදෙනෙකු එකම දිසාවට යෑමට පිටත් වී එක් තනත්තක උතුරට යද්දී අනෙක් තනත්තා දකුණු දිසාවට ගොස් දෙදෙනාම ගිය දිසා නිවැරදියයි මම් මුලා වී සිතන්නාක් මෙනි. නගරයට පැමිණීම මෙකල ඇති වී තිබෙන භාවනා ක්‍රම හා වෙනස් ගුරුවරුන් නිසා සමහර මිනිස්සු අවුලටපත් වී සිටිති. එයද නගරයට පැමිණීම වැනිය. පුද්ගලයෙකුට බොහෝ දිසාවලින් නගරයකට ඇතුළු විය හැකිය. ඔබ එක පාරකින් හෝ වෙනත් මගකින් ගියත් වේගයෙන් හෝ හෙමින් ගියත් වෙනසක් නොවේ. බොහෝ විට භාවනා වෙනස්කම් ඇත්තේ බාහිර වශයෙන් පමණි. එහි ඇති එකම වැදගත් දෙය නම් හැම යහපත් පුහුණුවක්ම අවසානයේ උපාදානයේ අත්හැර දැමීම සඳහා විය යුතු බවය. අවසානයේදී සියලුම භාවනා ක්‍රමත් ගුරුතුමාත් අත්හල යුතුය. නිවැරදි භාවනා පුහුණුවේ අවසාන ඉලක්කය විය යුත්තේ කිසිම දෙයක නොඇලී සියල්ල අත්හැරීම. සූපයේ වැටුණු කෙස් ගස ඔබ සිරුර කෙරෙහි ආකර්ෂණය වන්නේත් ඔබ ඊට ඇලී සිටින්නෙත් ඇයි ඊට හේතු ඔබේ සිරුර ඔබ දකින්නේ මසසින් මිස මනසින් නොවීමය සිරුරේ යථා තත්ත්වය anu එය පවිත්‍ර හෝ පැහැපත් නොවේ ඒ වෙනුවට එහි ඇත්තේ අනිත්‍ය හා දි รา යාමයි ඔබේ සුප් එකේ තිබුණු කෙස් ගසක් දෙස බලන්නාක් මෙන් ඔබේ සිරුර දෙසද පිළිකුලෙන් බලන්න. සිරුර යනු පඨවි ආපෝ තේජෝ වායෝ යන මේවා මිස යම් තැනැත්තකු නොවන බව පැහැදිලි ලෙස දකින්න. ඒ අලංකාර කිරීමට යාමෙන් ඔබට අත්වන්නේ වැටීමකි. කන්දක් මුවා කළ හැකි කෙස් ගස. අපේ අදහස් උදහස් බැඳීම් හා ආසාවන් යන මේවා සම්පූර්ණ කන්දක් මුවා කිරීමට හැකි කෙස් ගසක් බඳුය. මක් නිසාද? ඊතා පැහැදිලි සාමාන්‍ය දේවල් පවා දැකීම අපෙන් වසන් කිරීමට ඒවාට හැකි බැවිනි. අපේ අදහස් මමත්වය හා ඕනෑ එපාකම් තුල අප ගැලී සිටින නිසා දේවල් වල පවතින යථා ස්වභාවය අපි නොදකිමු. ඊතා සියුම් ආශාවක් කෙරෙහි හෝ අප ඇලී සිටියහොත් සත්‍යයේම নিরතුරු පැහැදිලිවම ප්‍රකට වන දේවල් පවා අපේ පෙනීමට භාජනය නොවේ. ශාලාව. අපි මේ සිරුරට අමුත්තෝ වෙමු. අපට ඒ ආબોධ නොවුවත් මේ ශාලාවේ සිටන හෝනන් මීයන් හා කුමි සතුන් මෙන් අපද මේ සිරුරේ පදිංචි වී සිටන කුලී නිවසියන්නේ. ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ මේ සිරුර තුල මා යන්නෙන් කෙනෙකු නොමැති බවය. නමුත් අපි විශ්වාස කරන්නේ එහි එවන්නකු ඇති බවය. මේ දැකීම මිත්‍යා දැකීමකි. මඩගුලිය ඔබ මඩගුලියක් ගෙන මේකුවොත් ඒ ඔබේ ඇඟිලි අතරේ මිරිකීයයි. දුකෙන් තෙරපෙමින් සිටින මිනිසුන් දෙසේය. දුකෙන් පීඩාවටපත් වෙන විට එයින් ගැලවී ගැනීමට ඔහුද ක්‍රමයක් සොයති. කුකුලාද කිකිලීද විවිධ දැනුම් මට්ටම් වල අයට උගන්වීම දුෂ්කර කාර්යයකි. සමහර අය සතු ඇත්තේ තමා විසින්ම එල්බගත් මතය. ඔබ ඔවුන්ට සත්‍ය වටහා දුන්නත් ඔවුහුයේ නොපිළිගනිති. ඔවුන් කියන්නේ ඔබ වැරදිය කියාය. මා හරි ඔබ වැරදිය කියාය. මෙහි අවසානයක් නැත. ඔබ දේවල් අත් නොහරිනතුරු දුක පැමිණි. එය හරියට කැලෑවට ගිය මිනිසුන් හතර දෙනාට කුකුලකු හඬලනු ඇසුනාක් වැනිය. ඔවුන්ගෙන් එක්කෙනෙක් ඒ කුකුලෙක්ද නැතහොත් කිකිලියක්ද කියා නොදනිමේ කීය. තිදෙනෙක් කිකිලියක් කියද්දී හතරවැන්නා ඒ කුකුලෙකු යන මතයේම සිටියේය. කිකිලියකට හඬලන්නට හැකිදැයි ඔහු විමසීය. ඇයි කිකිලියටත් කටක් තියෙනව නේද කියමින් ඔහු වාද කළහ. ඔවුන්ගේ කනස්සල්ලට හේතු විය. අවසානයේදී සියල්ලන්ම වැරදි බවේ පෙනෙන්නේ. කුකුලා කීවත් කිකිලී කීවත් ඒවා නම් පමණි. කුකුලාගේ ලක්ෂණ මේවාය. ඔහුගේ හඬ මෙසේය. කිකිලියගේ ලක්ෂණ මේවාය. ඇගේ හැඩරුව මෙසේය කියා අපි කියමු. මෙලෙසයි අපි ලෝකයේ තුර සිරවන්නේ. ඇත්ත වශයෙන්ම අප සිතනවා නම් කුකුලෙක් හෝ කිකිලියක් හෝ කියා කිසිවක් නැත කියා එයයි අවසාන නිගමනය. බේත් පැලෑටි න්‍යායාත්මක ධර්මය ඖෂධ පැලෑටි මගින් වෙදකම උගන්වන ග්‍රන්ථයක් මෙනි. ධර්ම පුහුණුව එම පැලෑටි සෙවීම වැනි. ඖෂධ පැලෑටිවල වටිනාකම පොතපතින් කියවුවත් නියම ඖෂධ පැලෑටි කොයි ඒවාදයි අපි නොදනිමු. අපට පොතපතින් ලැබෙන්නේ නම් හා රූප සටහන් පමණි. ග්‍රන්ථානුසාරයෙන් පැලෑටි ලක්ෂණ අධ්‍යයනය කොට සුපරික්ෂාකාරීව බැලීමෙන් පැලෑටි හඳුනාගත හැකි වේ. අපට ග්‍රන්ථයේ ඇති වටිනාකම එයයි. විවිධ පැලෑටි හැඳිනගත හැකි වූයේ නියමිත පොත අධ්‍යයනය කිරීම නිසාය. එම පොතයි අපේ ගුරුවරයා. න්‍යායාත්මක ධර්මයේද ඇත්තේ මේ වටිනාකමයි. එසේම අප ග්‍රන්ථ අධ්‍යයන නොකර භාවනා පුහුණුවීමට තැත්කිරීමද පැලෑටි ලක්ෂණ නොදැන ඒවා ලබා ගැනීම සඳහා වනගතවීම වැනිය. අපේ අරමුණ කුමක් දැයි නොදැන අපට කිසිවක් ලබාගත නොහැක. එම නිසා න්‍යායාත්මක දැනීම හා පුහුණු හෙවත් ප්‍රායෝගික දැනීම යන දෙකම එකසේ වැදගත්ය. ආගන්තුකයා හා සංග්‍රහ කරන්න. ඔබේ මනස නිවෙස් හිමියා ලෙසත් ඔබේ හැඟීම් ආගන්තුකයන් ලෙස සැලකිය හැකිය. ඔව්හු එති යති. එන යන ආගන්තුකයා පැහැදිලිව දැක ගැනීමට නම් නිවස තුල එක් පුටුවක් පමණක් තබාගෙන එහි වාඩි වී සිටින්න. ඔබට කරදර කරන්නට පැමිණෙන මනෝභාවයන් හා චිත්ත වේගයන් තේරුම්ගෙන ඒවා පළවා හරින්න. හැම ඉරියව්වකදීම එළඹ සිහිය පවත්වා ගන්න. ඔබේ හැඟීම් ගැන හොඳෙක් විමසිලිමත් වුවහොත් ඒවා ඉවත් වී යනු ඇත. ගිනියම් වූ යකඩ බෝලය සත්වයන් තුළ පවතින්නේ ධර්මතාවයන්ගේ පහළවීම හා නිරුද්ධ වීම පමණක් බව පෙරවිසූ යෝගාවචර උතුම දුටහ. ඔහු මේ සත්වයන් තුළ ස්ථිරසාර ආත්මයක් වැනි දෙයක් නොමැති බවද දුටහ. සෑම අංශයකින්ම මෙනෙහි කර බැලූ ඒ උත්තමයින්ට ස්ථිර වූ කිසිම දෙයක් දැකගත නොහැකි විය. බැලූ බැලූ හැම අතකම දුක පමණක් දැකගත හැකි විය. ලෝහ උදුනක් තුලින් එළියටගත් යකඩ බෝලයක් මෙන් එය ගෙනියන් වී ඇත. ඒ බෝලයේ මුදුනතද වටේටද ගෙනියන් වී ඇත. එහි අත තැබීමට හැකි සිසිල් වූ තනක් ඇත්තේම නැත. රත් වූ යකඩය හා සූකිරි. මරණ මංචකයේ පසුවන තැනැත්තෙකුගේ මානසිකත්වයේ කෙරෙහි යහපත් සේ හෝ අයහපත් සේ හෝ බාධා කිරීම ඇත්ත වශයෙන් අපහසුය. එයත් මගේ එක අතකින් සූකිරි කැබැල්ලක් තබාගෙන අනෙක් අතින් රත් වූ යවුලක්ගෙන ඔබේ හදවත පසාරු කරගෙන යාමට ඇනීම වැනිය. අනෙක් අතේ සූකිරි කෑල්ලක් තබාගෙන ඔබ වෙත යොමු කරමි. සූකිරි කැබැල්ල වෙත ඔබේ අවධානය යොමු කරගත හැකිද? මරණාසන්නේ පසුවන්නන් හැකි උසස්ම ආදරයෙන් ආ අනුකම්පාවෙන් යුතුව රැකබලාගත යුතුය. ඒ සමගම කිසිසේත් වැලකෙන් නොහැකි අපේම මරණය ගැන අභ්‍යන්ත්‍රික වශයෙන් අප මෙනෙහි නොකොළොත් එයින් අපට අත්වන්නේ අල්ප යහපතකි. හෝටලය අප ඉපදෙන විට මේ ලෝකයට ගෙනේන දේකුත් නැත. මිය යන විට ගෙන යන දේකුත් නැත. අපේ නිවස හෝටලයක් බඳුය. එසේම මේ සිරුරත් හෝටලයක් බඳුය. යම් කිසි දිනක මේ දෙකම අත්හැර දමා අප පිට වී යා යුතුය. ගෘහ මූලිකයා මනස යනු කුමක්ද මනසට හැඩයක් හෝ රූපයක් හෝ නොමැත. යහපත් අයහපත් සියලුම හැඟීම් වල උප්පත්ති ස්ථානයට මනසයයි කියනු ලැබේ. එය හරියට ගෘහ මූලයකකු වැනිය. තමා බැහැදැකීමට අමුත්තම් පැමිණෙද්දි ගෘහ මූලිකයා gedara නැවතී සිටී. හෙතෙම gedara සිට අමුත්තම් පිළිගනී. ඉන්ද්‍රියානුබද්ධ හැඟීම් පිළිගන්නේ කවුද? ඒවා වටහාගන්නේ කවුද? ඉන්ද්‍රියානුබද්ධ හැඟීම් අත්හැර දමන්නේ කවුද? ඒවා කරන දෙයටයි අප මනස කියා භාවිතා කරන්නේ. එහෙත් කිසිවෙකුට එය දැකගත හැකි නොහැකිය. කෘත්‍යයක ආකාරයට ඔහු සිතති. මනස කියන්නේ කුමක්ද? මොළය කියන්නේ කුමක්ද? එය පටලවා ගන්න එපා. හැඟීම් පිළිගන්නේ කවුද? සමහර හැඟීම් වලට එය කැමැති අතර සමහර ඒවාට අකමැතිය. කැමැත්තත් අකමැත්තත් දෙකම පාත්වා ගන්නෙකු සිටීද? ඇත්තටම කෙනෙකු සිටිනවා. ඒත් එයා ඔබට නොපෙනේ. අප මනස යනුවෙන් හඳුන්වන්නේ එයයි. අඥ්ඥාන ළමයා මිනිසුන් වන අප ක්‍රියා කරන අන්දම ජීවත් වෙන අන්දම හා අපේ හැසිරීම් රටාව අනුව බලන කල ඇත්ත වශයෙන් අප කුඩා ළමුන් වෙනිය. දරුවා කිසිවක් නොදනී. ළමයෙකුගේ ක්‍රියාකාරකම් ඔහු දුවපැන සෙල්ලම් කරන අයුරු ඔහුගේ විවිධ හැසිරීම් රටාවන් ආදිය වැඩිහිටියෙකු විසින් නිරීක්ෂණය කිරීමේදී එහි කිසිම අර්ථයක් නැති බව පෙනේ. නොපුහුණු මනසද ළමයෙකුසේය. අප ක්‍රියා කරන්නේ අවබෝධයෙන් හා ප්‍රඥාවෙන් තොරවය. අපි ගුණයෙන් පිරිහුණත් ඒ බව නොදනිමු. ළමයා නොදන්නාකමට ළමයෙක් ලෙස සෙල්ලම් කරයි. අපේ අඥාන මනස දේශේය. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ මනස පුරුදු පුහුණු කරන ලෙස ලදරුවා අරමුණ හා ඉන්ද්‍රියයන්ගේ ගැටීම නිසා රුචි අරුචිකම් පහළ වේ. ඒ නිසා ඒවායේ නොඇලෙන්න. ඉක්මන් ප්‍රතිඵල හෝ ෂණික දියුණුවක් ලැබීමේ ආශාවක් ඇති කර නොගන්න. ලදරුවක ඇවිදීමටත් දිවීමටත් පෙර බඩගා යෑමට පුරුදු විය යුතුය. සීලය රැකීමේදීත් භාවනාවේ යෙදීමේදීත් දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. හිස කැසීම දුක පහළ වෙන විට එය ගැන ක්‍රියා කළ යුතු ආකාරය නොදනිමු නම් එයින් සහනයක් ලබාගත නොහැකිය. එය හිසේ කැසීමක් ඇති විට කකුල කසා ගන්නාසේය. හිස කැසිය යුතුව තිබියදී කකුල කසා ගැනීමෙන් ලැබෙන සහනය කුමක්ද? යතුරු සිල්පද සම්ප්‍රදායක් ලෙස බාරගතහොත් අපේ ගුරුතුමා සත්‍ය පැවසුවත් පුහුණුවේ අඩුපාඩුවක් තිබේ. ධර්මයේ ඉගැන්වීම් කටපාඩමින් නැවත නැවත කීමට හැකි වුවත් ඒවායේ අර්ථ වටහා ගැනීමට අවශ්‍ය නම් ඒ ඉගැන්වීම් ප්‍රායෝගික වශයෙන් අත්හදා බැලිය යුතුය. ප්‍රායෝගික පුහුණුව වර්ධනය වී නොමැතිනම් බුදුදහමේ හදවත විනිවිද දැකීමට බාධාවක් වනු ඇත. බුදුදහමේ හරයේද වටහාගත නොහැකිවනු ඇත. පුහුණුව පෙට්ටියක යතුරක් වැනිය. යතුරු තහඩුව කොතරම් සවිමත් වුවත් අප අතේ නිවැරදි යතුර තිබේ නම් පෙට්ටිය පහසුවෙන් විවෘත කළ හැකිය. අප අත යතුර නොමැති නම් පෙට්ටිය කිසිසේත් විවෘත කළ නොහැකි බැවින්. එහි තුළ ඇත්තේ කුමත් දැයි අපි නොදනිමු. රත්රන් වෙනුවට ඊයන් රහතන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයාගෙන් සත්‍ය වශයෙන්ම වෙනස්සේ අපට සත්‍ය වශයෙන් පෙනෙන්නා වූ වටිනා වූ දේවල් රහතන් වහන්සේට નિરර්ථක වටිනාකමක් නැති දේ ලෙසය පෙනෙන්නේ. ලෞකික ආශාවන් රහතන් වහන්සේ නමක් තුල ඇති කිරීමට දරන යත්නය හරියට රත්තරන් වෙනුවට ඊයන් දීමට තැත් කිරීම වැනිය. අප සිතන්නේ එතරම් කුඩා රත්තරන් කැබැල්ලක් වෙනුවට මෙතරම් විශාල ඊයම් ගොඩක් ගැනීමට රහතන් වහන්සේ අකමැතියයිද කියාය. පැරණි හිතමිතුරකු අත්හැරීම අපේ සියලු දුක් වේදනාවන්ට හේතුව ලෝභය, දෝෂය හා මෝහයයි. ඒවා අභිබවා යාමටත් ඒවායේ බැඳුම් වලින් අත් මිදීමටත් අප උගත යුතුය. මේ සෑහෙන දුෂ්කර දෙයකි. එයද හරියට අප කුඩා කල සිට ඊතා ළඟින් ඇසුරු කළ මිතුරකුවත් හැරීමට බුදුරජාණන් වහන්සේ අපට කියන්නාක් වැනි. මේ වයින් වෙන්වීම පහසු කාර්යයක් නොවේ. විදුලි ඇනය හා පාත්‍රය ප්‍රඥාව පහළවීමට පෙර ඒ සඳහා නියත වශයෙන් සිත එකඟ කර ගැනීම ස්ථිර කරගත යුතුය. සිත එකඟ කර ගැනීම විදුලි ඇණයකටත් ප්‍රඥාව විදුලි බොත්තම හෝ ඇණය තද කිරීම නිසා ඇතිවන විදුලි ආලෝකයටත් සමාන කළ හැකිය. විදුලි ඇණය නොතිබුණා නම් විදුලි ආලෝකයේද නැත. එලෙසින් සිත එකඟ කර ගැනීම හිස් පාත්‍රයක් ලෙසත් ප්‍රඥාව ඒ තුල බහාලන ආහාරය ලෙසත් සැලකිය හැකියි. කෙසේ නමුත් බඳුන නොතිබුණා නම් ආහාර බහාලීමට තැනක් නැත. තලගොයා තුඹසක් තුලට වැදුණු තලගොයෙකු අල්ලා ගැනීම සඳහා මිනිසකු දරූ ප්‍රයත්නය දැක්වෙන උපමාවක් සූත්‍ර පිටකයේ දක්වා ඇත. තුඹසේ සිදුරු හයක් ඇත. එසේනම් තුඹස තුලට වැදුණු තලගොයා අල්ලා ගන්නේ කෙසේද? ඔහු කල යුත්තේ සිදුරු පහක් වසා එක් සිදුරක් හැර තැබීමය. ඉන්පසු ඔහු එම සිදුර ගැන සෝදිසියෙන් සිටිය යුතුය. සිදුරෙන් තලගොයා එලියට එනවා සමගම අල්වාගත හැකිය. මනස ගැන පරීක්ෂාකාරී වීමද එබඳුය. ඇස කන නාසය දිව හා සිරුර. යන පසිදුරන් වසා මනස පමණක් විවෘතුව තැබිය හැකිය. මෙයින් අදහස් කරන්නේ පසිදුරං පාලනය කරගෙන මනස ගැන සුපරීක්ෂාව සඳහා විවෘතෝ තැබීමය. භාවනාවද තුඹසේ සිටින තලගොයා ඇල්ලීම වැනිය. නැති වූ යමක් සෙවීම. හොඳ නරක හරි වැරදි යන සියල්ල ඇත්තේ ඔබ ළඟම නිසා ඒවා සොයා ගැනීමට ඔබ වෙන කොහේවත් යා යුතු නැත. ඒවා ජනිතවන තැනින්ම ඒවා ගැන සොයා බලන්න. ඔබ එසේ නොකළොත් එය හරියට එක තැනකදී නැති වූ යමක් සෙවීම සඳහා ඔබ වෙන දිශාවකට යන්නාක් වැනිය. මෙහිදී නැති වූ දය සොයාගත යුත්තේ මෙහිදීමය. එය එක්වරම හමු නොවුනත් නැවත නැවත ඒ ගැන විමසිල්ලෙන් සිටින්න. එහෙත් අපේ සාමාන්‍ය සිරිත මෙහිදී නැති වූ දේ තවත් තැනක සෙවීමය. එවිට එය කවදාවත් හමු වෙයිද? හොඳ නරක යන දෙකම පවතින්නේ ඔබ තුලමය. යම් දවසක ඔබට එය දැකගත හැකි වේ. ඒ සඳහා මෙහිම සොයා බලන්න. නිලුම් කොළේ තථාගතයන් වහන්සේ දේශනා කළේ අවබෝධයට පත් වූවන් සම්පූර්ණයෙන් කෙලෙස් නසා ඇති බවය. එහි අදහස කෙලෙස් කෙරෙන් ඒ උතුමන් පැන ගිය බව නොවේ. කෙලෙස් පැවතුනේ උන්වහන්සේ ඒ උපමා කළේ පොකුණක ඇති නෙළුම් කොළයකටය. කොළය රැඳී ඇත්තේ ජලයේය. කොළය ජලය මත රැඳී තිබුණත් ජලයෙන් ඒ තෙත් නොවේ. මෙහිදී ජලය කෙලිසුන් වලටත් නෙළුම් පත්‍ය ආબોධයටපත් මනසටත් උපමා කළ හැකිය. පුරුදු පුහුණු කරනු ලබන මනස වෙනත් දිශාවකට නොයයි. එය තිබිය යුතු තැනම පවතී. යහපත අයහපත සතුට අසතුට හරි වැරදි යන සියල්ල ඇතිවන විට එය එම தત્ත්වය වටහා ගනී. භාවනානුයෝගියා මේ සියල්ල තේරුම්ගෙන මනස කෙලෙස් මල්ලෙහි බැඳීමට ඉඩ නොදෙයි. වෙනත් වචනවලින් කියනවා නම් කෙලෙස් වලට මනසේ ඇලීමට අවකාශ නොදෙයි. නෙළුම් මල් පොකුණක ඇති නෙළුම් මල් වලට මනස උපමා කළ හැකිය. සමහර නෙළුම් මල් තවමත් මඩේය. සමහර ඒවා දිය යටය. සමහර මල් දිය මතු පිට තිබෙද්දී සමහර ඒවා හිරුවෙලියෙන් විකසිත වේ. ඔබට වමනාමෙන් කුමන නෙළුමක් වීමටද? ඔබට ඕනෑ දිය යට නෙළුමක් වීමට නම් ප්‍රවේසම් වන්න. මාළුන් හා ඉදමුවන් වැනි සතුන් ඔබ සපා කෑමට ඉඩ ඇත. අයිස් කැටය. සිරුර දිරීන් ස්වභාවයට පත්වන්නේ කෙසේද? අයිස් කැටයක ස්වභාවය ගැන සලකා බලන්න. ඒ මුලදී වතුර ටිකකි. ඒ සීතකරණය තුළ සීත කිරීමෙන් ඝන අයිස් බවට පත්වේ. පිටත තිබූ කල නැවත ජලය බවට පත්වේ. අයිස් ජලය බවට පත්වන අන්දමට අපේ සිරුරද දිරීම් තත්වයට නැතහොත් පිරිහීම් තත්වයට පත්වේ. එක් අයෙකුවත් නෑර අප සිරු දෙනාම පිරිහීම් ගොඩවල්ය. මේශයවීමේ ස්වභාවය අපි සහජයෙන්ම ගෙනෙමු. අපට ඒ වැලැක්විය නොහැකිය. මාළුවීම ලෙඩරෝග හා මරණය අප ගෙනෙන්නේ උපත්තියත් සමගමය. මේ මස්ගොඩ තද අයිස් කැටයක් මෙන් දැන්නම් තද බවින් පවති. නමුත් සියුම් ආකාරයෙන් මේ සිරුර දෙස බලන්න. එය දවසින් දවස ජරාවට පත්වේ. එය ස්වභාව ධර්මයට අනුව යමින් අයිස් කැටයක් මෙන් ශේවීමට පටන් ගනී. අයිස් කැටයක් දියවී යන්නක් මෙන් ඒ ඉතා ඉක්මනින් දියවී අභාවයට යයි. අඹ ගෙඩිය සමාධිය හා ප්‍රඥාව යන දෙක වෙනස් වශයෙන් අප සිතුවත් ඇත්ත වශයෙන් මූලික වේ දෙකම එකම දෙයකි. ඒවා එක් තැනකින් පහළ වී වෙනස් වූ ස්වභාවයක් ගනී. එය අඹයක් වැනිය. අඹය පළමුව කොළ පැහැති කුඩා ගැටයකි. පසුව එය ක්‍රමයෙන් ලොකු වී පැසීදී. අඹ ගැටයේ පැසුණු අඹය හා ඉදුණු අඹය යනුවෙන් හැඳින්වෙන්නේ එකම අඹය මිස වෙනස් ඒවා නොවේ. එහි ස්වභාවය පමණි. වරින් වර වෙනස් වූයේ භාවනා පුහුණුවේදීද එක් අවස්ථාවක් සමාධිය නමිනුත් තවත් පසු අවස්ථාවක් ප්‍රඥාව නමිනුත් හඳුන්වන්නේ අඹ ගෙඩියමෙන් එකම එක් දෙයකි. වෙලෙන්දිය ඔබේ භාවනා පුහුණුවේදී ඉක්මන් ප්‍රතිඵල දැකගත නොහැකි වුවත් ඒ ගැන කනස්සලු නොවන්න. වැදගත් වන්නේ අදිෂ්ඨානයෙන් හා නොපසුබට උත්සාහයෙන් භාවනාව කරගෙන යාමයි. වෙලෙන්තියක් තමා විකුණන දේ එකවර සුළු මුදලකට නොදෙන්නාක් මෙන් ඔබද ඉක්මන් නොවන්න. ඇගේ භාණ්ඩ ගැන ඈ කෑ ගසමින් කියයි. ඇගේ එකම බලාපොරොත්තුව සියල්ල විකුණා ගැනීමය. එසේ කරන තුරු ඈ උත්සාහය අත්මහරිය. මස් මිනිසුන්ට මේ කාලේ අවශ්‍ය වෑත්තේ මුදල්ය. ඔවුන් සිතන්නේ මුදල් නැත්නම් හැම එකක්ම ලැබෙන බවයි. එනිසා මිනිසුන් නිති වෙහෙසෙන්නේ මුදල් ඉපයීමටය. එහි හොඳ නරක බැලීමක් නැත. එයත් හරියට මස් ඕනෑ නමුත් ඒවා නරක් නොවි තබා ගැනීමට ලුණු සෙවීම පැහැර හරින්නාක් මෙනි. එවිට වන්නේ මස් කුණ වීමට ඉඩ හැරීම පමණයි. මුදල් සෙවීමට ආශා කරන අය මුදල් පරිහරණය ගැනද සැලකිලිමත් විය යුතුය. ඔබට මස් ඕනෑ නම් ඒවා ඔහේ තිබීමට ඉඩ හැරිය නොහැකිය. එවිට ඒවා කුණුවේ යහපත උදාවන්නේ හේතුවකිනි. අප යහපත්දේ කරන විට අපේ මනසද යහපත් වේ. අප මේ අන්දමින් හේතුන් අධ්‍යයනය කළොත් එම හේතුන් මුල් කොටගෙන යහපත් ප්‍රතිඵලද ලැබිය හැකිය. එහෙත් මිනිසුන් සාමාන්‍යයෙන් යහපත් සත්‍ය හේතුන් ඇති කරන්නේ නැත. යහපත අවශ්‍ය වුවත් ඒ ළඟා කර ගැනීම සඳහා ඔහු ක්‍රියා නොකරත්. මේ අන්දමට සිටීම වැරදිය. මෙසේ වැරදි අන්දමට සිටීමෙන් ලැබෙන වැරදි ප්‍රතිඵලද අයහපත් වේ. එයින් ඇතිවන්නේ අවුල් වියවුල් පමණි. දත් අතර හිර වූ මස් කැබැල්ල. කාමච්ඡන්දය අත්හැරීම දුෂ්කරය. කාමයෙහි ඇලී ගැලී සිටීම හරියට මස් කන විට මස් කැබැල්ලක් ඔබේ දත් අතර සිරවීම වැනිය. එය ඉවත් කළ විට ඔබට ලොකු සහනයක් ලැබේ. සමහර විට මෙය දත් අතර සිරවී තිබෙද්දී ඔබට සිතෙන්නට ඇති මම ආයේ නම් කිසි දිනක මස් නොකමි කියා. එහෙත් නැවතත් මස් දුටු විටක ඊට පටහැනිව නැගී සිටීමට ඔබට ශක්තියක් නැත. නැවතත් මස් කෑමේදී පෙරමෙන් මස් කැබලි සිරවේ. මෙසේ නැවතත් ඒවා එළියට ඇද දමා සහනයක් ලැබූ පසු නැවතත් මස් කෑම කරනු ඇත. කාමා ශාව නිසා ඇතිවන ප්‍රතිඵලයද මෙසේය. සහස්‍ර පාදික හැකරැල්ලා අප ආරාමය තුල කරන්නාක් මෙන් මිනිසුන් සමූහයක් එකට වාසය කළත් ඔවුන්ගේ අදහස්වල සමතාවයක් ඇතනම් පහසුවෙන්ම භාවනාව පුහුණු විය හැකිය. එකට ජීවත් වන බොහෝ දෙනෙක් නිසා සමතාවය ඇති නොවන්නේ යන කීම පිළිගත නොහැකිය. හැකරැල්ලෙකු දෙස බලන්න. ඔහුට ඇති පාද සංඛ්‍යාව දකින ඔබ සිතායි මෙතරම් විශාල පාද සංඛ්‍යාවක් සමග ඇවිදීම කොතරම් දුෂ්කරද කියා. එහෙත් ඇත්තටම ඔහුට එවැනි කිසිම දුෂ්කරතාවක් නැත. ඔහු ගමන් කරන පිළිවෙලක් හා රිද්මයක් ඇත. අපේ භාවනා පුහුණුව වුවද එබඳුය. අප නිවැරදි අන්දමට පුහුණු වන්නේ නම් සිය ගණනින් තබා දහස් ගණනින් පිරිස සිටියත් බාධාවකින් තොරව සමාදහස් වලින් යුතුව භාවනාව පුහුණු විය හැකිය. හැකරෙල්ලා සහ කුකුළු පැටව්. බටහිර ජාතීන් තමන් ඊතා ප්‍රවීණයන් යැයි සිතා ඔවුහු බුදුදහමේ බොහෝ මූලික ප්‍රතිපත්ති පිළි නොගනිති. එක්තරා දවසක මම උගතුන් කණ්ඩායමකින් හැකරල්ලකු දැක තිබේදැයි ඇසුවෙමි. පාද ඊතරම් විශාල සංඛ්‍යාවක් තිබුණාට ඌට දිවීමට හැක්කේ කතරම් වේගයකින්ද? දිවීමෙන් ඌට කුකුළු පැටවකු පෙරදවිය හැකිද නැත. එහෙත් කුකුළු පැටියාට ඇත්තේ පාද දෙකක් පමණි. මේ විශාල පාද සංඛ්‍යාවක් ඇති හැකරල්ලාට පාද දෙකක් ඇති කුකුළු පැටියා පරදවන්නට බෑ නේද කියා මම ඔවුන්ගෙන් ඇසුවෙමි. මුදල් ඉටි සහ කුකුළු බෙටි නීති රීති හා චාරිත්‍ර විදි සම්මත කොට ඇත්තේ වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහාය. නිදසුණක්සේ මුදල් ගනිමු. පුරාණයේදී මුදල් වෙනුවට මිනිසුන් භාවිතා කළේ ද්‍රව්‍ය හා භාණ්ඩය. ඒවායේ භාවිතය කරදර සහිත වූ නිසා ඒ වෙනුවට මුදල් හෝ නෝට්ටු භාවිතය ඇතිවිය. අනාගතයේදී මුදල් සඳහා පාවිච්චි කරනු ලබන්නේ ඉටිහා කුකුළු බෙටි කියා රාජාඥාවක් යම් හේකින් නිකුත්ව හොත් මිනිසුන් ඉතිහා කුකුළු බෙටි රැස් කිරීම සඳහා කලකෝලාහල කර ගනිමින් මිනේමරුම් පවා සිදු කරනු ඇත. එයයි తত্ত্বය. අපි පාවිච්චි කරන මුදල් සම්මුතියක් පමණි. මුදල් යන සම්මුතිය නිසා ඒවා ඉහළින් පිළිගත්තත් ඇත්ත වශයෙන් ඒවා ඇති වැදගත්කම කුමක්ද? යමක් සම්බන්ධව ඇතිවන ජනප්‍රියභාවය හා එකඟතාවය නිසා චාරිත්‍ර හෙවත් සම්මුතිය ඇතිවිය. ලෝකේ යනු සම්මුතියෙන් හෙවත් ගිවිසුම්ය. එහෙත් සාමාන්‍ය අයට මේ පැහැදිලි කිරීම අසීරුය. අපේ මුදල්, ගෙවල් දොරවල්, පවුල්, දූදරුවන් හා නෑදෑයින් යන මේ සියල්ල අප විසින් නිර්මාණය කරන ලද සම්මුති සමූහයක් මිස මේ කිසිවක් ධර්මයට අනුව අපේ නොවේ. අපේ කියා කිසිවක් නැත. මේවා අපේ ඇයි සිතීමෙන් අපට දුක පමණයි හිමිවන්නේ. ්‍රීලවා මනසේ ස්වභාවය නිරන්තරයෙන් වෙනස්වීම බව අප දන්නා කළ අපට මනස තේරුම් ගත හැකිය. මනස හොඳ දේ ගැන කල්පනා කරන විටත් නරක දේ ගැන කල්පනා කරන විටත් අප ඒ බව දැන සිටිය යුතුය. එය නිතර වෙනස් වන බවක් දැන සිටිය යුතුය. අප මේ වටහා ගතහොත් සිතමින් සිටියදී සාමකාමී මනසක් පවත්වාගත හැකිය. ඔබේ ගෙදර සුරතල් හිරවකු සිටී නම් ඔහු එක මොහොතක්වත් නිශ්චලව සිටින්නේදැයි බලන්න. එහෙ මෙහෙ පණෙමින් එකින් එකෙහි එල්ලෙන්නට ඌ කැමති වේ. අප ආරාමේ සිටින රිලවා බලන්න. ඌත් අනෙක් රිලවුන් වගේමය. උගෙන් ඔබට කරදරයක් නැත. උගෙන් කරදරයක් නැත්තේ ඔබ රිලව් ගැන හරිහැටි දන්නා නිසායි. ඔබ එක රිලවකු ගැන දන්නවා නම් එය එම සංහතිය ගැනම දැනීමකි. රිලවුන් ගැන දන්නා නිසා අපි උන්මෙන් නොහැසිරෙමු. අප උන් ගැන නොදන්නවා නම් අපද එලෙසම හැසිරීමට ඉඩ ඇත. අප වූ කොහේ සිටියත් ත්‍රිලවා අඳුරන්නේ නම් එය සෑහි. එමගින් අපට සාමකාමීව සිටිය හැකිය. දිමි ගොටුව කාමයෙහි ඇලීම හෙවත් කාමාශාව දිමි ගොට්ටක් බඳුය. දිමි ගොහොටයට ලී කැබැල්ලකින් ඇන්නොත් එහි දිමියන් එළියට පැමිණ ලී කැබැල්ල දිගේ අවුත් අපේ මුහුණ ඇස් කන් ආදිය සපා කනු ඇත. එහෙත් තාමත් අප වැටී සිටින අසීරු తත්වය අපට ආબોධ වී නැත. බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත්තේ අනතුරුදායක දේ හොඳසේ පෙනුනත් ඒවායේ ඇති අනතුරු දායක බව අඩු නොවේ කියයි. අපි යමක භයානකකම නොදුටු පමණින් එය හොඳ දෙයක්සේ සලකමු. අප තාමත් යමක අනතුරු දායක බව නොදුටුවේ නම් අපට එයින් ගැලවීමක් නැත. තම්මා බොහෝ දෙනා බුදුදහම පිළිපැදීම හා බණ භාවනා කිරීම පිණිස විහාරස්ථානයකට යාම සඳහා මහලුවියට පත්වනතුරු බලා සිටිති. ඔවුන් මහලුවනතුරුවේ අතපසු කරන්නේ ඇයි? ඔබ කියන්නේ අත්තම්මේ. පන්සල් යමු කියාය. ඒ අවස්ථාවේදී ඈට කීමට සිදුවන්නේ. ඔබලා යන්න. මගේ කන ඇහෙනවා මදි යනුවෙන්. දැන් බලන්න මෙහි තේරුම කුමක්ද කියා. ඇගේ කන් හොඳින් ඇසෙන කාලේ ඇය ආසාවෙන් ඇසුවේ කුමක්ද? ඇය දැන් පන්සලට ගියත් ධර්ම දේශනාවට ඇහුම්කන් දෙනවා මිස එහි අදහස වටහා ගැනීමට අසමත්ය. ධර්මයේ පිළිපැදීම සඳහා ඔබ අබල දුබල වනතෙක් නොසිටින්න. පරණ බොරුකාරයා. අපේ පුරුදු අප නැවත නැවත රැවටීමට උත්සාහ කළත් අපි ඒ ගැන අවධානයෙන් සිටින්නෙමු නම් ඒවා ගැන නොතකා හැරීමට අපට පුළුවන්. එය හරියට මහල්ලකු වරින් වර පැමිණ එකම බොරුව වරින් වර කියනවා වැනි. ඔහුගේ හැටි අප තේරුම් ගත් විට ඔහුගේ කීම් ගැන අප තවත් විශ්වාස කරන්නේ නැත. එය අවබෝධ කර ගැනීමට කාලයක් ගතවන්නේ රැවටීම নিরතුරුවම පවත්නා දෙයක් හේිනේ. පරණ කඩමාල්ල අප හැම දෙයක්ම අස්තිර ලෙස දකින විට ඒවායේ වටිනාකමද හීන වේ. සියල්ල නොවටිනා බවට පත්වේ. වටිනාකමක් නැති දේ අප කුමටද බදාගෙන ඉන්නේ. අප හැම දෙයක්ම සැලකිය යුත්තේ අප පාපිස දැමීමට පාවිච්චි කරන පරණ කඩමාලුසේය. හැම හැඟීමක් හා වේදනාවක් තුළම ඇත්තේ අස්තිරය යන ස්වාභාවික සත්‍යතාවයයි. වී ගොවිතැන් කරන්න සමහරු වැඩි වෙහෙසක් නොගෙන කඩින් කඩ කරන කුඹුරු වැඩමෙන් නැති ඔබ නොනවත්වා දිගටම පුහුණු වන්න. පළමුව වෙහෙස මහන්සි වී කුඹුරේ වැඩකොට ඔහු කලකට නතර කරති. ඒ කාලය තුල ඔවුන් උපකරණ ආයුධ අතර ගන්නේ නැත. ඉන් කලකට පසු ඒ මතක් වූ විට නැවතත් වැඩ පටන්ගෙන ටික කලකින් නවතා දමති. මෙසේ වැඩ කිරීමෙන් ඔබට කවදාවත් හොඳ අස්වැන්නක් ලබාගත නොහැක. නොනවත්වා නොකළොත් අපේ පුහුණුව දෙලසවේ. විනෝද සංග්‍රහ විඳින්නෝ. විනෝද සංග්‍රහ විඳින්නෝ. ප්‍රනීත ආහාරයෙන් හා රසමසවුලෙන් සිස්සේ විනෝදවන රසකාමීන් මෙන් සමහරු අඥාන ලෙස මරණය ගැන හෝ නොතකා අන්දයන්සේ ජීවත් වේ. ඔහු අඥාන ලෙස ආහාර ගිල දමද්දී වැසිකිලි ගැන කල්පනා නොකලාහුය. ඔවුන්ට එම අවශ්‍යතාවය ඇති වූ විට කොහේ යන්නටද කියා නොදැන ඔහු බලා සිටිති. පාගන මහන මැසිම අප වාඩිවී භාවනා කරන කළ අප කරන්නේ අපේ අවධානය ආශ්වාස ප්‍රශ්වාස වෙත යොමු කිරීම. එය පාලනය කිරීමට අපි උත්සාහ නොකරමු. ආශ්වාස ප්‍රශ්වාස කඩා දික් කිරීම හෝ කිටි කිරීම බලෙන්ම සිදු කළහොත් මනසේ සමතුලිතය නැති වී ගොස් එය සාමකාමී බවට පත් නොවේ. ආශ්වාස ප්‍රශ්වාස ස්වාභාවික ලෙස විය යුතුය. එය හරියට පාගන මහන මැසිමක් වැනිය. පෙඩරය වේගවත් වීමට බල කළ නොහැකිය. එහි ස්වභාවය අනුව එකම ආකාරයට පැගීමේදී ඉහළ පහළ යයි. එය වේගවත් කිරීමට ගියොත් වන්නේ මැසිම නරක් වීම පමණි. මැසිම පටන් ගැනීමට පෙර එය කීප විටක් පාගා මැස්ම ක්‍රමානුකූල වීම සඳහා සකස් කරගත යුතුය. ආශ්වාස ප්‍රශ්වාස ගැන අවධානය යොමු කිරීම දෙසේමයි. ආශ්වාස ප්‍රශ්වාසයේ කෙටි බව දීර්ඝ බව ශක්තිමත් බව හෝ දුර්වල බව ගැන නොතකා සිය අවධානය හරියාකාරව තබා ගත යුතුය. එය නිරන්තරයෙන් ස්වාභාවික විය යුතුය. කේක් කෑල්ල සතුට හා දුක තාමත් ඔබ තුළ ඇතිවන්නේ නම් ඔබ ආහාර නිසා තෘප්තියටපත් නොවූවකු වැනිය. එයා හරියට ඔබ කැමති කේක් වලින් කෑල්ලක්ගෙන රස විඳින්මින් සිටින විට එයා අතින් ගිලිහි ගොස් බිමට වැටෙන්න ආසේය. කේක් කෑල්ල කෑමට නොලැබීම ගැන ඔබ දුක් වන්නේය. එසේ නොවේද? ඒ අන්දමට බැලුව විට ඔබ සැප හා දුක යන දෙකම අත්හල යුතුය. තාමත් තෘප්තිමත් භාවය ලබා නැති අයට ආහාර ඒවාය. ඔබට නොපෙනුනත් සතුට යනු වෙස්වලාගෙන පැමිණෙන දුකය. එහි ඇති සියුම් ස්වභාව නිසා එය ඔබට නොපෙනේ. සතුටෙයි එල්ලුනහොත් එය දුකෙයි එල්ලීම බඳුය. නමුත් ඔබට එය අවබෝධ නොවේ. එම නිසාව ප්‍රවේශං විය යුතුය. සතුට ඇති වූ විටයෙන් උද්දාමයටපත් නොවන්න. ඉහවහා යාමට ඉඩ නොදෙන්න. දුක පැමිණි විට ඒ නිසා පීඩා නොවිඳින්න. එයින් කම්පිත නොවන්න. සතුට හා දුක යන දෙකම එකම අගයක් ඇති දේවල් වශයෙන් දකින්න. පළතුරු ගස් වැවීම අපේ භාවනා පුහුණුව පළතුරු පැල සිටවීම වැනිය. අත්තක් කපා පැලකිරීමෙන් ඉක්මන් පළදාව ලැබිය හැකිය. එහෙත් බාහිර උවදුරු වලට ඔරොත්තු දීමේ ශක්තියනොත් කාලයක් ජීවත් වීමේ හැකියාවෙනුත් ඒ දුර්වල වේ. එසේ නොමැතිව බීජයක් රෝපණය කිරීමෙන්ද ගසක් ලබාගත හැකිය. එවැනි ගසක් සවි ශක්තියෙන් මෙන්ම ඔරොත්තු දීමේ ශක්තියෙන්ද වැඩිය. අපේ භාවනා පුහුණුවද ඒ ආකාර වේ. විස බෙහෙත් විදීම දුක් වේදනා දෙවදෑරුම් වේ. සාමාන්‍ය දුක් වේදනාව හා විශේෂ දුක් වේදනාව යනුවෙනි. හේතු ප්‍රත්‍ය ගෝචර සෑම ධර්වතාවටම සහජයෙන් උරුම වූ දුක් වේදනාව එක් දුකකි. විශේෂ දුක නම් බැහැරින් පැමිණ රිංගා ගන්නා දුකයි. පහත දක්වන නිදසුන් වලින් මේ දෙකේ ඇති වෙනස බලමු. ඔබ අසනීප වී වෛද්‍යවරයෙකු මුණගැසුනායයි සිතමු. වෛද්‍යවරයා ඔබට බෙහෙතක් විදීමට තීරණය කරයි. බෙහෙත් විදින කටුව ඔබේ සමපසාරු කරගෙන යන විට ඔබට යම්කිසි වේදනාවක් දැනේ. එය ස්වාභාවිකයි. විදින කටුව පිටතර ගන්නවා සමග වේදනාව පහවයයි. මේ සාමාන්‍ය අන්දමේ දුක් වේදනාවකි. එය ගැටලුවක් නොවේ. ඒ අන්දමේ මේ දුක සෑම කෙනෙකුම වාගේ අද්දුටුවකි. විශේෂ දුක් වේදනාව හටගන්නේ උපාදානය කරන කොටගෙනය. මේ හරියට විස පුරවන ලද එන්නත් උපකරණයක් මගින් බෙහෙතක් විදිනවා වැනිය. මේ සාමාන්‍ය ස්වභාවයේ දුක් වේදනාවක් නොවේ. මේ වේදනාව මාරාන්තිකය. මාහැඟි පෑන සිතේ සාමය යනු කුමක්දයි වටහා නොගත්තොත් ඔබට එය කවදාවත් උදා කරගත නොහැකිය. අපි නිදසුනක් මගින් එය පැහැදිලි කිරීමට බලමු. ඔබ ළඟ ඇති ඊතා වටිනා පෑනක් ඔබ සාමාන්‍යයෙන් රුවාගන්නේ ඔබේ කමිස සාක්කුවේ. එහෙත් එක් දිනක් වෙනත් තැනක තබා ඔබට අමතක වී ඇත. හදිසියේ ඔබ සාමාන්‍ය අන්දමට ඔබේ කමිස සාක්කුව තුලට අත යවා පෑන ගැනීමට බලන විට එහි නැත. ඔබේ සිත ව්‍යාකූල බවට පත්වේ. දැන් ඔබේ සිතේ ඇත්තේ පෑන නැති වී ඇත කියාය. ඔබ අවුලටපත් උනේ ඔබේ වැරදි තේරුම් ගැනීම නිසාය. සත්‍ය නොදැන දුකටපත් වීම එහි ප්‍රතිඵලය විය. ඔබේ මේ වටනා පෑන නැති වූ නිසා හැම මොහොතකම දුකක් ඇතිවේ. මොන ලැජ්ජාවක්ද? මෙතරම් මුදලක් ගෙවාගත් පෑන නැතිවිය. එක්වරම එක් දෙයක් ඔබේ මතකෙට එයි. ඕ මා නාන්ට යද්දි මගේ කලිසමේ පිටිපස්සාකුටේ දැම්මා නේද. දැන් නියම තත්ත්වය ඔබේ මතකයට ආවිගස ඔබට පෑන දකින්නට නොලැබුණත් සැනසුම් සුසුමක් හෙළි හැකිය. දැන් ඔබ ඒ ගැන පසුතැවිලි නොවන්නේය. ඔබ ගමන් කරමින් කලිසම් සාක්කුවෙන් පෑන ගන්නේය. ආ මෙන්න පෑන. ඔබ රැවැට්ටුවේ ඔබේ මනස විසින්මය. ඔබ පසුතැවිලට භාජනය වුණේ ඔබේ නොදැනුවත්කම නිසාය. දැන් පෑන දැක්කාට පස්සේ ඔබට සැකයක් නැත. හිතේ කරදරයක් නැත. මෙලෙසින් සිතේ සාමය ලැබෙන්නේ ප්‍රශ්නයට හේතුව තේරුම් ගැනීමෙන් පසුය. දුකට හේතුවද එබාඳුය. පෑන ඇති තැන මතක් වූ වහාම ඔබේ සිතේ දුකද නැතිවිය. සත්‍යය අවබෝධ කර ගැනීමෙන් සාමය ළඟා කරගත හැකිය. වියරු වැටුණු කොටියක් අපේ හදවත ඇතන් විටක වියුරු වැටි කූඩුවක් තුල සිරකර තැබූ කොටියකු බඳු වේ. ඌට වමනාදේ නොලැබුණොත් ඌ ගොරවමින් කරදර කරයි. සිතද භාවනාව තුළින් හීලා කළ යුතුය. අපේ කෙලෙස් සිද්ධ වියරු වූ කොටියා බඳුය. මේ සිත නැමැති කොටියා එළඹි සිහිය, වීරිය, ඉවසීම හා විඳදරා ගැනීම යන ගුණාංගවලින් සෑදුණු සවිමත් කූඩුවක දැමිය යුතුය. උගේ සුපුරුදු ආසාවන් නැමැති ආහාර ඌට නොදී සිටිමු. ඌ නිරාහාරව සිට සීරුවෙන් මරණයට පත්වේ. ගිනියම් ගල්ලඟුරු හා කිරිල්ලි. ගෘහජීවිතය පහසුමෙන්ම දුස්කරද වේ. කළ යුතු දෑ තේරුම් ගැනීම පහසුවත්. ඒ කිරීම පහසුයි. එය හරියට ඔබේ අතේ ගිනිගෙන දිලිසෙන ගල්ලඟුරු කැබැල්ලක් තබාගෙන ඒ ගැන පැමිණිලි කිරීමට මා වෙත පැමිණීම වැනිය. මාඔබට එවිට දෙන එකම උපදේශය එය අතහැර දමන ලෙසය. එහෙත් ඔබ එය සීතල වනතුරු තබාගත යුතු බව කියමින් මාගේ කීම ප්‍රතික්ෂේප කරන්නෙහිය. එහිදී ඔබ කල යුත්තේ ගල් ලඟුරු බිම අතහැර දැමීම හෝ දුක් වේදනාව ඉවසීමෙන් දරා ගැනීමයි. ඔබ කියන්නේ මාය එක්වරම බිඳ දමන්නේ කෙසේද කියායි. මගේ පවුල මා අත්හරින්නේ කෙසේද? ඔබේ හදවතින්ම ඔවුන් අත්හල යුතුය. ඔවුන් කෙරෙහි ඔබේ ඇති බැඳීම අත්හරින්න. ඒත් ඔබ විසින් ඔබ පවුල සඳහා කළ යුතු යුතුයකම් දෑද ඇත. ඔබ බිත්තර දැමෝ කිරිල්ලියක් සේය. බිත්තර රැකීමේ භාර්දුර කාර්ය ඔබ මත පැවරී ඇත. එහෙත් මාගේ පවුල යන සංකල්පය අත්හරින්න. දුක් වේදනාවට මේද එක් හේතුවක් වේ. ඔබ පවුල සමග ජීවත් එමනුයි ඔබේ සැපත ලබාගත හැක්කේ යන අදහසද අත්හරින්න. ධර්මය හා එක්ව ජීවත්වීමෙන් සැපත ළඟා කරගන්න. නොසන්සුන් රිලවා අසංවර සිත එහෙ මෙහෙ නිති දඟලන රිලවකුමෙන් අරමුණක් නැතිව සැරිසරයි. එය සංවර කර ගැනීමට ඔබ උගත යුතුය. මනසේ සත්‍ය ස්වභාවය වටහා ගන්න. ඒ අනිත්‍ය අසතුටු දායකය හිස්ය. ඒහි ස්වභාවයයි. සිත එහෙ මෙහෙ විසිරෙන අන්දමට එයට ඉඩ නොදෙන්න. එය පාලනය කිරීමට ඉගෙන ගන්න. ස්වාභාවික ලෙස මැරෙන තෙක්කේ බැඳ තබන්න. එවිට සිටින්නේ මල රෙවකු නිසා අවසානයේ ඔබට සාමය උදා වේ. ගංගා හා ඔයවල් මිනිසා බුද්ධ ධර්මයේ නැමැති ජල ප්‍රවාහයට පිළිපන් විට ඇතුළත් වන්නේ එකම ධර්මතාවයකටය. ඔවුන් විවිධ දිශාවලින් පැමිණියත් සියල්ල එකට එකමුතු වී එකම තත්වයකට පත්වෙති. මෙසේම මුහුදට ගලන ගංගා සියල්ල මුහුදට වැටුණු කල එකම රසයක් ඇති එකම පාටක් ඇති ජලයක් බවට පත්වේ. ධර්මයට ඇතුළත් වූ මිනිස්සුද එසේ වෙති. කඹය දුකට හේතුව ආબોධ කර නොගෙන ඒ කෙලවර කිරීමට උත්සාහ කිරීම හිරවී ඇති කඹයක් ඇදීම වැනිය. ඔබ කඹයේ මෙහා කොන ඇද්දත් එහා කොන හිරවී ඇති නිසා ඒ ඇදී නොවේ. එය මුදා ගැනීමට කල යුත්තේ කුමක්ද? මේ කොන පමණක් අල්ලාගෙන ඇදීමේ තේරුමක් නැත. හේතුව දැනගෙන එය නිදහස් කළ යුතුය. මෙය හිර වී තිබෙන්නේ කුමකටද? ඒ කිසියම් දෙයකට හිර වී තිබිය යුතුය. එසේ හේතු මූලය සොයාගෙන ගොස් ගැටේ ලිහා නිදහස් වන්න. වැලි සහ ලුණු. ගැටලු ඇතිවන්නේ මිනිසුන් සම්මුතිවලට හා යන්යම් දේ පිළිබඳ ඇතිකරගත් නිගමනයන්ට ඇති ඇලීම නිසාය. ඔබ යථාර්ථවාදීව විමසුන් ඇසින් බැලුවහොත් අප පිළිගන්නා දේවල පැවැත්මක් නැත. අපේ නිවාස, අපේ පවුල, අපේ වස්තුව යන මේ සියල්ල අප විසින් මවා ගන්නා ලද සම්මුතියින්. ධර්මානුකූලව බලන්නේ නම් මේ කිසිවක් අපසතු නොවේ. අපේ සිරුරවත් අපසතු නොවේ. එය මනස්කල්පිතයක් පමණි. එය හරියට වැලි අහුරක්ගෙන ඒ ලුණු යයි පිළිගැනීමට එකඟ වන්නාක් වැනිය. එවිටය ලුණු වෙයිද. ඔව් ඇත්ත. ඒ නමින් පමණි. ද්‍රව්‍ය වසෙන් නොවේ. ඔබ ඊට නමක් විවහාර කළත් ඒ කෑමට නම් පාවිච්චි කළ නොහැකිය. හේතුව නම් ඒවා කෙසේ හැඳුන්වත් වැලිවීමය. වැලිවලට ලුණු කියා කොතෙක් කීවත් ඒවා වැලිමිස ලුණු නොවේ. පාසල් සිසුවා භාවනාව පුහුණු වීම ළමයෙකු ලිවීමට ඉගෙන ගන්නවා වැනිය. පළමුව ඔහුට ලස්සනට ලිවිය නොහැකිව හැඩයක් නැති දේවල් ලොකුවට ලියයි. ඔහු ලියන්නේ ළමයෙකු ලෙසිනි. කාලයක් පුහුණු වීමේදී හොඳට ලියන්න හුරු වේ. ධර්මයේ හැසිරීම හෙවත් භාවනාව පුහුණු වීමද මෙසේය. එහිදී ඔබ ටිකෙන් ටික සිත සංවර කර ගැනීම පුහුණු විය යුතුය. කුමකින් කුමක් කළ යුතුයදයි ඔබට පළමුවෙන් තීරණය කළ නොහැකිය. සමහරු මෙහිදී අධෛර්යවත් වෙති. එහෙත් මන්දෝසාහි නොවන්න. පාසල් සිසුවා මෙන් උත්සාහවත් වන්න. හෙතෙම වයසින් වැඩෙත්ම අත් අකුරුද දියුණු කරගනී. දුර්වල අකුරු වලින් පටන්ගත් ඔහු දැන් ලස්සන අත් අකුරු ලියයි. ඒ ළමා කල සිට ලැබූ පුහුණුව නිසාය. පිටාරය. ඔබ වේල්ලක් බඳින විට ජල පිටාරයක්ද තැබිය යුතුය. එවිට ජල මට්ටම පමණ ඉක්මවා ඉහළ නගින කල වැඩි ජලයට වාන් දමා ගලා යා හැකිය. ජලය පිටාර මට්ටමට පැමිණෙන විට ඔබ කරන්නේ සොරව් ඇරීමය. ආරක්ෂක ක්‍රමයක් වශයෙන් සොරව්වක් තිබිය යුතුය. අනිත්‍යතාවය අවබෝධ කර ගැනීම ආර්ය උතුමන් විසින් පරිහරණය කරන සොරව්වයි. ඔබත් මෙම ආරක්ෂක උපකරණය තබාගත හොත් ඔබටද සැනසිලි සුවය උදාකරගත හැකිය. යටිපතුලේ ඇනුණු කටුව. ප්‍රඥාව උපයෝගී කරගෙන දුක නිවාරණය කළ හැකි අන්දම බුදුරජාණන් වහන්සේ දක්වා ඇත. නිදසුනක් වසයෙන් උලක් හෝ කටුවක් ඔබේ විළඹුවේ ඇනුනායයි සිතමු. හදිසි ඔබ ගලක් උඩ අඩිය ගැසූ විටය කටුවේ වැඩි වේදනාව ගෙන දේ. එවිට පාදයේ අතගාමෙන් වේදනාව අඩු කර ගැනීමට උත්සාහ කරන්නේය. එහෙත් කටුව සොයා ගැනීමට නොහැකිව එය අමතක කොට ඔබ නැවතත් ගමන ආරම්භ කරන්නේය. වේදනාව තුරන් වී නැත. මේ වරින් වර මෙසේ සිදුවේ. මේ වේදනාවට හේතුව කුමක්ද? හේතුව නම් විලෙඹුවේ ඇමිනී ඇති කටුවයි. වේදනාව ඇතිවන වෙලාවට ඔබ පාදයේ අතගා වේදනා මදක් සංසිඳවාගෙන කටුව නොපෙනෙන නිසා එය නැවතත් අමතක කරයි. කටුව කෙසේ හෝ ඉවත් කළ යුතුය යන පෙළඹවීමට ඔබ පැමිණෙන තුරු වේදනාව නිරන්තරයෙන් ඔබ සමග වේ. වේදනාව ඉවසීමට බැරි කෙසේ හෝ කටුවත් කිරීමට ඔබ අදිටන් කරන්නෙහි. භාවනා පුහුණුවේදීද අප එසේ අදිෂ්ඨානශීලී විය යුතුය. වේදනාව උපදින්නේ කොතැනද පෑරීම ඇතිවන්නේ කොතනදැයි අප විසින් විමසා බැලිය යුතුය. මෙම ප්‍රශ්නය ලිස්සා යන්නට ඉඩ නොදී ඒ ජයගත යුතුයි. අවසානයේ ඔබ ඔබේ යටිපතුලේ කටු ඉවත් කරන්නෙහිය. ඔබේ මනස හිරවුණු තැන ඔබ සොයාගත යුතුය. ඔබම එහි යථා ස්වභාවේ බලා තේරුම්ගෙන අත්දැකීම්ද ලබාගෙන සත්‍යය අවබෝධ කරගත යුතුය. නොදැමුණු අස්වය මනස අස්වයකුමෙන් මුරණ්ඩු වූ විටය සංවර කරගැනීම අති දුෂ්කරය. එවැනි මුරණ්ඩු අස්වයකු මෙල්ල කරන්නේ කෙසේද? ඌ निराහාරව තැබුවහොත් ඌ මදක් මෙල්ලවී ඔබ ළඟට එනු ඇත. ඌ හීලෑ භාවයක් පෙන්වන විට මදක් ආහාර දෙන්න. මනසද අපට මෙලෙස පුහුණු කළ හැකිය. නිවැරදි ව්‍යායාමයේ මගින් ප්‍රඥාව උදා වේ. උල්කටුව ඕනෑම දෙයක හෝ සිදුවීමක හේතු සාධකයේ වෙතට ඔබ ළඟා විය යුතුය. එය හරියට ඔබ ඇවිදීමට යද්දී ගසක් කපා ඉතිරි වූ උල් කණුවක පය හැපෙනවා වැනි. ඔබ විට පොරවක්ගෙන උල කපා දැම්මත් ටික කලකින් ඒ දලුලා නැවත වැඩෙන්නට පටන් ගනී. ඔබ කරන්නේ නැවතත් ඒ කැපීමයි. නමුත් එහි වැඩීම නවතින්නේ නැත. එය ගලවා ඉවත් කිරීමට නම් මුළු මනින් මේ උගුලුවා දමන්න. කල් නොහරින්න. එය හරියට මා අදම යා යුතුද හොඳයි හෙට යන්නම්. නැත්තං ඊළඟ දවසේ යන්නම් කියා කල් දැමීමත් ඊළඟට යනුවෙන් සිතීමක් වැනි. මා යන්නටද නොයන්නටද මෙසේ සමහර විට ඔබ මිය යන තුරුම මෙම කල් දැමීම සිදුවේවි. ඔබට කිරීමට තිබුණේ යන්නයි. එවිට සියල්ල හමාරයි. රස අවුල්පත් භාවනා පුහුණුව යනු මනස දෙස ඍජුව බැලීමයි. එය තමා ප්‍රඥාව. ඔබ මනස විභාග කොට එය තේරුම්ගත් කල සමාධිය වැඩිීමේදී පොතපත තුලිනුත් මොහොන දිය යුතු සීමාවන් දැනගැනීමේ ප්‍රඥාවට ඇතිවේ. ඔබේ පුහුණුව මගින් ඇලී ගැලී නොසිටීම තේරුම්ගත් පසු ග්‍රන්ථ පරිශීලනය කළ හැකිය. එවිටේ රසවත් අවුල්පතක් වනු ඇත. එවිට අන්‍යයන්ටද ඉගැන්වීමටද උපකාරී වේ. කිසිවකට ඇලුම් නොකිරීමට තරම් ඔබේ ප්‍රඥාව දැන් දියුණු වී ඇති නිසා භාවනාවෙහි නියුක්තව සිටීමට දැන් ඔබට යා හැකිය. ඉදුණු අඹ ධර්මය පවතින්නේ ඔබේ මනස තුල මිස වනය තුල නොවේ. අන්‍යයන් කෙරෙහි විශ්වාසය නොතබන්න. නුඹේ හදවතට ඇහුම්කම් දෙන්න. ඔබ වෙනත් දිශාවක ඒ සඳහා සෙවිය යුතු නැත. පැසී ඉදී රසවත් වන්නේ අමු අඹ ගෙඩියසේ ප්‍රඥාවද ඇතිවන්නේ ඔබ තුලින් එන පුහුණුවෙන්. ඉදුණු පැපොල් කෙලෙස් සුවත් ඥානාන්විතව යොදා ගැනීමෙන් ප්‍රයෝජනවත් කරගත හැකිය. එය හරියට පැපොල් ගස් සරුවට වැඩීම සඳහා කුකුළු හා ගොම පොහොර ගස්වල මුලට යොදන්නා වැනි. පොහොර ඊතා පිළිකුල් සහිත වුවත් ඒවා යොදා පැපොල් සිට වූ කල ගස් සරුවට වැඩි ලබා දෙන පළදාව රසවත් වේ. සැකය පහළ වූ ඕනෑම වෙලාවක එය නිවැරදිව විමසා බලන්න. ඉවලේම විමසා බලන්න. මේන් ඔබේ පුහුණුව දියුණු වී යහපත් ප්‍රතිඵල ලබා දේ. තේප් රෙකෝඩරය ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබේ හදවත සාමකාමී ලෙස තැම්පත් වුවොත් එය හොඳටම සෑහේ. එහිදී හැම දෙයක්ම මතක තබා ගැනීමට වෙහෙසීම අනවශ්‍යයි. ඔබ සමහරෙක් මේ විශ්වාස නොකරනු ඇත. ඔබේ හදවත සාමකාමී නම් කියන දෙයට අහුම්කම් දී ඊට යන්නට ඉඩ හැර නොකඩවා භාවනා කළොත් ඔබ ටේප් රෙකෝඩරයක් මෙන් වනු ඇත. ටික කලකට පසුවත් එය සිහි කරන විට සියල්ල වැල නොකැඩී මතකයට නැගේ. යම් කිසිවක් මතක නැති වෙයි කියා බය නොවන්න. ඔබේ ටේප් රෙකෝඩරය ක්‍රියාත්මක කළ විකස හැම දෙයක් මෙහි ඇති බව ඔබටම පෙනේ. සොරහ සහ ගුස්තිකාරයා භාවනාව ගැන වැරදි වැටහීමක් ඇති අය එය පුහුණු කරන්නේ සොරකු විදිහටයි. එය හරියට සොරකු සොරකම් කොට අසු වූ විට කරදරයෙන් නිදහස් වීමට දක්ෂ නීතිඥයෙකුගේ පිහිට සොයන්නා වැනිය. නිදහස් වූ පසු නැවතද ඔහු සොරකම පටන් ගනී. එසේ නැත්නම් ගුස්ති ක්‍රීඩකයෙකු ක්‍රීඩාවේ යෙදී ලැබූ පහරවල් හා තුවාල ප්‍රතිකාර කොට සුව කරගෙන නැවත ක්‍රීඩාවට ගොස් නැවතත් පෙරසේම පහර කෑම හා තුවාල ලබන්නාක් මෙන් ඔහුගේ මෙම චක්‍රය මෙසේ දිගටම කෙලවරක් නොමැතිව පාත්වාගෙන යයි. අපට කරදර හිරිහැර පැමිණෙන විට ඒවා මැඩ පවත්වාගෙන වරින් වර සැනසිලි සුවේ ලබනවාට වඩා මුලින්ම මෙම සැනසිලි සුවේට බාධක වන හේතු සොයා ඒවා මුලිනුපුටා දමා සංවර හා තැම්පත් මනසක් ඇති කර ගැනීමය භාවනාවේ පරමාර්ථය. සොරුන් සහ මිනී මරුවන්. ඔබ මනසත් සිරුරත් යන දෙක සොරුන් හා මිනී මරුවන් කණ්ඩායමක් වැනිය. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ ඔබ ලෝභ දෝෂ මෝහ නැමැති ගින්න කරා ඇදගෙන යාමටය. ඔව්හු ඉන්ද්‍රයන් පිනවීම මගින් ඔබ මුලා කරත් ඔහු අනෙක් දොරටුවේ පිටිපසින් සිට මිහිරිගී රාවයකින් එන්න එන්න මෙහි එන්න කියා බමතති. දොර අරිනවා සමග ඔහු ඔබට වෙඩි තබා මරා දමති. තදට වියන් ලද දැල් ඔබ හදවත විමසා තේරුම් ගන්න. ඒ පිරිසිදු වත් චිත්තාවේග අවුත් ඒ වර්ණවත් කරයි. එනිසා ඔබේ මනස මනාව වියන ලද දැලක් කර චිත්තාවේගයන් හා හැඟීම් මතුව විට ඔබ ප්‍රතික්‍රියා කිරීමට පෙරම ඒවා ගැන විමසා බලන්න. ගස බුදුදහම පුහුණු වීම පෝෂණය කිරීම ගසකට උපමා කළ හැකිය. ගසකට මුල්, කඳ, ශාඛා සහ කොළ ඇත. ගසේ හැම කොළයක් ඇතුළු ශාඛා කඳ ආදී සෑම කොටසක්ම රැකෙන්නේ මූල පද්ධතියෙන් උරා ගන්නා පෝෂ්‍ය පදාර්ථ මතය. ගසේ පැවැත්ම හා රැඳී පැවතීම සඳහා මුල් වැදගත් වේ. අපත් එසේය. අපේ ක්‍රියාකාරකම් හා කතාබස් ගසේ කඳාතු රිකිලි බඳුය. ඒවායේ පෝෂණය සඳහා පෝෂ්‍ය පදාර්ථ යවමින් පළදරීමට සලස්වන මුලහා බඳු මනස මනස දරන හැම මතයක්ම යහපත් හෝ අයහපත් හෝ වේවා අපේ ක්‍රියාවෙන් හා වචනයෙන් ඒවා හෙළි කරයි. එනිසා බුදු දහම පෝෂණය සඳහා ඉගැන්වීම ප්‍රායෝගිකව සැපයීම ඉතා වැදගත්වේ. පිටතට නැමී වැවෙන ගස් ගස්වල වැඩීමේ ආකාරයේ පිළිබඳව කවුරුවත් අන කරනවද. ඒවාට කතා කරන්නට බැරිව්වත් එහෙ මෙහේ යන්ට බැරිව්වත් ඒවා බාධක මගහරවාගෙන වැඩේ. වදුල නිසා හෝ වැඩීමට බාධා වන අවස්ථාවල හෝ ගස ආලෝකය සොයා පිටතට නැමේ. ස්වභාවයෙන් ගස්වලට දැනීමක් නැත. ඒවා වැඩෙන්නේ ස්වාභාවික නීති අනුවයි. ඒවා අනතුරු මගහරමින් සුදුසු පරිසරයේ සොයා ඒ පැත්තට නැමීමට ප්‍රමාණවත් දැනීමක් ඇත. මිනිසුන් ගස්වලින් පාඩම් උගත යුතුය. මිනිසුන්ට වමනා කරන්නේ දුක අභිබවා යාමටය. ප්‍රිය මනාප දේත් අප්‍රිය දේත් යන සියල්ල දුක නම් අප ප්‍රිය අප්‍රිය දෙකින්ම හිර නොවි ඈත් විය යුතුය. බුදුරජාණන් වහන්සේ වෙත අප නැඹුරු වූ කල දුක් වේදනා අඩු වී අවසානයේදී ඒවා සම්පූර්ණයෙන් නැති වී යයි. පුහුමාන්නේ. පෘතජ්ජන මිනිස්සුන් බොරු ගරවයකින් කතා කර නවත්තා ඇත. නිදසුනක් වසයෙන් ඔබ හඳුනන තැනැත්තෙකු බොහෝ කලකට පසු ඔබට දුම්රියේදී මුණ ගැසුනායයි සිතමු. එවිට ඔබ කියන්නේ අනේ ඔබ දකිින්ට ලැබුණ එක කොයිතරං හොඳද. මම ඔබ බැහැදැකීමට සිතමිනු හිටි ආදි වසයෙන්. එහෙත් ඒ ඇත්ත නොවේ. ඔබ ඔහු ගැන සිතා සිටියේ නැතිවත් සුහදකම දැක්වීම වස් එසේ කියනවා. ඇත්ත වශයෙන් ඒ මුසාවකි. එසේ පවසන්නේ අනවධානයෙනි. මිනිසුන් මෙසේ කතා කිරීම සම්මයක් ප්‍රයෝගයේ ගැනෙන මුසාවකි. මේ දාප විසින් දුරු කිරීමට පුහුණු විය යුතු අකුසලයකි. වැල වැඩෙන ළමයෙකු වැඩෙන වැලක් වැනි වැලක් වැඩි ළඟම ඇති ගසක ඇති ඒ වෙනත් ගසක් වෙත නොගොස් එම ගසේම හැඩහුරුවට හා සුදුසු දිසාව අනුව වැඩි ගස කෙලින් උසට වැඩි ඇතිනම් වැලද ඒ අනුවම වැඩි ගස ඇදවි පිටතට වැඩි යත්නම් වැළඳ වැඩින්නේ යනුවය. ඔබ ළමයෙකුට උගන්වන විට ඔබ තුළින් ඔහු දකිනදේ හා ඔබ හැසිරෙන විලාසය ඔබ උගන්වන දේට වඩා ඔහු අනුකරණය කරයි. ඒ නිසා ඔබේ හැසිරීමත් ක්‍රියාකාරකම් ආධ්‍යත් ඔබ සඳහා පමණක් සීමා නොවී ඔබේ දරුවන්ටත් අවට සිටින්නන්ටත් බලපාන බව වටහාගන්න. ගිජු ලිහිණියා බොහෝ මිනිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා උපාධියක්ද ලබාගෙන ලෞකික සැප සම්පත් ලැබ සිටියත් ඔවුන්ගේ ජීවිත තුළ යම්කිසි අඩුවක් ඇතයි පෙනේ. ඔවුන් උසස් මානසිකත්වයකින් හා මහා ප්‍රඥාවෙන් යුක්තයයි සිතුවත් පටු හැඟීමෙන් හා සැකයෙන් ඔවුන්ගේ හදවත් පිරී ඇත. එයත් හරියට කිජු ලිහිණියා වගේය. අහසේ ඉහළ පියාසර කලත් ඔහුගේ ආහාරය කුමක්දයි බලන්න. භාජනයේ ජලය අප භාවනාවේ යෙදී සිටින විට අපගේ මනසට ශක්තිය ලැබේ. මේ ජලය තබන භාජනයකට සමානය. අපි ඒට වතුර පුරවා තබන්නෙමු. අප ජලය පුරවා තැබුවොත් එහි සිටින සුද්‍ර ප්‍රාණීහු නොමැරි ජීවත් වෙති. අප උත්සාහයෙන් දිනපතා පුහුණු වීම දෙබතුය. පුහුණුව නිතරම සපුරාලිය යුතුය. මී හරකා ඉන්ද්‍රිය ගෝචර අරමුණ හා බැඳෙන අපේ කල්පනාව එය පසුපසම යයි. එහෙත් ඒ කිසිම අරමුණක් හරවත් නොවේ. ඒ සියල්ලම අනිත්‍යයි. අසතුටු දායකය. හිස්ය. ඒ අරමුණු පහළවන විට විමසිල්ලෙන් බලා සිදුවන්නේ කුමක්දයි දැකගන්න. එය කෙනෙකු ගොයම්කෙත් සමීපෙහි මීහරකෙකු රැකබලා ගැනීම බඳුය. කෙනෙකු මීහරකෙකු රැකබලා ගන්නා විට ඔහු ඌ කෙරේ ඇසගසාගෙන ඌට නිදහසේ යාමට ඉඩහරි. මීහරකා ගොයාම් පැළ සමීපයට යන විට ඔහු කෑගසා හරකා එලවා දමයි. මී හරකා කීකරු නොවහොත් ඌට කෙවිටි පහරවදී. හරකා රැකබලාගන්නා ඒ මිනිසාට නිදිකිරා වැටීමට නොහැක. එසේ වුවහොත් ඔහු අවදිවන විට හැම ගොයම් පැලයක්ම කා තිබෙනු ඇත. මෙහිදී මේ හරකානම් සිතයි. ගොයම් පැළ ඉන්ද්‍රී අරමුණ. හරකාගේ අයිතිකරු දන්නා වූ දේහවත් විඥානය. සිත යමක් දකින විට දන්නා වූ දෙය ඒ ගැන සැලකිලිමත් වේ. මනස ඉන්ද්‍රිය අරමුණු හඹා යන විටත් හඹා නොයන විටත් මනසේ පවතින ස්වභාවය දනි. දන්නා වූ මේ ආකාරයට මනස ගැන පරීක්ෂාවෙන් සිටින විට ඒ තුලින් ප්‍රඥාව හටගනී. මේ හරකා ගොයම් පැලයක් දකින විට ඒ තමාගේ කටට වහාම ගන්නාක් මෙන් මනසද අරමුණක් දුරුසැනින් ඒ තදින් බදා ගනි. එම නිසා මනස කොහේ යන්නේද කියා ඔබ බලාගෙන සිටිය යුතුය. එය ගොයම් පැල වෙතට යන විට එයට කෑ ගසන්න. එය ඔබට අකීකරු වූ විට ඔබේ කෙවිතගෙන වැරෙන් පහරක් ගසන්න. ලී කොටේ සමතහා විපස්සනා භාවනා එකිනෙකින් වෙන් කළ නොහැකිය සමත යනු සිතේ එකඟකමයි විපස්සනා යනු මෙනෙහි කර බැලීම හේවත් නුවණින් බැලීමයි නුවණින් බැලීම සඳහා කෙනෙකුගේ සිත එකඟ විය යුතුය සිත එකඟ වීම සඳහා එය දැන ගැනීමට නුවණින් බැලිය යුතුය සමත විපස්සනා යන දෙක වෙන් කිරීමට යාම හරියට ලී කොටයක් හරිමැදින් උස්සා ඒ කොටයේ කොනක් පමණක් උඩට ගැනීමට දරන ප්‍රයත්නයක් මෙනි. එය හරමැදින් එසවූ විට කොන් දෙකම එකවරම උඩට එයි. එය වෙන් කළ නොහැක. අප පුහුණුවේදී සමතහා විපස්සනා වෙන්වෙන්ව පෙන්වා කතා කිරීම අවශ්‍ය නොවේ. ධර්මයෙහිවත් භාවනාව පුහුණුව යනුවෙන් එය හැඳින්වීම ප්‍රමාණවත් වේ. වැරදි මාවත දුක්ඛ සත්‍යයත් එයින් මිදෙන අන්දමත් ඔබ හරි හැටි තේරුම් නොගතහොත් ඔබ ගන්නා මාර්ගයේ වැරදිය. කතාව වැරදිය. ක්‍රියාකාරකම් වැරදිය. එපමණක් නොව සමාධියද වැරදිය. ඔබට යම්කිසි ගමකට යෑමට අවශ්‍ය වේ. එහෙත් ඔබ තෝරාගෙන ඇත්තේ වැරදි මාවතකි. ඒ මාවත ගමනට පහසුයි. ඒ නිසා මේ වැරදි මාවත ඔස්සේ දිගටම වැරදි දිශාවටමය ඔබ ගමන් කරන්නේ. මග කෙතරම් සැප පහසුකම් වලින් යුක්ත වුවත් කම් නැත. ඔබට ඔබ යා යුතු තැනට ඒ මඟ ඔබ යොමු නොකරනු ඇත. ඊතා සුළු සහජ ඥානයකින් උවත් මේ ලෞකික ස්වභාවය පැහැදිලිව දැකගත හැකි වෙයි. මෙලොව ඇති හැම දෙයක්ම අපේ ගුරුවරයෙකු බව අපට අවබෝධ කරගත හැකි වෙයි. නිදසුනක් වශයෙන් ගස්වැල් ආදියද ස්වභාව ධර්මයාගේ යථා ස්වරූපය අපට හෙළිදරව් කරයි. ප්‍රඥාව පහළවිනි නම් කාගෙන්වත් ප්‍රශ්න කිරීමටවත් එය හැදෑරීමටවත් අවශ්‍ය නැත. සත්‍යය අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍යදායාද ස්වභාදාමේ ඕනෑ තරම් ගැබ්වී ඇත. මිනිසාගේ නිවැරදි ජීවන මාර්ගය ධර්මය මගින් පෙන්වා දෙනු ලබන්නේ කෙසේද? ඒ අප ජීවත් විය යුතු ආකාරය පෙන්වා දේ. එසේ පෙන්වා දෙන මාර්ග විවිධය. ඒවා ඔබ ඉදිරියේ ඇති පර්වත ගස් විය හැකියි. ඒ වචනවලට පමණක් සීමා වූ ඉගැන්වීමක් නොවේ. එනිසා මනස හා හදවත නිසල කරගෙන සුපරීක්ෂාකාරී වීමට ඉගෙන ගන්න. දැන් මේ මොහොතේම ධර්මය මුළු මනින්ම ඔබ ඉදිරියේ හෙළිදරව් වන බව ඔබට දැකගත හැකිය. මේ දැක ගැනීමට ඔබ යන්නේ වෙනත් කොයි කාලයකද? කුමන තැනකදීද? සියලුම දේශනාවන් මනසට සත්‍යය දැකීමට උපකාරවීමේ අර්ථයෙන් කෙරුණ උපමාවන් හා සංසන්ධනයන් පමණක්ම වේ. අජාංචා හිමි.